එන්න ආරාධනා කරන කට්ටිය ඉන්න ඉස්සරහට. අවසරයි ක්‍රිමස් මාස 180ට වන භාවනා වැඩමුළුවේ හතරවන දින අදයි. සවස 1 සිට පැවැත්වෙන ධර්ම සාකච්ඡාවටත් සවස පරණ සිට පැවැත්වෙන ධර්ම දේශනාවටත් එම අවසාන සමයේ වෙනස්කම් සීමාවෙන් පිටතට වැඩමවන ලෙස ඉල්ලා සිටිමි. තවද මතුගිවෙන ස්වාමීන් වහන්සේලාටද ධර්ම දේශනාව සඳහා සෙනසුන් සීමාවෙන් පිටතට වඩිනමෙන් ඉල්ලා සිටිමි. මෙත්තා විහාරී ස්වාමීන් වහන්සේ වංශානන්ද ස්වාමීන් වහන්සේ තියමානන්ද ස්වාමීන් වහන්සේ දීනානන්ද ස්වාමීන් වහන්සේ සුනෙත්තානන්ද ස්වාමීන් වහන්සේ දිනසාර ස්වාමීන් වහන්සේ සීල විසුද්ධි ස්වාමීන් වහන්සේ ධම්ම විමුක්ති ස්වාමීන් වහන්සේ ධම්ම සුසීල ස්වාමීන් වහන්සේ සන්ත දීප ස්වාමීන් වහන්සේ ධම්ම සාගර ස්වාමීන් වහන්සේ ධම්ම සරණ ස්වාමීන් වහන්සේ ධම්ම සුමින්ද ස්වාමීන් වහන්සේ හොඳයි සියලු දෙනා වෙනුවෙන් ආර්දනාව බාර ගන්නවා. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද බ්‍රහස්පතින්දා නිසනවනේ ඉහළේ සීනාසනේ ධර්ම දේශනාව පවත්වන අවස්ථාවක්. සිළුම දෙනායේ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපි සෝ භික්ඛු අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේ මම්පත්තේ මානෝ විරති සෝපි විඥානං විඥානතෝ අභිජානාති විඥානං විඥානතෝ අභිඥාය විඥානං මාමඤ්ඤීති ගරුකටේතු ස්වාමීන් වහන්සේ මේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බ්‍රහස්පන්ද දවසේ විශේෂයෙන් මේ වෙලාව වෙන් කරගෙන තියෙනවා ධර්ම දේශනාවක් සඳහා අපි ඒක දේශනාවලියක් විදිහට පවත්වන්නේ. අදත් මේ දේශනාවලිය ඒක ජවනිකාවක්. ඉතින් අපි මේ සඳහා සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරපු සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන අපිට වැටහෙන තේරෙන තාලෙට දවසින් දවස දවසින් දවස මේ සූත්‍රයේ පාඩයක් දවසේ මාතෘකාව කරගෙන විග්‍රහ කරමින් යනවා. ඒක අපි කරගෙන යන දෙවෙනි චාරිත්‍රය. ඉතින් අනු අපි මේ මූලපරියාය සූත්‍රේ එහෙම නැත්නම් මේකට සබ්බ ධම්ම මූලපරියාය කියලත් විස්තර කතා කරනවා. මේ මජ්ක්‍ධිම නිකාය කියන ත්‍රිපිටකයේ පොතේ සූත්‍ර පිටකේ පොතේ ඉස්සලාම වගේ සඳහන් වෙන සූත්‍රය. ඉතින් මේ සූත්‍රයලා අපි සරුවචනාංශයත් එක්ක හදා බෙදා ගන්න බලනවා. සරුවචන් වහන්සේ කොහොමද ලෝකේ දිහා බලන්නේ? එයින් අපි කොච්චරක් ඒ සරුවච්ච විග්‍රහයෙන් කොච්චරක් සුත්තමේ වශයෙන් අසුවිරු ඥාන වශයෙන් දන්නවද? එහෙනම් අපිට කොච්චරක් ඒකට ප්‍රඥාවට ගොදුරු කරගන්න පුළුවන්. අපිට කියන දේ ඔක බුදුහාමුදුරන්ගේ વિશે අපිට බෑ කියලා අපි මේ පැත්තකට වෙන්න හදනවද නැත්නම් අපි දවසින් දවස දවසින් දවස ඒ ਸਰුවචනාංශේ උගන්වන්නට හදන දේ සාපේක්ෂව ණය විපස්සනාවට අනුව තර්ක ඥානයට අනුව චින්තාමය අනුව ඉදිරියට යනවාද ඊට පස්සේ මේ අහපු දේ මේ චින්තාමය වශයෙන් හිතින් වටහා ගත්ත දේ කොච්චරක් අපිට භාවනාවේදී අත්දකින්න පුළුවන්ද එහෙම නැත්නම් භාවනාවේදී අත්දකින්න දේ මේ චින්තාමේ සහ සූත්‍රමේ වශයෙන් ගත්ත දේ ටික ගැටිලා අපිට භාවනාවේ පාවෙනවා අපිට භාවනාව නොදිරවන සුළු මානසික සාහනති කරන සුළු කායික සාහනති කරන සුළු වෙනවද කියලා අපිට පුළුවන් ਸਰවඥාන්සිත් එක්ක බෙදා හදා ගන්න. ඒක සාමාන්‍යයෙන් ආගම් වල කැමති නෑ එහෙම කරනවට. ඒ සාස්ෘණ වංශෙත් එක්ක මේ ගෝලියෝ සම සම හැසිරෙනවා දකින්න කැමති නෑ. ඒගොල්ලෝ හිතන්නේ ආගමකට හිතන්නේ අපි තමයි මැදිහත් කාරයෝ. අපි තමයි දෙයයන් ආංශයට සම්බන්ධකම් පවත්න්නේ අනික් කටට බෑ කියලා. ඉතින් වගේ ලොකු වෙනසක් ਸਰවඥාන්සෙ පිළිබඳවත් පසු කාලිනව බෞද්ධ ඇති කරගන්න හැදුවා. විශේෂයෙන්ම මේ සූත්‍රයෙන් අන්න ඒ වෙනස කඩලා දානවා. කඩලා දාලා ওই නායකයන්ට බැරි නැත්තම් මහාචාර්යවරුන්ට බැරි දේවල් මේ පුංචි ආචාර්යවරු කරන හැටි පෙන්ලා දෙනවා. ඉතින් ඒක ඒ නිසා කියනවා සමාජ විග්‍රහයට නැත්තම් සමාජ ජන විඥාණයට විරුද්ධව යන්න වගේ පේන්නේ. හරස් කපනවා වගේ පේන්නේ. මොනම න්‍යාය පත්‍රයක් හදාගත්ත කෙනෙකුටවත් මේකෙන් වදිනවා මිසක් සන්තෝෂයක් නැහැ. නමුත් මේ අහිංසකව ඇත්ත ඇති හැටි දැක් ගන්න කටයුතු කරන නියතමානී යෝගාවචරයට පේනවා කොච්චරක් පුත්‍රජානන්සේ කියන දේ සුතමේ ඥානෙට ගැලපෙනවද? චින්තාමේ ඥානෙට ගැලපෙනවද? භාවනා කරනකොට මේක දැනගෙන හිටියොත් කොච්චර ලේසිද? මෙතෙක් කල් අපි භාවනාවේ අත්දකලා තියෙන කරුණු හරියට අර්ථකථනයක් දෙන්න. මම දන්නේ නැති නිසා අපි ඒවට හරියගේ මෙයාගේ ණයට ගත්ත අර්ථකථන දෙන්න ගිහිල්ලා කඩුවක් ගිල්ලා වාගේ උදැල්ලට මිට ගැහුවා වාගේ අපිට කර්මන්නේ ගතිය නැති වෙලා. ඉතින් ඒක නිසා මේ කර්මනිගතය ඇතිකරනද එහෙම නැත්නම් මේ උදැල්ලට මිට ගැහුවාගේ වෙන්නේ නැතුව සුකනම්ය වෙන්න බුදුරජාණන්සේ මේ ලෝක විග්‍රහය හතර ආකාරයකට කරනවා. තමන් වහන්සේ වශයෙන් දකින්න හැටි, රහතන් වහන්සේ නමක් දකින්න හැටි, ඒ සඳහා උත්සාහ කරන සීක පුද්ගලෙක් වශයෙන් දකින්න හැටි සහ සාමාන්‍ය පෘතඥයා, අන්ධ පෘතඥයා දකින්න හැටි. ඉතින් ඒ නිසා අපිට දැනගන්න පුළුවන් අපි කාටද කිට්ටුවෙන් ජීවත් වෙන්නේ කියලා. සම්පූර්ණ අන්ධ අන්ධ භූත පෘථග්ජනයත් එක්කද අපි ඉන්නේ. නැත්නම් ඒ පැත්තටද අපි මේ හටන ගෙනියන්න හදන්නේ. එහෙම නැත්නම් අපි ශේඛ කියන තලයට ඇවිල්ලා අන්ධ පෘථග්ජනයාගේ තියෙන දේවල් පාවා දීලා අතහැරලා අබිනිෂ්ක්‍මණය කරලා ශේඛ පුද්ගලයන් සමග සමසමව ඉන්න බලනවාද? එහෙම නැත්නම් අපි රහතන් වහන්සේ නමකට සම්පාත වෙලා ඊට කිට් වෙන්න හදනවාද? ඒකලා ਸਰුවචනාංශේ රහතන් වහන්සේ නමක් කොහොමද අඳුරගන්නේ? රහතන් වහන්සේ නමක් ලෝකේ අඳුරගන්නේ කොහොමද සරුවචන විග්‍රහයට අනුව කියලා එතෙන්ට යන්න හදනවද කියලා අපිට ඉදිරි දැක්මක් ඇති කරගන්න පුළුවන් විශේෂයෙන් භාවනා යෝගාවචරේ. ඉතින් එහෙම නැති සාමාන්‍ය මේ සම්ප්‍රදායන කුල බුද්ධ ආගමේ ඉන්න අයට තියෙන අන්ධ පෘථග්ජනයාගේ தත්ත්වේ ඉඳලා මතු බුද්ධ ශාසනයේ කාරි කමන්නේ මට සීක தත්ත්වයට යන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුක් ඇති ගන්න එක විතරයි. ඒක තමයි පන්සල් වලින් කරන්නේ. මේ පින් කරලා මතු බුද්ධ ශාසනයේ, මෛත්‍රී බුද්ධ ශාසනයවත් වික් කරගන්න. නමුත් සීක කියන පුද්ගලයෙක් සීක தත්ත්වයට යන්න හදන කෙනෙක් පේනවා. ඒකට එච්චර කාලයක් ඉන්න ඕනේ. ඒකට දෙපැන්නෙක් පෙරක දෝරුවෙක් මධ්‍යස්ථකාරකෙක් ඕනෙත් නැහැ මේ සූත්‍රයේ සඳහන් වෙන විදිහට අපිට මේ ආත්මෙදීම අස්පනා අපිට දැක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සීක தත්ත්ව ඉක්මවන්න පුළුවන් ඕනනම් අසීක වෙන්න පුළුවන්. රහත් වෙන්න පුළුවන්. ඉතින් යනෝ බලනකොට පෘථග්ජනෙක් බලන මේ ස්වභාවය ආකාර 24කට දාලා පෙන්වන බුදුජානනාංශී. ඊට පස්සේ සීක පුද්ගලයේ දකින්න ආකාරයේ ඒ ආකාර 24ට දාලා පෙන්නනවා. රහතන් වහන්සේ නමක් දකින්න ආකාරයේ ආකාර 24ට දාලා පෙන්නනවා. ਸਰවචන් වහන්සේ දකින්න ඇති ආකාර 24ට දාලා පෙන්නනවා. ඒතර පේනවා මේක හතරවරක් 24 වෙච්චාම සිය ආකාරයකට විතර ලෝකයාට දැක ගන්න පුළුවන් කොතනදීද Tamanට සම්පාත වෙන්නේ කියලා. කොතනින්ද බඩ දිරව ගන්න පුළුවන් වෙන්නේ. කොතෙන්ද මම සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. ඒ නිසා හැම කෙනාටම වගේ ඇතුල් වීමේ දොරටු තොටුපළවල් සහිතයි මේකේ. ඉතින් අර මුළු එකම කියන යනකොට අපිට එකක් දෙකක් අහුවෙනවා. මෙන්න මෙතනින් අපිට පුළුවන් වෙයි මේ මුරුදු තැනෙන් අපිට රිංගගෙන මේ කියන කතාව තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අනුව සීක පුද්ගලයේ தત્ත්වේ මේ හතර මහා භූතයන්ට සාපේක්ෂව පටවි ධාතුව සීක පුද්ගලයේ අන්ධ පෘ탁ජනෙ දකින්න හැටි. පටවි ධාතුව සීක පුද්ගලයේ නැත්නම් භාවනාවට බහැලා අඩු ගානේ මේ රත් වෙනකොට උණුසුම් වෙනකොට කම්පන වෙනකොට චංචල වෙනකොට බර දැනෙනකොට මේ කටබඩන ආයේ තද වෙනව නෙවෙයි මේ පටවි ධාතුව කියලා තේරුම් ගන්න පුළුවන් මේ ඇඟේ සිද්ධ වෙන්නේ ඒ ඒ ධාතුන්ගේ භාෂාව. ඉතින් ඒකට මේ ඇඟට දාලා ලෙඩ රෝග නම් දාලා බෙහෙත් හොයන වෙනුවට මේ මේ ධාතු ක්‍රියාකාරීත්වය කියලා ධාතුන්ගේ භාෂාව තේරුම් ගන්න ගන්න උත්සාහයක පුංචිව අත්දැකීමක් තියෙන යෝගාවචරයන්. ඉඳගෙන ඉන්නකොට පස්ස තද වෙනවා. අපි පස්ස කියන්නේ තද වෙනවා කියලා විතරක් කියනවා. ඉඳගෙන ඉන්නකොට වැగిරෙන හොටු හොටු කියන්නේ වැగిරෙන ගතිය කියන තේරෙනවා. පිම්බෙනවා හැකිලෙනවා. උදරේ පිම්බෙනවා හැකිලෙනවා නෙවෙයි පිම්බෙනවා හැකිලෙනවා. ආදිවාසීන් මේක අර ශරීර කොටස අයින් කරලා ඒ භාවය පිම්බෙන භාවය පිම්බෙන ස්වභාවය නැත්නම් පිම්බෙන ගතිය විතරක් කතා කරන්න පුදු වෙනකොට එයා ඔන්න ආර්ය භාෂාව තේරුම් ගත්තා වෙනවා. ඇඟට සම්බන්ධ කරන්න කරන්න ළමා ගතියකට පුත්තජන ගතියකට යනවා. ඉතින් මේ විදිහට වට ව්‍යාපෝ තේජෝ වායු කියන මේ හතරමා ධාතුන්ම එනේන වෙලාවේ එනේන විදිහට අවබෝධ කරගෙන අවබෝධ කරගත්තටම මදි. ඒක කාට හරි අර ළමා කෑල්ල අයින් කරලා කටබඩන හයයි ඉසේකක්කුම් බඩේකක්කුම කියන්නේ නැතුව ඒකේ මේ තද ගතිය, උණුසුම් ගතිය, කම්පන ගතිය, චංචල ගතිය කියලා කියන්න ගත්තොත් ඕකෙන් කතන්දර හදන්න බැතුව යනවා. කතන්දර හැදෙන්නේ වැල්වට අරන් ගෙතෙන්නේ සම්පප්පලාප වෙන්නේ ඇඟ රිදෙනවා කට රිදෙනවා බඩ රිදෙනවා නහය රිදෙනවා දත රිදෙනවා දිව රිදෙනවා කියපු ගමන් ඕකට කොත්තමලි තම්බනිනවා දොස්තරලා එනවා බේත් දෙනවා පොලිමක් හැදෙනවා ඒගොල්ලෝ ඉන්නේ බොහොම කැවුත් අතට අරගෙන ඉන්නේ අනුකම්පාවෙන් ඒ කැවුත් අතට ගන්න මේ යෝගාවචරයා එයාට ලනු දෙනේ හින්දා කැක්කුම් පිපුරුන් නාමින් නැතුව තද වෙනවා කම්පන චංචල කිව්වොත් ඒක යෝග ජීවිතේ හරි විසිතුරු ගතියක් තියෙනවා. සාමාන්‍ය ජීවිතේ හරි නීරස ගතියක් තියෙනවා. එනිසා මේ හතර මහා ධාතුන් පෘථජ්ජනය දකින්න හැටි සහ ශේක පුද්ගලයා දකින්න හැටි අපි මේ උනට සාකච්ඡා කරා. මේ හතරම හොල්මන් කරනවා, භූත කරනවා. පටවි තියෙනකොට යා දක්වන ආකාරයක් තියෙනවා. තේජෝ තියෙනකොට දක්වන ආකාරය. ඒ ආකාරයෙන් තොරව යට ඉන්න බෑ. ඒ නිසා ඒක භූත ලක්ෂණයක් තියෙනවා. භූත කියන්නේ දැනෙනවා. වෙනවනම් ඉන්ද්‍රිය ගෝචරයි. එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය බද්ධයි. ඒ නිසා එක එකන හොල්මන් කරනවා. ඒව භූත කියනවා. එහෙම භූත නැති දේවල්ට අද්භූත කියලා නමක් දාලා දෙනවා. ඒ නිසා මේ ධාතුන් කොයි වෙලාවකරි භාවනා කරලා කරලා කරලා ගිවන් වෙලා ඇඟට මොනවත් දැනෙන්නේ හිතට මොකක්වත් දෙන්නේ නැතුව ඉන්නකොට අපි හිත නිකන් අද්භූත වෙනවා ආකාශයට යනවා. හතරමහා ධාතුන් නෙවෙයි. ඒ හතරමහා ධාතුන් අතරමැති ඉඩට යනවා. ගියාට පස්සේ එක්ක භාවනා කරුණයි කියලා සතිය නැති උනායි කියලා බය වෙලා හීන්දාඩිය දාලා ඔළුව කැරකෙන්න පටන් අරගෙන নানা ප්‍රකාර දේවල් දෙනවා මොකද මේ භූතත්වයේ සෙල්ලම් කරපු හිතට ඒ අද්භූතත්වයට යන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ ගෞතම බුද්ධ ශාසනය. ඉතින් එකට මෛත්‍රී බුද්ධ ශාසනය එන්න වෙයි. එහෙනම් ආගිර ආශිර්වාද ඕන වෙයි. ඉතින් ඒ නිසා කොයි වෙලාවකරි මේ හතරමහා ධාතුන්ට පස්සේ භූතත්වය මේ භූත ඉතින් ඒක බුද්දිස් කොස්මොලොජි කියලා දේව ලෝක, ප්‍රජාපති ලෝක, බ්‍රහ්ම ලෝක වශයෙන් මේ එක එක මට්ටම් තියෙනවා මේ භූතේ මට්ටම් තියෙනවා. නිකම්ම නිකම් භූතයක් නෙවෙයි මේක. ඒ නිසා ඒකම හදාගත්ත වෙනම ගූඪ ධර්ම කතා කරන ලෝකක් තියෙනවා. මේ ගූඪ ධර්ම බුදුරජාණන් වහන්සේත් ඇතුළත් කරලා තියෙනවා මේ ධාතු මට්ටම ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයේ තේරුම් ගන්න මේ ධාතුන් එකට සමුවේ වැඩ කරත් දෙන්නේ කැඟට හැප්පෙන්නේ නැතුව වැඩ කරන්නේ අතරමැද හැම වෙලාවෙම හිද සත්‍යයකට මේ හිතතට මිනිස්සයා බයයි අබැග්ගයක් කියලා හිතාන මරණයක් කියලා හිතාගෙන අවමංගල්‍යයක් කියලා හිතාන අద్භූත දෙයක් කියලා හිතාන මායාවක් කියලා හිතාන බය වෙනවා. කොයි විලාකාරයකට බය අරගෙන ඒක බලනකොට වෙනවා මේ දේව කියලා ස්වභාවයේ ප්‍රජාපති ස්වභාවයේ බ්‍රහ්ම ස්වභාවයේ ඉතින් අර භාවනා කරන කෙනෙක් ඉඳපු ගමන් ආ තමන් අසවල් දෙයිය කියලා කියන්න පටන් ගන්නවා. එහෙනම් අසවල් දෙයියගේ මට ආකර්ෂණයක් ආවයි කියලා. ඊට පස්සේ උදෙයියම තමයි. ඌ කියන්නේ තීතනවා දෙයියෝ තමයි කියලා. ඊට පස්සේ ඌ ගිහලා කෝවිලක් හදාගෙන ඉතින් වටේ ඉන්නවනේ යෝගේ පිස්සු පිහට්ටෝ ඉන්නවනේ දෙයියෝ දකින්න ඒගොල්ලන්ට මොකොත් නැහැ දෙයියෝම තමයි. ඉතින් එක එක දෙයි කෙනෙක් හදාගෙන එක එක නා කරනවා. ඉතින් ඒක ඇති දෝෂෙකුත් නැහැ. මොකද දේව කියන ඒ විකාරේ එක පැත්තක ආකාරයක් එක පැත්තක විකාරය බුදුන්සි පිළියරන් තියෙනවා. ඒක වෙන්නේ හැබැයි මේ සාමාන්‍ය භාවනා නොකරන අයට නෙවෙයි. නොකරන අයට වෙන්නේ අහම්බෙන් භාවනා කරනකොට බහගෙන යන්න පුළුවන්. එයා පටවියාපෝ තේජෝ ඉක්මවන්න ඕනේ. ඉක්මවලා මේ භූත ස්වභාවය දැක්කට පස්සේ පේනවා මේ භූත ස්වභාවය භූමට්ටු කියලා දෙවියෝ જાතියක් ඉන්නවා. මේ තිව හතරවඩන් දෙයියාම්තුරු කියලා જાතියක් ඉන්නවා. තාවතිස්සේ යාමේ තුසිතේ එක එක මට්ටම් තියෙනවා. ඒ කියන්නේ මේ පිස්සන් කොටුවේ වාට්ටු ආවේ. ඒ පිස්සු ඇච්චාම එක එක මට්ටම් තියෙනවා වාට්ටුවේ. ඉතින් වාට්ටු තියෙනවා. ඒ ගිය කට්ටිය එළියට එන්න බලාගෙන ඉන්නවා. දේවලෝකේ ඉන්න කට්ටියත් ඒ වගේ. කොයි වෙලාවෙ නැවත මනස ලෝකෙට එන්දෝ කියලා බලනවා. අපි ගිහිල්ලා පූජාවට තියලා උන්දලට වඳිනකොට පිස්සුකමට කොච්චර සලකනවද කියලා තේරෙනවා. දෙයියන්ට පූජාවට තියලා වඳිනකොට දෙයියන්ට ඇඳිවතේ මුත්‍රා යනවා. ඇඳිවතේ කක්ක යනවා. මේ මිනිස්සු මෙච්චර මේ පුළුවන්කාරකම තියේදී මේ පිස්සන්ට කරු කරන හැටි දෙයියන්ට කරු කරන හැටි. ඉතින් භාවනා කරන කෙනෙකුට දෙයියෝ හිතේ ප්‍රශ්න නැහැ. දෙයියෝ දෙයියන්ගේ වැඩක් බලාගත්තා වෙයි. ඒකට වයර් පෑගිලා තියෙන්නේ. වලිගේ පෑගිලා ඒ එක විදියකට වලිගේ පෑගෙන ඒක පස්සේ කුරේටද ඉස්සරහ කුරේටද කියලා හැක එක තාලට වෛර පෑ. ඒ වලිගේ පෑගෙන තාලට මෙහෙ කෝවිල් දේවාල තියෙනවා. ඉතින් පන්සලක දේවාලයක් තිබ්බට ප්‍රශ්නයක් නෑ අප්පා. ඉතින් ඒක ළඟ ඉන්නේ. ඒ පිස්සුව තියෙන කර යන්න වාට්ටුවක් තියෙන්න බෑ. පිටසංකොටුවේ එක එක වාට්ටු තියෙනවා. අපි ගියාට පිටසංකොටුවේ ගියාම සෙල්ලන්නේ නැහැ මේ හරියට OPD එකේ බලලා නියම වාට්ටුවට දාන්නේ. ඔක්කොම එක තැනට දාන්නේ නැහැ. මොකද දැම්මොත් එහෙම නර්ස් අඳුරන්නත් බෑ, පිස්ස අඳුරන්නත් බෑ. දොස්තර අඳුරන්නත් බෑ, පිස්ස අඳුරන්නත් බෑ. මම අර කන ගහන කිල්ලවල ඒ නෝනාට පිස්සු විශ්වාස නැහැ. මටද පිස්සු හඬ ගහණී කරලාද කියලා. ඉතින් කතා කරන්නේ බෝම්බයි. ඊමණුවට අපි හාමුදුරුවෝ කොහොමද පිස්සුනේ? ඒක ඉතින් ගියෝ දන්නවා. විශේෂයෙන් පිස්සන් කොටේ කට්ටිය හොඳටම දන්නවා. ඉතින් ඊට පස්සේ හරියට වාට්ටු තෝරලා තමයි දාන්නේ. ඒ වගේ මේ දේව ප්‍රජාපති බ්‍රහ්ම කියලා එක එකනට එක එක දෙවි කෙනෙක් හේතු වෙනවා. ඒ කියන්නේ ඒව ස්ට්‍රැටස් තියෙන එක එක මට්ටම් තියෙනවා. මේ මට්ටම් බුදුරජාණන්සේ හඳුන්ලා දීලා තියෙනවා. 31ක් භවතලවල එක එක දේව. ඉතින් ඒව ඔක්කොම මෙලවදී බුද්ධ විදින්න පුළුවන් භාවනා කරන කෙනාට. මරණොත් තමයි ඔය පිටින් ගිහිලා කරකොල ඇතැරලා බිහිගේ රොඩද කොහෙ වැටෙයිද දන්නේ නැහැ වගේ ගිහිලා ඒ වයිත් යන්න ඉඳ තියෙනවා. හැබැයි ඒක සාමාන්‍ය මිනිස්සු හිතන්නේ මේ මනුස්ස ලෝකෙට උඩින් තියනවා කියලා. දෙවලෝක සාමාන්‍ය බෞද්ධ මේකේ සඳහන් කරලා තියෙන්නේ මේ මඟුල් සක්වල කියලා මේකට කියන්නේ. මනුස්ස ලෝකයේ ඇතුළේ සදේවුලක සදේවක ලෝකයට මඟුල් සක්වල කියලා කියන්නේ මොකද මේ පිස්සන්ට ඇඳුන් නැතුව ඉන්න පුළුවන්. කන් නැතුව දඟලන්න පුළුවන්. ඒ වගේ දෙයියන්ටත් ඒ වගේ. දෙයියන්ට උදැන කැඳෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඔය මේ බුද්ධජනනාසුණත් පැවිදි වෙලා ආපත්‍යක් කරලා පස්සේ මොලේ හොඳ නැත්නම් ආපත්‍යක් නැහැ යාට. උම්මත්තගත අනාපත්‍ය කියලා තියෙනවා. ඉතින් ඕන පිස්සුවක් කෙලින්න පුළුවන් ආමතුරුන්ගේ හරිය කැමැති පිස්සු දා ගන්න. මොකද ඒකට ඕනේ ආපත්‍යක් කියලා ප්‍රශ්නයක් නැහැ. උම්මත්තක සානාපත්‍ති. දෙයියන්ටත් ඔච්චර ආපත්‍ති නැහැ. දෙයියන්ට ওই මාර්ග නීතිය 100 පැයට 80ට වැඩිය වේගෙන් ගියයි කියලා අල්ලන්න බෑදෙයෝ. එයාගේ වේගෙන් ගියා යනවා. අපිට අල්ලන්න බෑ. අන්න ඒ වගේ දේවනිකායකුත් තියෙනවා. ඉතින් භාවනා කරන එකට මේක තේරුම් ගන්න පුළුවන්. මැරෙන්න ඉස්සෙල්ලා මෙහෙම එකක් තියෙනවා. ඔක ඔලුවට ගන්න එපා. එතකොට ඊට පස්සේ තේරෙනවා මේවා එකක්වත් නැති රූප ලෝකේ හොල්මන් නැති ආකාසානංචායතනේ විඥානංචායතනේ අකින්චඤ්ඤායතනේ නේව සංඥානායතනේ. අන්න එතන හම්බ වෙනවා මේ විඥානය කියන එක. මේ රූප ධර්ම වල ගෙවම් කරලා අරූපෙට යන්න ඉස්සෙල්ලා අතරමැද විඥාණය කපුකමක් කරනවා. මේ රූප ධර්මයාගේම ගෙවිච්ච අවස්ථාවක් මිස රූපය අරූපය කියලා ඔය තරම් විශාල වෙනසක් නැහැ ලෝකේ. අන්නේම දෙකක් තියෙනවා කියලා පෙන්වන්න විඥානේ එන්න වෙනවා. විඥානය ඇවිල්ලා පෙරක දෝරුකම ගන්නවා. ඒ ආසනය අරන් කියලා මේ පැත්ත රූප මේ පැත්ත අරූප කියලා. එහිම බෝඩර් එකක් නැහැ මේකේ. ඒ සීමාවක් නැතිකමේ සීමාවක් ඇති කරලා අපි කිව්වොත් දේශ සීමා අරගලා ඇති කරගෙන රට දෙකට බෙදාගෙන ආණ්ඩු කරන්න හදන මේ පුරোহিত කෙනෙක් තමයි විඥානය. ආකාශයේ සහ අකින්චඤ්ඤායතනෙ අතර පංගු peerුවක් හදනවා. අරමුණු ඇත්තේ නම් හොඳයි නැත්තේ නම් නරකයි කියන. නැත්නම් නැත්තේ නම් හොඳයි ඇත්තේ නම් නරකයි කියන ඔන්න ඔය දෙක මේ අරමුණකම අභාව භාව කියන ප්‍රඥප්ති දෙක ඇති නැති කියන ප්‍රඥප්ති දෙක අතර වෙනසක් නැහැ. ඒක මේ මෑතකදී විද්‍යාලෝකයේ කිව්වේ E mc2 කියලා සමීකරණයක් හදුවා. ශක්තිය සමානයි නෑ ශක්තිය සමානයි ඒකේ ස්කන්ධේ වැඩි කිරීම ආලෝකයේ වේගයේ වර්ගයේ. ඒකට ශක්තිය වර්ගයක් ශක්තිය ද්‍රව්‍යයක් බාටපත් වෙනවා ද්‍රව්‍ය ශක්තිය බාටපත් වෙනවා. ද්‍රව්‍යයක සීමාවක් තියෙනවා. මැටර් විශිෂ්ට ගුරුත්වයක් තියෙනවා. තැනක් තියෙනවා. ශක්තියට සීමාවක් නැහැ. විශිෂ්ට ගුරුත්වයක් නැහැ. තැනක් නැහැ. ඉතින් මේ තැනක් ඇති දෙයක් තැනක් නැති දෙයක් ඇති දෙයක් පාටපත් වීම අද්‍රව්‍යෙන් ද්‍රව්‍යමැවීම කියලා අපේ ලොකු සංහසේ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ ලියලා තියෙනවා. මේක හරීම ගූඩයි. හරිම গুপ্তයි. හැබැයි මේ ද්‍රව්‍යම තමයි අද්‍රව්‍ය වෙන්නේ. අද්‍රව්‍ය තමයි ද්‍රව්‍ය වෙන්නේ. මේ දෙක වෙනකොට හිත හොල්මන් වෙනවා. දමක් නැති තැන ඇති වෙනවා. ඇති තැන නැති වෙනවා. ඉඳපු ගාම මේ මේ කන්දක් උඩට ගියාම බලාකුලක් ඇති වෙනවා. ත්‍රිතිකේ ලාගේ ඝන බහල වෙලා කුලක් පාටපත් වෙලා වර්ෂාවකුත් ඇති කරනවා. ආසෙන්තරාවට ගියේ තව බලාකුල ඇතුලේ ඉන්න පිටකය. මේක තියෙන්නේ අර අතර මෙතන තිබුණු ජල වාෂ්පයක තියෙන එක විතරයි. ඒකට ඒක සීමාව අල්ලන්නත් අමාරුයි. ඈතින්ද බලනවා කුලක් පේනවා. කියලා බලනකොට නෑ. ඒ වගේ මේ දේවල් වල ඇති නැති වෙනස සීමාව නැති කරනවට විඥානය අකමැති. විඥානය හැම වෙලාවෙම නාම රූප කියලා දෙකට බෙදන්න හදනවා. දෙකම එකතු වෙච්චාම අපි නමක් දාන තියෙනවා ගොජේ කියලා. අපි නමක් දාලා තියෙනවා සන්තතිය කියලා. සන්තතිය නාම රූප නෑ. ඒක නම් කරලා කාටද කියන්න නම් ඒකට නමක් දෙන්න වෙනවා. නම දීපු ගායි කෙලසෙනවා. කියලා නම දීපු ගමන් ඒක தත්ත්වේ විනාශ වෙනවා. ඒ නිසා නමක් නොදී බලන්න ඉන්න නම් පුළුවන්. හැබැයි sannivedanaya කරන්න බෑ. ඒ නිසා විඥානේ විශාල කාර්යභාරයක් ඉටු කරනවා මනුෂ්‍ය ශිෂ්ටාචාර වෙනකොට. ශිෂ්ටාචාරන්තෝ කැලේකට වෙලාව තනියම මේ හුදේකලාවේ ඉන්නවනම් විඥානේ ඔච්චර සෙල්ලම් කරන්න බෑ. උට පිස්සු වැදුනක් ප්‍රශ්න නැහැ. රජ වුණාට ප්‍රශ්නකුත් නැහැ. බලු වුණාට ප්‍රශ්නකුත් නැහැ. මේ ඔක්කොම තාරාතිරන් තියෙන විඥානේ ජන විඥානය බවට පත් වෙනකොට. එහෙම නැත්නම් මේ බහුජන සමාජයක සමාජයක ජීවත් වෙන්න යනකොට නීතිද තර්කද තව ඉස්සරහට යන්න මොනවද කියන්න බෑ. ඒ මොකද විඥානය ඇවිල්ලා මේ කළු මිනිස්සෙක් මේ සුදු මිනිස්සෙක් මේ ගෑණියෙක් මේ පිළිමෙක් මේ හරි මේ වැරදි මේ දිග මේ කොට මේක ලොකු මේක පුංචි කියලා මේ අනුන් තුලන් තුගා සුභා සුභං කියලා කට්ටිය වෙන් කරන්න හදනවා වෙන් කරන්න බැරි තැනක. මේක තමයි විඥානයේ පරම කෘත්‍යය. ඉතින් ඒ නිසා ආකාශය නිසා විඥානයේ අකින්චඤ්ඤායතන විඥානයේ හොල්මන් කරලා කියනවා දැන් රූප තියෙනවා දැන් රූප නැහැ. හොඳට බැලුවොත් තියෙනවා තියෙන තැන තියෙනවා කියන්න පුළුවන් නැහැ කියන්න පුළුවන්. හුස්ම දිහා බලනකොට තැනක් එනවා. හොඳටම ගෙවිලා ගිහිල්ලා බැලුවොත් පේනවා. නැත්තම් ඔය තියෙනවා. රූපයක්ද කියලා බැලුවොත් රූපයක් ඒක. සද්දයක්ද කියලා බැලුවොත් ඒක සද්දයක්ම තමයි. ගන්ධයත් බැලුවකේ ගඳකුත් තියෙනවා, රසකුත් තියෙනවා, පහසකුත් තියෙනවා. මේ හොල්මන තියෙනවා. ඒ හොල්මන්ට නම දාන්නේ ඒක රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් කියලා අර ශක්තියට නාමකරණය කරන්නේ. නාමකරණය කරලා මේක ද්‍රව්‍යයක් බවට පත් කරන්නේ විඥානය තමයි. අපි හිතනවා නෑ බාහිරේ නාම රූප තියෙන විඥානේ අඳුර ගන්නවයි කියලා. ඒක තමයි භෞතික විද්‍යාවයි කාල් මාක්ස් ධර්මයේ ඇති උනේ. දැන් ඒගොල්ලන්ට තේරෙනවා එහෙනම් බාහිරේ භෞතික වස්තුවක් නැහැ. බාහිරේ ශක්ති වශයක් තියෙන. ඒ ශක්ති රූපයක් කියලා බැලුවොත් රූපයක් වශයෙන් බලන්න පුළුවන්. ඒකම සද්දයක් කියලා බලුවොත් සද්දෙකුත් තමයි. ගඳකුත් තමයි. රසකුත් තමයි. හැබැයි එකවරකට එක හොල්මනයි තියෙන්න පුළුවන්. ඉතින් මේ හොල්මන් කාර්යයට තමයි මමයා කියන්නේ. මමයා මේ පේන පේන දෙයට මොකක් හරි නමක් දාලා ඒකට ගැළපෙන්න ඒක හදලා අනික් කට්ටියන් අහන ඔබ දැක්කද? ඒ කිය ඌත් කියන ඌ ඔව් කියලා. ඌ ඇතර දැක්කේ නෑ ඌ අහලා තියෙන. තව එකෙක් ගඳ බලලා රස බලලා මෙන්න මේ විඥානයේ මේ කටයුත්ත දැන් අද ගේන්න යන මාතෘකාවට මම මේ පාර හදාන්නේ මේ විඥාන ඡායතනේ නැත්තම් විඥානයේ ආකාශය ආකින්චේ නේව සංඥා නාසඤ්ඤායතන ගියාට පස්සේ ආයසර බුදුන්සේ මේකම මේ කියපු සන්දර්භය ditta sutamuta විඥාත කියලා හතරට කඩනවා මේ තියෙන ලෝකයේ තියෙන මේ සම්තතිය මේ ගොජේ දක් දැක්කා. ඇහෙන් දැක්කේ කියලා ගත්තොත් අපි දකින ලෝකයක් හැදෙනවා හිතන්න. මම දකින්නෙක් පාටපත් වෙනවා. නෑ ඒක මම ඇහුවා. අපි අන්ධමනසෙක් කියලා. ඒ මනුස්සයා කනින් අහලා තමයි ඔක්කොම කරගන්නේ. එයාටත් පේනවා හැබැයි. පේනවා වගේ වැඩ කරන දේ. වවුල වැඩ කරන තනිකර රේඩාර වලින්. ඌට මේ පුංචි දේ පවා පේනවා. අන්ධකාරය යනකොට ඌ ආසෙන්තරාවක් වලාකුලක් අසින් යනවා වගේ ඌට පේනවා වගේ කණෙන් අල්ලන්නේ. එකම දේ. ඊගාට බල්ලෝ අලිය නහයෙන් අල්ලන්නේ ගඳෙන්. ඈත තියලා ගෙවන්න පස්සේ ඌට ගෑණි දෙන්නේ පිරිමි දෙන්නේ පට්ටියට හිටලා තියනවද නැද්ද ඔක්කොම වෙනවා. ගමේ ඉන්න අපුවාමල බල්ලෝ එන්නේ බැල්ලිට මේ පට්ටියට ඉනකොට කොහෙන් පණිවිඩ යනවද දන්නේ. ගඳ යනකොට ඉව කරගෙන හොම වෙනවා කන්නත් නැ බොන්නත් නැ මේට වෙලා ඉන්නවා. ඉව. ඊට පස්සේ දිව. දිවෙන් රස බලලා සර්පයා යන හැම වෙලාවෙම දිවේ ලියර දාලා පොළොට තට්ටු කරනවා. දිවෙන් තමයි ගන්නෙ මේ ස්පර්ශය ගන්නෙ දිවෙන් ජරාව ගන්නෙත් ඒකෙම තමයි. ඊට පස්සේ මේ ශරීරයේ ස්පර්ශය. ඉතින් මේ පහෙන් ඕනම දෙකින් මේ ගොජේ අල්ලගෙන ඒකට නන්දමී මටුව මේක දිට්ඨ සුත මුත කියලා තුනකට ගන්නවා. දිට්ඨිය කියන අපි දිට්ඨියට ඇතුල් වෙනවා අපි දකින්නම් බවටපත් වෙනවා. දකින්නෙක් වෙනකොට අපිට අහන්නෙක් වෙන්න බෑ. ඊට පස්සේ අපි අහන්නෙක් බවටපත් වෙනකොට දකින්නෙක් වෙන විදිහට මුතිය කියලා නහයට ගඳට දිවට රසට, කයට පහසට අහු වෙනවා. මේට අමතරව විඥානේ විඥානේ කියලාත් හිට ගන්න. විඥාතේ විඥාත මත්තා. ඉතින් මේකට අපි ගිය පාර ප්‍රවිෂ්ටි ලබා ගත්තා. ඒ විඥාණය ජීවිතයක පංචස්කන්ධය වශයෙන් ගත්තොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා එක පැත්තකට අපට අහු වෙනවා. ඒ වගේම මේ රූප ලෝක අරූප දෙක අතර නාම රූප අතර නාම රූප බෙදඬ මේකේ ආකාර අඩුම ගන්න දෙකක් තියෙනවා. නාපාකාරේ රූපාකාරේ පටික සම්පස්ස අධිවජ්‍ය සම්පස්ස කියලා මේ දෙකක් නැති තැන දෙකකට බෙදලා ආණ්ඩුමට්ටු කරන ගතිය තමයි විඥානයේ තියෙන ගතිය සුද්ධා ස්ප්ලිට් ඇන් රූල් කියලා කිව්වේ ඕක තමයි. ඊට වැඩිය හරීම කැතයි සුද්ධට වැඩිය හරීම කැතයි අපේ හිත. මේ දේවල් දෙකට බෙදලා මේ කළු සුදු පිංපව් හරි වැරදි දිග පළල ඇති නැති ගොඩක් බෙදෙනවා. අන්නේ ඒ විඥාණය නාම රූප හදන විඥානය කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ සංස්කාර වලින් තමයි නාම රූප මේ විඥානේ පාලනය කරන්නේ. අපේම චේතනාවලිය. අපේම ප්‍රාර්ථනාවලිය. ඒ නිසා උපය උපාදාන චේතසා අදිඨාන අබිනිවේෂ අනුසය කියලා ಜಾති ගොඩකින් අපි අනාගත සීන බවනවා. ඒ හීන අනුව තමයි නාස්ලනෝ දාන්නේ විඥාණයට. හැබැයි ඒ හීන විඥාණයෙම දරුවෙක්. විඥාණයට ජීවත් වෙන්න බෑ අනාගත බලාපොරොත්තුවක් නැතුව. ඒ මිනිස්සයා ඊට පස්සේ නිකන් වියකෙනවා. අනාගත බලාපොරොත්තුව තමයි අපි ජීවත් වෙන්න පණනල වෙන්නේ. ඉතින් අපි දරුවන් වෙනුවෙන් ජීවත් වෙනවා, රට වෙනුවෙන් ජීවත් වෙනවා, අම්මා අප්පා වෙනුවෙන් ජීවත් වෙනවා. මොකක් හරි බයිලාවක් කියනවා මිසක් මම්මා මේ නිවන් දකින්න ජීවත් වෙන්නේ කියන එක එක්කත් ලෝකේ නැහැ. ඔක්කොම බාහිර එකක් අල්ලා ගන්නවා. මේ Taman කැපී පෙනෙන්නේ මම මේ මුළු මාගේ මේ සටන රට, ජාති, ආගම වෙනුවෙන් කියලා කිව්වට පස්සේ බුදුහාමුදුරණත් වැඩි ලොකුයි තුටුගම රජුරුවෝ. මේ සිංහලට වෙච්ච දේ. මාගේ මේ සටන රට සහ ජාතිය සහ භාෂාව වෙනුවෙන් කියලා කුමාරතුංග මුනිදාස කිව්වා. ඒත් හරි ලොක්ෙක් වුණා. එක්කෙනෙකුටවත් මතක නැහැ මාගේ මේ සටන නිවන් දකින්නයි කියන්නේ. ඒක යට කෙරුවට පස්සේ අම්බෝ ලොකුවට වලිගයක් එළියට එනවා. ඇවිල්ලා ඒ වලිගය හොඳට පේනවා. අර බොනරගේ පිල් පිල් ටික වගේ. ඉතින් මේ જાතියකට වෙලා සෙනගක් එකතු වෙච්චාම වෙන වැඩේ ඔක තමයි. මේ තමන්ගේ නිවන පැත්තකට දාගෙන මේ අනුන් වෙනුවෙන් ගැක්කෙන් කතා කරන. මේ තමයි විඥානේ විඥානේ ඒක නම් හැබැයි බාහිර රූපයක්. මේ සමාජගත රූපේ. අභ්‍යන්තර දේ තමයි හැම වෙලාවෙම මම දැන් මෙතන එකෙන් පැනලා මේ අසෝලාගේ මේ ආගේ සුභ සිද්ධියට අනුකම්පාවෙන් කටයුතු කරන නිකන් හරියට වින්නබු අම්බ කෙනෙක් වගේ. කවුරු හරි තටමනකට ගිහිල්ලා දෙක දෙපැත්තට වෙන් කරන්න උදව් කරනවා. දෙන්න දෙපැත්තට ගිහුවාසේ වින්නබුවට හත පහක් හම්බ වෙනවා ඉස්සරහට. ඉතින් කොයි හරි තටමනවා නම් වින්නවම බෑග් එක ඇතේ තියාගෙන කල්ලුල කල්ලාලක් තියෙන එක ලිව්ව ගියා. මම රෑ නෑ දවල් නෑ. වින්නව අම්මා කෙනෙක් තමයි විඥානය කරන්නේ. යා දෙන්න දෙපැත්තට කරගන්න එක තමයි යාට කෙරුවට පස්සේ අප්පා යම් දන් දෙන්න දෙපැත්තට උනා කියන එක විඥානයේ එකම කෘත්‍යය තමයි නාම රූපය හදලා දෙන එක. ප්‍රසූත කරවන එක තමයි කරන්නේ. ඉතින් ඒක කරන්නේ ප්‍රාර්ථනාවකින් තමයි. ඒ නිසා විඥානයේ මේ සංස්කාරات එක්ක තියෙන සම්බන්ධේ සංස්කාර කියලා කියන්නේ විඥානයේ දරුවෙක්. ඒ කියන්නේ ඇමතිවරයෙක් වගේ කැබිනට් එක. ඇමතිපත් කරන්නේ ජනාධිපති. හැබැයි ජනාධිපති සම්පූර්ණ ලනුව දෙන්නේ මෙහෙවන්නේ මේ ඇමතිවරයා තමයි. ඉතින් ඒ නිසා පොල්ලට ලොකු වරඳක් තමයි විඥාන මේ සංස්කාර කියලා කියන්නේ, චේතනා කියලා කියන්නේ, ප්‍රණිති ප්‍රාර්ථනා කියලා කියන්නේ හැම අපි හැම කෙනෙක්ම ප්‍රාර්ථනාවක් විතරයි. අපි පණ රැඳිලා තියෙන්නේ ප්‍රාර්ථනාවක. ලොක්ෙක් වෙන්න අරග වෙන්න මේක වෙන්න ඉති ප්‍රාර්ථනාව අයින් කරන්න බලන මිනිස්සයා නිකම්ම ගැරන්ඩියාවක් බවටපත් වෙනවා. ප්‍රාර්ථනාවක් නැති මිනිස්සෙක් ගැරන්ඩියාවක් බවටපත් වෙනවා. ඒ නිසා මේ මිනිස්සයාගේ ප්‍රාර්ථනාව සිඳලුවොත් වියකිලා මැරලා යනවා. ඒ බිම්බිසාර රජුරෝ මරන්න උපක්‍රම කරලා තියෙනවා. අජාසත් රජුරෝ ඛණ්ඩ දෙන්න නැතුව බොණ්ඩ දෙන්න නැතුව හිර කරලා ඒ මොයේ මේ සාජාන් රජුරොත් ඒ වැඩේ කරලා තියෙනවා. දැන් බුරුමේ ඉන්න දැන් ඕමානේ ඉන්න සුල්තානුත් ඒ වගේ. තාත්තා රට පාලනය කරන හොඳ නැහැ කියලා අල්ලන ගිහිල්ලා එංගලන්තේ හොඳ තරු පහ ගියක් අරගෙන ඒකේ තියලා හිර කළා තිබා. ඒල මෙයා රට ලස්සන රට කරා. ඔය තාජ්මහල් මන්දිරය හදපු ඒ ෂාජාන් රජුරොත් හිර කරලා එයාගේ පුතා ඉන්දියාවේ බලය අතට ගත්තා. මොකද අර මනුස්සයාට වෙන මොකක්වත් නැහැ මැරිච්ච අම්මා වෙනුවෙන් ගෙවල් හදා හදා මුළු රටම සල්ලි වීදම් කරනවා තාජ්මහල් හදන්න. ඉන්දියාවේ කන්න දෙයක් නැහැ. ඉතින් තාත්තා හිර කරලා ඇල්ලුවා. ඒක තමයි බිම්බිසාර රජුරන්ට දේවදත්ත දුන්න ලණුවක්. මම බුදු වෙලා බුදු මරලා බුදු වෙන්න ඔබ රජු මල්ලා රජුයන් කියලා. ඌ රජ කෙරුවා. යන්න දෙන්න තියන දසවද දුන්නා. බිම්බිසාර රජුර අන්තිම වෙනකොට ඒ හදලා තියෙන කාමරේ එළියක සක්මන් කරනවලු එතෙන්ද බුදුහාමුදුරුවෝ පේනවලු. ඉතර සක්මන් කරන්නේ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ අහෝ බුද්ධ ඛණ්ඩ බඩේ බත් නැහැ. ජීවත් වෙන්න බත් නැහැ. ඇඟේ කිසිම පණක් නැහැ. රාජ්‍ය සේවකයෝ දාලා හාමත් කරලා. ඒත් සක්මන් කරනකොට පුදුම පණක් එනවලු. ඉතින් අර අජාසත් රජුරෝ ඔත්තු බලන ඇහුවලු ඒ රාජ්‍ය සේබලුන්ගේ මේ නාකියා මොකෙන්ද ජීවත් වෙන්නේ දැන් කියලා. ඊටසිකවලු මේ <clears throat> ගිජ්ජුගොඩ පත්තසේ බුද්ධ ජානන්සේ සක්මන් කරනවා පේනවා. පුදුම සතුටකින් අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ කිය <coughs> බුදුන් දකින ආශාවෙන් සක්මන් කළා. ඊට පස්සේ කළා කකුල් දෙක පල්ල ලුණු දාන්නයි කියලා. එච්චරයි. ආයෙත් පස්සේ සක්මන් කරගන්න නැහැ. බුදුන් දකින්න නැහැ. ගින්න හත් දවසක් පත්තු වෙච්ච දර ගින්නකට හත් දවසක් පත් වෙලා අලු බහැපු ගිනි දමු කොටකට පිපිච්ච මලක් දැම්මා වගේ වේල්ල මැරලා ගිහිල්ලා තියෙනවා. මොකද ඊට පස්සේ ප්‍රාර්ථනාවක් නැහැ. ඉඳලා වැඩක් නැහැ. අපි ඔක්කොම ජීවත් වෙන්නේ මොකද්දෝ තාම සම්පූර්ණ නැති ඌනතාවයක් මත. මේ ඌනතාවයේ නාමකරණය කරන්නේ අපේ සංස්කාර තමයි. ඒ සංස්කාර විඥානයේ කැබිනට් මණ්ඩලයේ ඒක නියෝජිතෙක් විතරයි. ඉතින් මේ සංස්කාර අනුව විඥානේ නටවන හැටි. ඒක විතර නෙවෙයි Taman නෙවෙයි Taman පවුලම මෙහෙවන හැටි. රටක් මෙහෙවන හැටි. විවස්ථා හදන හැටි. මේ ඩාක්කෝටම සැප දෙන්නම් කියලා එකෙක්වත් ලැබෙලා නැහැ තාම හැබැයි. එක එක සැප ලැබලා නැහැ. හැබැයි හදන සැලසුම් වල ඉවරෙකුත් නැහැ. බල්ලෝ කලිසම් අඳින්න හැමදාම සැලසුම් කරනවලු. මොකද වලිග උසගත්තට පස්සේ එක පුලිය කියලා. කොළඹ යන්න බෑනේ එතකොට. සැලසුම් කරනවලු අනේ අනිත් දවසේ බලු පෙට්ටක් දකපු දවසේ මොන සැලසුමක්වත් නැහැ. ගිහිල්ලා ඔක්කාවට පස්සේ ඔක්කොම ඉවරයි. ඔය රිලව් කට්ටා කරනවල හැම වෙලාවෙම ගයක් හදා ගන්න ඕනේ අප්පා හැම සතෙක්ම කූඩුවක්වත් හදනවා බිඩියක්වත් හදනවා අපිට අත් දෙකයි කකුල් දෙකයි දෙකම තියෙනවා ඇයි හත් දෙයියනේ අපිට කියලා කූඩුවක් හදන්න බැරි කියලා ඊට පස්සේ කියනවා හරියට මචං වැස්ස පෑවු ගම මම පරාලයක් ගෙන උඹ රීප්පයක් ගෙන උඹ පොල්ලත්තක් ගෙන අපි මේ මොකද්ද සිම්පල් නේ වැස්ස පෑවු ගන් චී කිව්වම කොහේ ගියාද හොයන්න බෑ එහෙනම් බල්ලෝ කලිසම් අඳිනවා කියන එකත් ඒ වගේ තමයි රිලව් ගෙවල් හදනවා කියන එක වගේ තමයි මනුස්සයා කියන සතා සැලසුම් හදනවා විවස්ථා හදනවා. හදන හදන විවස්ථාවේ මනුස්සය හිර වෙනවා. හදපු එකා විවස්ථාවට යටත් නැහැ. ඉතින් හැමතේ හැම කෙනාම හැම කෙනා විවස්ථා 10 කියෝ. එක එක්කත් විවස්ථාවට යටත් වෙන්න කැමති නැහැ. දැන් මම මේකේ නිසි බල දාන. මට කිසිම විවස්ථාවක් නැහැ. මට තියෙන්නේ අනිත්‍යම විවස්ථාවේ ඉන්නවාද කියලා බලන එක විතර. නැත්තම් ගැව්වා ඌව චප්ප කරා. බෙල්ල ගලවලා අතර දුන්නා. ඒ තාක්කල් මම මම මේකේ නිසි බලدارි. උතින් දෙන්න නටන්නේ. උතින් ආවට පස්සේ ඒකත් වැඩක් නැහැ. ඊට පස්සේ රටේ රගවැති වෙන්න හදනවා ලෝකෙට බුදු වෙන්න හදනවා නානා මේ ප්‍රාර්ථනාවක ප්‍රාර්ථනාව කියන මේ කැරට්ටලේ පිටිපස්ස යන බූරුව රෑන පින්නන්නේ සංකාරපච්චා විඥානං කියලා. මේ විඥාණය සීක පුද්ගලයා දකින්නේ කොහොමද? පෘථග්ජන දකින්නේ කොහොමද? රහතන් වහන්සේ දකින්නේ කොහොමද? බුදුදහමේ මේ තුනේ වෙනස පෙන්වන්නේ කොහොමද? මේක පුළුවන් ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට කඩලා පෙන්වන එක ලාභයි. මොකද මේ ඔක්කොම පහ එකතු වුණා මොන විදිහින්වත් කඩන්න බෑ. ඉලපතේ කූරු ටික එකතු වෙච්චාම ඉලපත කඩන්න බැරුව වගේ. මේ ඉලපත ගැලෙව්වට පස්සේ එක එක කූර කුටුස් කුටුස් කාලා කඩතයි. ඒ නිසා බුදුජානනාංශ මේ කඩන්න බැරි මේ විඥානයේ ප්‍රධාන කරගත්ත මේ පංචස්කන්ධයේ ක්‍රියාව ප්‍රඥාචේ රූපස්කන්ධ වේදනාස්කන්ධ කියලා පහකට කඩනවා. ඒ පහකට කැඩිල්ලේදී සීක පුද්ගල ඉස්සල්ලාම රූපස්කන්ධය කියන එක අරගෙන ඒක විනිවිද බලනවා. මේකේ හරයක් මදයක් අන්තර්ගතයක් තියෙනවා කියලා. ඉතින් රූපේ වෙලාට හරි ශක්තියක් බාටපත් වෙනවා දකින්නකොට හොඳට දැක්කට පස්සේ වෙනවා ශක්තියක් බාටපත් වෙනකොට ඒක හරයක් පද්ධතියක් මදයක් නැහැ. නන් ලෝකල්. ඕනම රූපයක් මේකයි කියලා තේරුම් ගත්ත පස්සේ මං සරදීන් අර රූපය පිළිබඳ බලාපොරොත්තු සුන් වෙනවා. ඒකට ශූන්‍ය කියලා කියනවා. ඉතින් මේ මනස එතකොට මේ භෞතික ලෝකයෙන් කොන් වෙනවා. භෞතික ලෝකය කියන්නේ මේ රූප එකතු කරගෙන රජ වෙන්න හදන තැනක් නේ. ඒකේ ලොක්කෙක් වෙන්න හදන තැනේ රත්තරන් වලින් හරි, ඉඩම් වලින් හරි, අලියතුන්ගෙන් හරි නිශ්චල චංචල දීපල. නමුත් ඒ කොයි එකක් අරගෙන බැලුවත් බලාන බලාන බලාන යනකොට ඒක නිකන් ශක්ති විතරයි තියෙන්නේ. ඒ ශක්ති කාටවත් අයිති නෑ. ඒ ශක්තිය උතර ওই ධම්මායින් බෙදනවා වගේ නැත්තම් මේ අලියෝ අස්සයෝ හරක් අයිතිකාරෝ ඉන්නවා කියන්නේ මේ වල් අලි වගේ ඉන්නේ. කාටවත් අයිති නැහැ. වල්ලස්සයෝ, වල්බල්ලෝ, වල්හරක් අයිතිවාසිකමක් නැහැ. ඒ වගේ මේ අපි බෙදලා තියෙන වස්තු ඔක්කොම බෙදා ගන්න පටන් ගත්ත දවසින් තමයි මනුස්සයාට ආතතිය කියන එක ආවේ. නැවතත් මේ ඇති වෙන දේවල් බවට පත් වෙන හැම එකක්ම ශක්ති බවට පත් වෙන්න ඇරලා මේ දෙයක් තියෙන්නත් පුළුවන් මේක ශක්ති තියෙන්නත් පුළුවන් ශක්ති කියන එක කාටවත් අයිති නෑ ඒක විශ්වගත දෙයක් අපිත් ඕකේ කෑල්ලක් අරගෙන ජීවත් වෙනා මිසක් ආකුට්ටි බෙදාගෙන කඩාගෙන දේශීය මාර්ගල හදාගන්න හැදුවට කමක් නැහැ. මරණයෙන් එහාට වළංගු නැහැ. මරණය මේ මෙහා පැත්තේ කැල ජීවිතේ සංසාරිතාම පොඩි කැලක මේ රණ්ඩුව තියෙන. එහා කැල රණ්ඩු නැහැ. ඒ නිසා මරණය සිහිපත් කරපළා. මේ දේවල් මේක විහිම නැති වෙන සුළුයි. ඕකට අයිතිවාසිකම් කියන්නේ යන මිනිහට අනිත්‍යත්වයේ කරදරයක්. ඔය ලෝකේ තියෙන දෙයක් වුණා නම් අනිත්‍යත්වයේ කරදරයක් නැහැ. අන්නේ විදි මේ රූප ධර්මයේ විතරක් වුණත් ඒ රූපේ යම් යම් කිංචි රූපං අතීතනාගත අවච්චොප්පන්න දුරේවා සාන්තිකේවා අජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකමං වා ඊනං වා පනීතං වා කියලා මේ රූපේ තියෙන 11 ආකාරය දක්නාසුළු බැලීමට අනුපස්සනා කරනවා කියලා කියන. පේන රූපේ නැවත බලන්න. ඒකම නැවත බලන්න. බලනකොට බලනකොට පේනවා මේක ඔක්කොම දැකපු දවසේ ගන්න දෙයක් නැහැ. දැක්ක අඩු නම් ගන්න දෙයක් තියෙනවා. දැක්ක අඩු නම් මගේ කියා ගන්න හිතෙනවා. 100ට 100ක් දැක්කනම් මේ රූප ධර්මයේ ලෝක ස්වභාවයක්. විශ්වගත තත්ත්වයක් ඕක මමයක් රූපෙන් හදන්නත් බෑ හදපු මමයට රූපේ කොටසක් අල්ලන්නත් බෑ හරියට මේ හුලං අල්ලන්න හදනවා. ඉතින් ඒ මොකටද මේ රණ්ඩු සරුවා? මොකටදයි මේ තෝතෝ අරපල කියලා ගහගන්නේ? ඒ රූපේ මගේ කයත් බාහිර රූපත් විශ්ව සාධාරණ දෙයක් කියලා තේරුම් ගත්තොත් ඒක විඥානයේ තේරුම් ගැනීමට ලොකු ලාභයක් වෙනවා. ඊට පස්සේ අපි හිතනවා මේ මම සහ මගේ අයගේ රූපවලට සැප දෙන්නනේ මේ ඕවර් ටයිම් කර කර අතිකාල සේවාවල් කරගෙන රට රාජ්‍ය ගෙවම් කරගෙන ඉඩම් බූදල් විකුණගෙන නටන්නේ මේ සැප හොයන්නේ වේදනාචෛසිකේ හැම වේදනාවක්ම සැප වේදනාවක් ගත්තත් ඉවර වෙනකොට දුක හැම දුක් වේදනාවක් වෙනකොට සැප මේ වේදනාවේ සැප පැත්ත විතරක් තියාගන්න පුළුවන් වෙයි කියලා හිතන අමනකම ওই දේශපාලනඥයෝ අපිට දෙන්න හදන මේ විකුණන්න හදන අමනකම ආර්ථික විශේෂඥයෝ මේ හදන්න හදන රත්තරන් මොළ තියාගෙන ඩබල් ඩිග්‍රීස් ගහගෙන දෙන්න හදන මේ ආර්ථික සමීකරණ වල කොහෙද තියෙන සැපය? මේ සමාජ විද්‍යාඥයෝ වලිගේ උඩ තියාගෙන මේ දුප්පතුන් නැති ලෝක හදන්න හදනවා. මේ දුකින් පිරිච්ච ලෝකේ කොහෙද සැපයක් හම්බෙලා තියෙන්නේ? ඒ නිසා ওই සැප හැම එකක්ම ඉවරනේ දුකෙන්. ඒ වගේම හැම දුකක් දිහා බලද්දි ඒක වෙන සැපෙන්. ඉතින් එනදී බාරගනි. එන සැප දුක එන එකට ඉඳ දීවා. දුක්ඛ සැප දෙක ලෝකේ රිය සකලිත ලෝකේ. දුකට සැපයි දීලා අයින් වෙනවා සැපට දුක දීලා අයින් වෙනවා. මේක එක කෑල්ලක් විතරක් ඉල්ලන්න හදනවා කිව්වම අර ඉස්සර සතිය කාශි කරන එක එක පැත්තක නෝනගේ මූණ තියෙනවා අනිත් පැත්තේ පොල් ගහ තියෙනවා. ඉතින් අපි පොල් ගහ විතරක් තියෙන සතියක් ඉල්ලුවට හම්බෙනවයි. අතේ දෙනකොට නෝනක් තියෙනවා පොල්ලක් තියෙනවා. උඩට දැම්මම පස්සේ එක්ක නෝන එක පොල්ල. ඉතින් ඒක උඩට එන එක කෝකටත් යටේ කියන්නේ කියලා තියෙනවා. ඉතින් අපි මේ මිනිස්සයා කරන්න හදන්නේ මේ නෝනගේ මූණ විතරක් ඉල්ලනවා. මේ සැප ඉල්ලනවා. ඊ යමනකපට නැති එක මිනිස්සෙක් ඉන්නද වන්න ලෝකේ. හැම කෙනාම ඔය කොච්චර භාවනා කරත් අහනවා සංස දවසට පැය කීයක් භාවනා කරොත් ඇද්ද? මොකද අනිත් ටික ඕනේ මේ සැප හොයන්න. බෑ කිව්වම ආ ඒකත් අමාරුයි. ඉතින් ස්වාමීන් වහන්සේ කියපු නිසා කොහොමරි පෑද්දනක් ඉතුරු පැය 23ෙම කක්ක ඕනේ මට. මේ ෂැප් හොයන්න ඕනේ. මටත් ඕනේ අපේ අයටත් ඕනේ. ඒක ඔබ වහන්සේට වැඩක් නැහැ නේ. ඔබ වහන්සේ බලා ගන්නකො පැයක් දුන්නනේ ඔබ වහන්සේට ඔබ වහන්සේ කරබන පැත්තකට ලයි. මට 23ක් දුන්නනේ. සංචෝක පැය භාගයට අඩු කරලා නිවන් දකින්න බෑ දීගාව නිකන් ලොง ටර්ම් ප්ලෑන් එකක් දාලා මෛත්‍රී බුද්ධ සාසනයවත්. මොකද මට මේ කක්ක අත ගන්න ඕනේ පැය 23කුත් කාලක්. එහෙම නැත්නම් මේ අපේ අයට සැප ඔය තොපෙන් සැප විඳින එක එක්කත් තොපේ සැපේ ගැන කල්පනා කරන දුන් තොපි හූරගෙන කණ්ඩා හදනවා මිසක් ඒ තරමක්වත් තේරෙන්නේ නැහැ මේ හම්බ කරන මීහරකට හම්බ කරන මීහරකට තේරෙන්නේ මේ මම මේ හම්බ කරලා දුන්නාට තමයින් යැපෙන එක එක්කත් මගේ සුභසිද්ධියවත් මගේ විවේකීවත් මගේ මේකවත් හොයන්න උන් කැමති නැහැ උන් කියන්නේ ඔබ කොහොම හරි කරපන් ඔබට ඇත්තනම් ඔයිට වැඩිය මට දෙන්න පුළුවන් ඔබ දෙන්නේ ගණන් කරලා ඔබේ තියෙන ලෝභකමට කියලා අරයට වැඩිපුර දුන්නා මෙයාට අඩුපුර දෙනවා කියනවා මිසක්කා අපෙන් යැපෙන එකෙක් අපේ අර්ථ සිද්ධිය සුභ සිද්ධිය බලනවා. ඉතින් මේ ලුණු වතුර බිල තනි ප්‍රවේද පිපාසයේ සංසිදෙයි. මේ හිස්මල්ල පුරවන්න පුළුවන්. නැතුව කරන්න කියලා නෙවෙයි තියෙන්නේ මේ වේදනා චෛසිකේ තියෙන මායාව තේරුම් ගන්න. ඊට පස්සේ සංඥාව මේ මගේ මේ තොපේ මේක හරි මේක වැරදි කියලා සංඥාවක් දාලා තියෙනවා. අවුරුදු 6 වෙනකන් අපිට සංඥා තිබුණේ අපිට ආතතියක් තිබුණේ නැහැ. හයේදී තමයි 6 4 තේරෙන්න පටන් ගත්තේ ඉදා ඉඳලා අපිට අතතිය. ඉතින් බුදුරජාණන්සේ කියනවා සංඥා පොඩ්ඩක් පැත්තකට දාපන් මේ ආගන්තුක ආපු දෙයක් නේ. ඔබ සංඥාවක් දාලා බලපන්. උදාහරණයක් වශයෙන් පිම්බීම පිම්බීම වශයෙන් සංඥා කරන්න. හැකිලිම හැකිලිම සංඥා කරන්න. පිම්බීම හැකිලිම බල බල ඉනකොට සංඥාවේ හැලෙන හැටි බලන්න. මෙනෙහි කරන එක කරදරයක් වෙන හැටි බලන්න. මෙනෙහි කරන්නේ නැතුව පිම්බීම හැකිලිම පේනවා. මෙනෙහි කිරීම කරදරයක් වෙනවා. එතෙන්දිත් මෙනෙහි කරන්න ගියොත් බබා නිින්දයාගෙන එනකොටත් හයියෙන් කවි කියන්නේ කිව්වොත් නිින්දෙත් නැහැ. ඉතින්දී සංඥාව අයින් කරන්න එන වෙලාව වෙනකොට අයින් කරලා එතකොට මොකද වෙන්නේ බලන්න. පිම්බීම හැකිලිමයි සම වෙලා පේනවා. නම් කරනකම් ගොරෝසු තේන් තාකල් පිම්බීම හැකිලිමේ වෙනස්. ආස්වාස් ප්‍රසාසයේ වෙනස්. වමෙන් දකුණ වෙනස්. ඒ වෙනස්කල් පෙන්වන්නේ සංඥාවෙන් තමයි. මේ පෙන්වන්නේ මොකටද මේ සංඥාවේ මායාව පෙන්වන්න ටික වෙලාවක් යනකොට ඇවිදින බව දන්නවා වමද දකුණක් දන්නේ විවේකීව හිත තැම්පත් වෙනවා. හුස්ම ගන්න බව දන්නවා පිම්බේ ආස්වාද ප්‍රසවාසය දන්නේ. හැබැයි හොඳට හිත තැම්පත් වෙනවා. පිම්බෙනවද හැකිලෙනවද දන්නේ නැහැ. හැබැයි කයේ හිත තියෙන බව දන්නවා. ඒකට මේ සංඥාව හලන එක මෙනෙහි කිරීම අතහරින එක සවිතක්ක සවිචාර ගතිය අවිතක්ක අවිචාර මට්ටමට යන හැටි අර මොකಾದෝ මොකද්ද බදාගත්තා වගේ ඒ අල්ලගත්ත මෙනෙහි කිරීම දිග්ගටෝ මෙනෙහි කර කර කර ඉන්නවා. ඉතින් හිත තැම්පත් වෙන්නේ නැහැ. ඒ නිසා සංඥාවේ තියෙන ප්‍රයෝජනේ සලකන්න අවශ්‍ය නැති වෙන ටික අහලන්න. දැන් කාර් එක ස්ටාර්ට් කරලා ඉස්සරහට තල්ලු කරන්න ෆස්ට් ගියර් එකනේ ඕන කරන්නේ. ඉතින් දිගටම ෆස්ට් ගියර් එකේ ගියොත් පුළුවන් ද කරන්න. බෑනේ වේගය ආවට පස්සේ ෆස්ට් ගියර් එක අයින් කරලා සෙකන්ඩ් එකට දාන්න එපායි. සෙකන්ඩ් එකේදීමට ඒකේ ඉන්න බෑ. බරගන්නක් આવොත් ආයි ෆස්ට් එකට දාන්න ඕනේ. තැන්නේ යනවනේ තර්ඩ් එකට දාන්න. ඉතින් මේ එක ගියර් එක විතරක් යන්නේ කියොත් අනේ ගියර් එක හරි ලොකු වටින දෙයක්. මේ නිකන් තිබුණ යකට කොට එලවන්න පටන් ගත්තේ මෙයාගේ තමයි කියලා හැම වෙලාවෙම ෆස්ට් එක යන්න පටන් ගත්තා. කරන්න බෑ. ඔටෝමැටික් ගියර් නම් ඔය ප්‍රශ්නේ නැහැ. ඒකත් ඔටෝ මාරු වෙනවා. ඉතින් මේ වගේ සංඥාව මාරු වෙනකොට අල්ලන්න පුළුවන් කිසිම කෙනෙක් පේන්නේ නැහැ කමටහන් සුද්ධ කරනකොට. ඒගොල්ලෝ කියන්නේ මේක බැලුවා පේන්නේ නැතුව ගියා. දැන් මම මොකද කරන්නේ? පීඩ නැති වෙන එක තමයි තිබුණ එක නැති වෙනවා. සංඥාව බොඳ වෙනවා. මෙනෙහි කිරීම අනවශ්‍ය වෙනවා. ඒත් භාවනාව යනවා. අන්න එතකොට පේනවා මේ සංඥාව මාර්ගේ යමක් කරන්න තියෙන කැක්කම චේතනාව හිතන ගතිය මේක වෙන්න ඇරලා බලන්න හිතුවොත් තමයි හොඳම දේ. ගහේ ඉදිච්චාම තමයි ගෙඩිය රස. අපි කල්ැතු කඩලා දුම් ගහලා හොඳ ගහේ බඩු කියලා වික්කට කවදාකවත් ගහේ දුන වගේ රසෙ ඉන්නේ නැහෙනි. දැන් අපිට ගහේ ඉඳන් ඉන්න බෑ. අපි කඩනවා මොකද මාකට් එකට එක සැරේ බඩු දාන්න ඕනේ ඉඳලා. ඒ නිසා අද ඔය පොලේ තියෙන බඩු හැම එකම කාබයිඩ් කාලා තියෙන්නේ. ඉතින් කාබයිඩ් කෑවට පස්සේ මොකද වෙන්නේ කියලා gediy කියනවා එයාපට, මුදලාලි කියනවා එයාපට. ගහේ ඉදිච්ච gediyak දකින්නත් නෑ අපිට. මම අර ඕස්ට්‍රේලියාවේ ගිය වෙලාවේ බිස්බේන් වල ගංගායිනේ ඇවිදින්න ගියා. අඹ ගස්යට ගහේ ඉඳලා වැටිටි ගෙඩි ගහ යට වෙලා එක් එක් කවුලගෙන කන්නේ. ඔක්කොම සුපර් මාකට් ගිහිල්ලා ගෙඩි 10 මෙච්චර ගානකට ගන්න. මොකද ඒකේ ලේබල් එකක් ගහලා තිනවා මේ නියුට්‍රියන් කන්ටෙන්ට් එක. අඹ ගෙඩියේ. ගහෙන් වැටිච්ච එකේ ලේබල් එක නැහැ. පුදුම පුදුමාකාර මේ අඟහරුවක ගියා වගේ හිතෙනවා. කිසිම කෙනෙක් කවදාවත් ගහින් වැටි සිගිරියක් ගන්නෑ. ටොරන්ටෝ ගිහිල්ලා ළඟ තියෙන ගාඩන් එකක් ගන්න ඇවිදින්න ගියා. හතු වගේ පිපිලා තිබුණා. අපි කියන්නේ ඌරු බහබිම්මල්. මෛත්‍රී ගී නාකෙක් හොඳ වෙලාට. ඌ ජර්කින් එක ගලවලා කිලෝ 5ක් කඩාගත්තා. ඌ කිව්වා මේ මාකට් එකට ගියා නම් මෙච්චර ගණන් මේක තන්නේ කර විරුද්ධයි සෝංශ මේ තියෙන නිව්‍යවස්ථාවේ හැටියට මේ අත්හැදිච්ච ගෙඩියක් කණේ. මාකට් එකට ගිහිල්ලා සුපර් මාකට් එකට පඳුරලලා තමයි ගන්න පුළුවන්. අපි දන්නවා මේ බිම්මල කන්න පුළුවන් කියලා. මේක හොඳ පොහොරක් හොඳ හොඳ පෝෂ්‍යපද. එක එක්කත් ගන්නෑ. පොඩි ළමෙක් නම් ඊට බ්‍රිස්බේන් වල නෑ ටොරන්ටෝ වලම පාරේ මම යන්නේ සමරගන්නේ අයිස්ක්‍රීම් එකක් වැටිලා දිය වෙලා. අපි නම් අපිත් ලෙව කනවනේ ඕක. බල්ලෝ කොච්චරද යන එක බල්ලෙක් ඉව කෙරුවත් නෑනේ අර අයිස්ක්‍රීම් එකට. චිකේ මේ බල්ලන්ඩ වෙච්ච දේ. මං කියන්නේ සාමාන්‍ය මිනිස්සු ඇසුරු කරලා බල්ලෝ එහෙම නරක වෙන්නේ නෑ. බල්ලෝ ඇසුර කළා මිනිස්සු උනා ටිකක් නරක වෙලා තියෙනවා. කන්නේ. කන්නේ. උන් ට්‍රේන් කරලා. උටට කඩෙන් ගින පැකට් එක දෙන්න ඕනේ. ඒ පැකට් එකේ තියෙන බල්ලෝම් මරලා හදපු පොඩි ක්‍රීම් එකක්. චීනෙන් එන්න ඕනේ. පහරේ වැටලා තියෙන අයිස්ක්‍රීම් එකක් කන්නේ නැහැ. ඒ තරම් අපි කන්ඩිෂන් කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ සංඥාව දුන්නට පස්සේ මේක කණ්ඩෙපයි කියලා අම්මගේ තනියට කිරි දෙල්ප ඕන එක හොඳ නැහැ. නිස්ප්‍රේ කම්පැනි ඒකට කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ කිරි හදන්නේ මේවයි බෝතලේ ගන්න බෝතලෙන් දෙන්න. ඒතර අම්මට ඕන දෙයක් කරලා තාත්තත් එක්ක බුදියන් ඉන්න පුළුවන් මේ වෙලාවේ. බබා ටිට් එකේ ඉන්නේ. තනෙන් කිරි බොන එක හරිනේ. ඒව බොහොම පහත් වැඩ. මෙන්න අපිට වෙන දෙයි. මෙන්න අපිට වෙන දේ අපි මේ නිකං තනිය වෙන හුස්ම දිහා බලහින්න නැතු එක හයියෙන් පුම්බන්න හදනවා අහුලන්න හදනවා මෙනේ කරන්න හදනවා මේක කරන්න ඕනේ මුලින් ගියර් එක එන්ජින් එක ස්ටාර්ට් කරලා ෆස්ට් එකට දාලා සෙකන්ඩ් එකට දාලා යන්න අරින්න ඕනේ টොප් එකට දැම්මට පස්සේ එන්ජින් එක අඩුම එන්ජින් ප්‍රමාණයක් දැවෙන්නේ ඒක දුවනවා අන්නේ වෙලාවේ මේක ඒක සින්ක්‍රොනයිස් කරගෙන යන්න බ්‍රේක් වැඩිය ගහන්න නැතුව වැඩි හරවන්න නැතුව වලවල් බේරගෙන කාර් එක එලවන්න නම් බොහෝම ඈත බලහන යන්න ඕනේ. සයිඩ් පාර වල ඔක්කොම බලන අයිචේ බ්‍රේක් ගහන්න ගත්තොත් එන්ජින් එක සම්පූර්ණ ඉවරයි. ආයෙ ඊට පස්සේ පිකප් කරන්න ගියාම පුදුමාකාර තෙල් තොගයක් පාවිච්චි වෙනවා. ඉතින් මනස දැනගන්න ඕනේ ගියර් මාරු කෙරෙල හොඳ නැහැ. මං කියන්නේ ගියර් තියෙන්නේ නම් මාරු කරන්න තමයි. යෝගී සංස්කරණය කරන්නේ නැතුව යන්න පුළුවන් වෙලාව එනකොට ඒ සංස්කරණය නොකර හිටියොත් විඥාණය පච වෙනවා. විඥාණය අසරණ වෙනවා. විඥාණය අපත්‍ත්‍ිත වෙනවා. අන්නේ අපපතිට්ඨිත විඥාණයට එන්න තමයි මම මේ දිග කතාවක් කිව්වේ. රූපේ රූප විසින් නොදැනී යන වත්රෙන්න ආයේ දැනෙන මට්ටමට එන්න ආයේ නොදැනෙන මට්ටමට එන්න. ඒක රූපේ වැඩ පිළිලක් මිසක් ආ. ඔබ පුම්බන්න අහුලන්න යන්න එපා. ආයතෙන් හුස්ම ගන්න යන්න එපා. ඔබ නැති වෙයි, මතු වෙයි. නැති උනත් එකයි, මතු උනත් එකයි රූපේ භව ප්‍රඥප්තිය භව ප්‍රඥප්තිය කියන දෙක දැනෙනවා. භූත ස්වරූප සහ භූත ස්වරූපේ දැනෙනවා. උඩ නම් වණන් දෙන්න යන්න එපා. ඔයයි. ඊට පස්සේ වේදනාව එනවා. අනේ නැති වෙනව නම් හොඳයි, තියෙනව නම් හොඳ නැහැ. තියෙනව නම් හොඳයි, නැති වෙනව හොඳයි කියලා සැප දුක් වෙනවා. උඹ දාන විදියට තමයි සැප දුක් තියෙන්නේ නැතිවීම ඇතිවීම ලෝක ස්වභාවයක්. දෙකටම ඕන සන්තෝෂ වෙන්න පුළුවන්, දෙකටම ඕන කනගාටු වෙන්න පුළුවන්. මානවයට අයිතිවාසිකමක් තියෙනවා. කෙනෙකුට සැප තව කෙනෙකුට දුකක් වෙනවා. කෙනෙකුට රස තව කෙනෙකුට රසක් වෙනවා. දෙගොල්ලකට මේ එකක් නෑ. ඒ වගේම අපි තරුණ කාලේ තිබුණ රසවල දැන් නෑ. තරුණ කාලේ මේ තියෙන රසේ නෑ. ඉතින් අපි එකම රසයක ජීවත් වෙනවා කියලා හිතාගෙන ඒකට අමනකම කියනවා. ඒකට කියනවා මේ නිත්‍ය සංඥාව කියලා. මෙන්න මේ විදිහ වෙනස් රසය වෙනස්. ඊට පස්සේ වර්ධාන සංඥාව සුභ කියපු දේ අසුභ වෙනවා. අසුභ කියපු දේ සුභ වෙනවා. පිං කියපු දේ පව් වෙනවා. පව් කියපු දේ පිං වෙනවා. මොකද මේ එකම සාපේක්ෂ දේවල්. නිසා එක සංඥාවක් දෙන්න එපා. දැන් අපිට අනන්‍යතාවය කියලා අපිට ෆොටෝ එකක් ගහලා කාඩ් එකක් දීලා නමක් දීලා දැන් අපි කොටු කරලා නේ තියෙන්නේ. දැන් අපි කැලේ ඉන්නවා නම් ඒක සම්පූර්ණ නීති විරෝධී අනන්‍යතාවයක් නැත්තම් රජයට විරුද්ධ යෑමක්. රජේ හරියටම අපිට හරකුන්ට කණේ ගහන්නේ අර ප්ලාස්ටික් කෑල්ලක් ඊය ටැග් කරනවා කියලා. අපි ටැග් කරලා තියෙන දැන්. මේ රජයේ ගොවිපලේ හරක්. අපිට නම්බර නම්බර කියපු ගමන් ටැග් ගාලා අපේ වැඩ පිළිල ඔක්කොම අහුවෙනවා. මොකද වෙන්නේ කියලා. ඔය පිටරටක ඇක්සිඩන්ට් එකක් වෙච්ච ගමන් ලයිසන් එක විතරයි පෙන්වන්න ඕනේ සැලියුට් ගන්න මොකොත් ඕනේ කියලා කම්පියුටර් දාපු ගමන් උගේ අම්මා අප්පා නෙවෙයි පෙඩිග්‍රී එකම පෙන්වනවා. ඉවරයි. ආයෙ කතා කරන්න දෙයක් නැහැ. ඒ මොකද ඌ ඊට ඉස්සෙල්ලා ලයිසන් ගත්තේ නැත්තම් එන්න එපා පාරට ටැක්ස් කිව්වේ නැත්තම් එන්න එපා පාරට ඉස්සෙල්ලා අල්ලනවා. අල්ලලිවල නිකන් කාඩ් එක දාපු ගමන් ඒ තරමටම අපි මේ බැලිය බවට පත් කළ ඉවරයි. අපිට අනන්‍යතාවයක් දීලා ඒකට තමයි රස්සාවල් දෙන්නේ ප්‍රොමෝෂන් දෙන්නේ දරුවෝ ගැන බලන්නේ ඔක්කොම කරන්නේ අනන්‍යතාවේ. කවුරු හරි කියනවනම් අනන්‍යතාවේ නැති වෙනකොට රජය කැමති නැහැ. මේ වගේ තමයි විඥානය. විඥානය කැමති නැහැ යමක් නම් නොකර ඉන්නවට. විඥානය කැමති නැහැ යමක් නොකර වෙන දේ දිහා බලා ඉන්නවට. ඒක නිසා මේ සීක පුද්ගලයා ඒක පරීක්ෂා කරනවා. පරීක්ෂා කරන්නේ කොහොමද? යංකින්ච විඥානං අතීතනාගත පච්චුප්පන්නා. සන් ඕලාරිකං වාසික සුකුමං වා හීනං වා පනීතං වා යම් දුරේ සම්තිකේවා අජත්තං වා බහිද්දං වා විඥානේ දිහා බලානින්ද අතීත වෙච්ච විඥාන දිහා බලන්න අතීතෙ මෙනෙහි කරනකොට අපි අතීතේ ජීවත් වෙන හැටි අනාගතේ ඉන විඥානේ වර්තමාන විඥාන මේක හුදු හීනයක් මිස මොකද්ද ප්‍රත්‍යක්ෂණය කරගන්න ඉතුරු කරලා යන ලක්ෂණය එහෙම දෙයක් නැහැ හීන විඥාන ප්‍රණීත විඥාන මේක හොඳයි කියන වෙලාවේ දා මේක අන්තිම තුච්චයි කියන වෙලාවේ එකම දෙයට ওই නන් දෙක දාන්න පුළුවන්. දාන ලේබල් එකේ හැටියට. දුර තියෙන එක ළඟ තියෙනවා කියන එක තමයි නන් ලෝකල් ෆිනොමිනා එක දැනගත්තට පස්සේ මේ ක්වොන්ටම් ෆිසික්ස් වල මිනිස්සු දැනගත්ත අපේ වන සීර වෙලා තියෙන කාලයට සහ දේශයට. කාලමානී සහ දේශමානී. අතීතනගත පච්චුප්පන්නම් කියනකොට කාලමානීට අපි අහු වෙනවා. দূරේ සන්තිකේ අජත්තං අපයිද්දා කියනකොට දේශයට අහු වෙනවා. මේ කුයි එක උනත් සැලෙන්නේ නැතුව විඥානයේ ක්‍රියාකාරකම් දිහා බලන ඉන්නවනම් එයාට තේරෙන පටන් ගන්නවා හීන ප්‍රණීත කියලා දෙයක් නැහැ. හීන ප්‍රණීත ඔබ දාන ලේබල් එක හැටියට තමයි. ගෑණියෙකුට හීන දේ පිරිමියෙකුට ප්‍රණීතයි. ප්‍රණීතයෙකු පිරිමියෙකුට හීන දේ ගෑණියෙකුට ප්‍රණීතයි. මේ දෙන්නම මිනිස්සු වශයෙන් බලනකොට මේ තමන් නම් කරගත්ත ක්‍රමයේ හැටියට තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සංයෝග විయోగ පරියාය සූත්‍රය සඳහන් කරලා තිනවා ගෑනු ගෑනුකම රැකීම සඳහා මෙච්චරක් උත්සාහ කරනවා ඒ මොකද පිරිමි පතන නිසා. පිරිමි පිරිමිකම රකින්න මෙච්චරක් උත්සාහ කරන ඒ වගේම අංක ටික එකමයි ගෑණියක් පතන නිසා. ගෑණී පිරිමි ප්‍රතිවර දෙන්න එකතු වුණාට පස්සේ සංවේ සං එකතු වීමේදී සංසර්ගයේදී මෙච්චර රසයක් තියේදී කොහොමද වළක්වන්නේ කියලා. නමුත් යම් කිසි කෙනෙක් උද්‍යප්පේ ඥානෙ පැන්නට පස්සේ ගෑණියෙකු කියන සුවිශේෂී ලක්ෂණයක් තියෙනවද කියලා. Taman ඉඳගෙන කල්පනා කරනවා මම දැන් මේ මොහොතේ ඉන්නේ කියලා ඔය අත්දැකීම ගෑනු කොහොමද තියෙනවද? පිරිකමක් තියෙනවද? මොකක්වත් නැහැ. දැන් මේ ගෑනු පිරිමි දාගත්තට පස්සේ මොන්න තරම් හට නැද්ද ලෝකේ තියෙන්නේ. ඒ වගේ මොන හරි දෙකට දාගෙන ඒ දෙකට දාගෙන විඥානය කරන්නේ දුර්වල පැත්තට උදව් කරනවා. ඇමරිකාව කරන දේ. ලංකාවේ සිංහල දෙමළ ඉන්නවනම් දෙමළුන්ට උදව් කරනවා. ඒකල කියනවා අපි අපි පොඩි පක්ෂයට උදව් කරන්නේ සාධාරණේ කරන්නේ ප්‍රජාතන්ත්‍ර. ඒකල දෙමළ ගහනකොට දෙමළ සිංහල දෙකම අයින් කරලා උයල රට අල්ලගන්න. මුස්ලිම් මිනිස්සු දෙකට බෙදුවා. ඒකල අර දුප්පත් පක්ෂේ ඉන්නවනේ අඩු පක්ෂේ ඉන්නවනේ පහ පහ පවුනේ අප්පා. ඕගොල්ලන්ගේම කොටසක් නෙමෙයි ඒ ඒගොල්ලන්ට අපි ආයුධ ටිකක් දීපුවා මොකක්ද ඇති වැඩි කැම ටිකක් දීපුවා ඇති ඕගොල්ලෝ එහෙම මිනිස්සු මරන්න හදන්න එහෙම දෙන්න බෑනේ අපිට අයිතියක් අපි දෙනවා කැම කියලා අර මිනිස්සු පුළුවන් තරම් සල්ලි දුන්නාට පස්සේ උන් නැගලාවට පස්සේ වත් දෙන්න දෙන්න ගහ ගන්නකොට අතු ගිහිලා කුට්ටිය වාගන්න ඉන්දිය බල්ලෝ දෙන්නෙක් එක දවසක් දෙන්නම ගිහිලා ඇල්ලු අලු මාළු බලනකොට එකම මාළු අලු අල්ලලා තියෙන්නේ එකෙක් වලිගෙන් අල්ලලා එකෙක් කොළුවෙන් අල්ලලා දෙන්න ඊරේ වගේ ඊට ඇවිල්ලා අරගෙන බලනකොට ගින්න ගහ ගන්නවලු දැන් තොටයි මේකයිද මේක මටයි අයිති කියලා අල්ලි ගචා ඒ ඉවලෙක් ගියාලු ඒක රාලහමි බලන්නකෝ මේ අපි දෙන්නම එකතුලා අල්ල තියෙන එකම මාළුවෙක් නේ දැන් මේක බෙදා ගන්න බෑ කියලා. ආ ඒක ඇත්ත. ඕගොල්ලන්න බෑ. දෙන්න පැත්තකට මාළුවා මැදින් තියෙනවා. කියලා හොඳ පීයක් ගේන්න කියලා ඌ ඇද වෙන්න කැපුවලු කෑලා. හරි සම වෙන්නේ නැතුව කපල කිව්වා මේක ලොකු වැඩි කියලා ඒ කෑල්ල කෑවලු. ඒ කනකොට අදිත් කෑල්ලට පොඩි වෙන්න කෑවේ. කාලා බිමතුව දැන් හරිනේ. ආ නෑනේ. දැන් මේක ලොකු වැඩි. කියලා මෙහා පැත්තේ කෑල්ලෙන් තාටිය වැඩිපුර කාලා කියලා දැන් හරිනේ. නෑ නේ දැන් මේක ලොකු වෙන කියලා බලනකොට වල්ලිගේ හොටයි ඉතුරුනා. දැන් ওই දෙන්න බෙදාගෙන කණ්ඩේ කිව්වා කියලා ඌ ගියාලු. අපිත් මේ විනිශ්චයකාරයෙන් බලාපොරොත්තු වෙන්නේ ඔච්චරයි. නීතිඥයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔච්චරයි. සාමිනිශ්චකාරයෙන් බලාපොරොත්තු වෙන්නේ ඔච්චරයි. ලෝකේ ඉන්න තාකල් ඔක්කොම බුරුකාරයෝ. Tamange කුට්ටිය කඩා ගැනීමට කරන සාධාරණ කිසිම සාධාරණයක් මේ ලෝකේ නැහැ. කරන්න බෑ. කරනවා නම් මේක දුකක් වෙන්න බෑ. මේ ලෝකේ පිළිලා තියෙන දුකක ওই සාධාරණෙත් එක ඔය අසාධාරණෙත් එක අපිට ඉන්න පුළුවන් කෙනෙක්ගෙන් විනිශ්චය ඉල්ලන්න එපා. විනිශ්චය දුන්නොත් සංස්කාරය එන්නේ. සංස්කාර කොහොමදත් පක්ෂග්‍රාහී. සංස්කාර දෙන්නේ විඥාණයට තන තියලා තමයි වැඩේ කරන්නේ. එනිසා අපිට පුළුවන් ද මේ විඥානයාගේ ක්‍රියාකාරකම් සේක පුද්ගලෙක් වශයෙන් බලලා Tamanට මේ රුචි අරුචිකම් කරන්න හිතන දේවල්, එකකට නන්දාන්න හිතන දේවල්, සැප හොයන ගතිය රූපවල කුට්ටි කඩා ගන්න හදන ගතිය වෙන්න අරින්න. මෙලා බලන්න මේ කාගේ න්‍යාය පත්‍රයේද කියලා. මේ හම්බෙච්ච කට්ටිය ඔය මට වැඩි හම්බෙච්ච කට්ටිය සැපෙන් ඉන්නවද බලන්න. අන්න ඒකට කියනවා විඥානය අනුංගේ දෙයක් වගේ බලන්න කියලා. හොඳට විඥාණයට පුරුදු තාට නටන්න අරින්න. ඒක හිර කරන්න යන්න බෑ. හිර කරුවා යා කියනවා මට මේ පහළ උසාවියේදී අසාධාර්ණ සිද්ධ වුණා ඒ නිසා මං ඉහළ උසාවියට නඩු ගන්නවයි කියලා. නෑ. හරි කියන්නේ නෑ නෑ කිසිම බලපෑමක් කරන්න. ඔය දෙන්නකෝ සාක්කි. ඒ නිසා විඥාණයට කියන්නේ මේක බුද්ධ ජානක කියනවා මායාවක්. හතරමං හන්දික මායාව පෙන්නන එක. ඉතින් මේ මායාවක අතීතනාගත පච්චුප්පන්න ගත වශයෙන් ගත්තොත් ඒකේ මුලාවක් මිස අජ්ජත් බහිද්දා වශයෙන් ගත්තොත් මුලාවක් මිස හීන ප්‍රණිත ගත්තොත් මුලාවක් මිස මේකේ හරයක් තියනද කියලා. මේකේ ගත යුත්තක්. මේක තුච්චයි. මේක මුසා. මේක හිස්. ඉතින් මහණෙනි විඥානයේ කොයිද හරයක්. මොකද විඥානය කියන්නේත් මායාවක්. පේන පින්දුපමන් රූපං වේදනා බුබ්බුලූපමා මරිචූකෝපා සංඥා සංඥ සංඛාරා කදලූපමා මායූපමා විඥානං ඒතං දේසේති ආදිච්ච බඳුනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෙන පිඩුවක් වගේ තමයි රූපයේ ගංගානංග ගායිනුවර කියන මේ ගංගානංගගේ ගහගෙන යන පෙන පිඩුවේ මහන්නේ ගණ්ඩහරයක් තියනවාද කිය. පිනුමට නම් හරි ලස්සනයි. උඩ යනවා යට යනවා පෙන කටිත්තක් තියෙනවා. ගණ්ඩ බිලුවත් එහෙම අර වතුරේ තියෙන මාය තෙල් මායම කියලා එකක් තියෙන ඕ ටිකෙන් තමයි පෙන හැදෙන්නේ. උඩ බැලුව බැලමට ඍජුපොම කැලක් කොච්චර ලස්සනද මොනවද ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ හයියෙන් වතුර වහිනකොට වැලක විවකට ජලකඳකට බුබුලු හට ගන්නවා පුදුමාකාර සමාකාර අර්ධ කවියක් හැදෙනවා. ඡායාව පේනවා. අත තිබ්බම කඩලා යනවා. වේදනාවත් ඒ වගේ. මේක මේ වාතයත් ජලයේ දෘෂ්ටිකාතතියත් ජලයත් ඉගෙන කාරණා හතරක උච්චාම හැදෙනවා. පෙන බුබුල කියලා එකක් තියෙනවා. මගේ කියා ගන්න ගියම කැඩලා යනවා. ඉවරයි. ඒ වගේ වේදනාව ඒ වගේ සංඥා මරිචූපකපා මරිචය කියලා කියන්නේ මිරිඟුවට වාතේ රත් වෙච්චාම ඒක ජල කඳක් වගේ පේනවා. එතන ජලයේ නැතිකම තියෙන්නේ. වාතේ රත් වීම තියෙන්නේ. පේන්නේ ජල කඳක්. ඉතින් මුවා දුවනවලු මිරිඟුව පස්සේ. කටුකුරුන්ගේ ඥාන දහම්දුර අහනවා මිරිඟුව සහ මුවා අතර වෙනස කවදාකවත් සමාන අඩු වෙනවද කියලා. කොත්ත දුවන දුවන මිරිඟුවක් දුවනවා. කවදාකවත් මිරිඟුවට ළඟා වෙන්න බෑ. ඒක තමයි අපි හිතාන ඉන්නේ අපි මේ සියල්ලංග සම්පූර්ණ හරියට ලෝකයක් හදාගන්නේ අපි මේ ඕවර් ටයිම් කරන්නේ. අමුඩ ගාගෙන තද කරගෙන හම් වෙච්ච එකක ඉන්නවද? අහල හත් ගහුවක ඉන්නවද කියලා බලන්න. උන් මේ ලෝකෙට පය ගැව්වට රැයට හීනෙන් රැයට හොරෙන් ගිහිල්ලා වෙන මොකද්දෝ අක්කෝ විකෘති කාමයක් විඳලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් උක වැද්දත් කරනවා. ඔය ශිෂ්ට වෙන්න ඕනේ නෑනේ. මේ මිරිඟුව පිටිපස්සේ දුවා. ඊට පස්සේ සංස්කාර. අපි සැලසුම් හදනවා, ගුණ නිර්මාණ කරනවා, නගර නිර්මාණ කරනවා. ලේසියෙන් අරින්නේ නෑ වැඩක්. ඒත් කක්කා. මෙච්චර ලස්සන හදපු බුදුජානනාංශ වෙනුවෙන් 54 ගලක් විදන් කරලා හදෝ ජේතවනාරාමේ කෝ. ඉඩම නම් තියෙනවා. දහම දැන් 18 ගලක් ඉඩමේ. විහාර කර්මාන්තෙත් නෑ, පූජාවක් නෑ. වේලුවනාරාමේ බලන්න. අර තම්බිගෙද දෙතුන් දෙනෙක්ගේ මල මිනි වල්ලපු තැන් දෙකක් තියෙනවා. ඉතින් ගියාම වෙන මොකක්වත් බලන්න දෙයක් නැහැ. සවැත් නුවර ගිහිල්ලා බලන්න අර මේ කනින් හැම අටවපු gadol ටිකක් තියෙනවා. අන්තිනෝ මේ මිනිස්සු කෑලි ගෙදර ගේනවා කනින් හැම් හදපු ගැට නැගිල්ල බව මුන් දන්නේ නැහැ. මූ බලලා බලනකොට මේ ලංකාවේ තියෙන එකක් එක්ක ඒ වෙලාවේ බෙල් ලංකාවේ හිටියේ දෙන්න බලනකොට තමයි මේක බුදුහාම දැන් ඉඳලා ඒකහමරු කෙනෙක්නවා ඉතින් බුදුහාම ඉඳලත් නැහැ ලංකාවේ ඉඳලා තියෙන්නේ කියලා මොකಾದ කියන්නේ නැහැ කියලා මොකಾದ කියන්නේ ඉන්නවයි කියලා ওই හෙලවරුම කාර්යෝ අන්තිම රොද්දෙන්න තමයි කවුරුත් එන්නේ කුමාරතුංගමනි දාසත් ඔතෙන්ට එන්නේ මේ බුදුහාමරුත් ලංකාවේ ඒක ඉන්දියාවේ ගිහලා වැඳලා අවිලක් තියෙන්නේ මොකද්ද මර්ජියකෝ පමා සංඥා කොච්චර ගියත් ඉවරයක් වෙන්නේ නැහැ තම්බි මක්කම යන්නේ තම්බිට වගේ සලකයි දුටුව මක්කම. මක්කම තියෙන බුදුහාමරගේ සිරිපතුල කියලා කියනවා. ඉතින් උන් බඳින ටිකට වඳින හැටි බලන්න පසක පිහිටුවා. ලෝකෙ වැඩිම ගාණක් එකතු වෙන තැන. හරියට දකුණු උරේෂයේ තෙන්න තියාන ප්‍රදක්ෂිනා කරනවා. ඔක්කොම බෞද්ධ ප්‍රතිපත්ති ටිකක් කරන්නේ. හැබැයි බෞද්ධයන්ට යන්න දෙන්නේ නැහැ. ඈ බෝඩයක් දාලා තියෙනවා තම්බින්න පමණයි. උන්ගේ පණේපයි කියලා රකිනවා. ඒ සමහර කෙනා මේ සුණා පරන්ති කියන්නේ ඕක තමයි අපේ පුණාමතුරු ගිහිල්ලා ඔතන තමයි ඔක හැදුවේ. ඒක තමයි දැන් ඔය අනේ උන්ට හම්බෙච්ච නිසා ඔක රැකෙයි මට හිතෙනවා. අපේ කට්ටිය කන ඔතන තනු කුරක් ගන්න. ඔයා පහනක් පත්තු කරනවා තුරෝ බල්ලෙකුටවත් යන්න බෑ තෙන්නේ. කිසිම එකකට ලංකාවේකට පහනට දාන්න ඕන තෙල් ප්‍රමාණය දන්නේ නැහැ. යක්කරෙන්ට පනේ දාන්නේ. දාගෙන තෙල් ටික අරගෙන මුකේ හරි ගන්නවා. හුණු කාලා සීට් එක යට ගන්නවා. අනේ ලාංකිකයාගේ සැලසුම්. ගියේ කාරේ උරුලාවා ගිය පාර වගේ බෞද්ධයා ගිය පාරේ ගඳ හිටිනවා සෑහෙන කාලයකට මේ කරන පිංකම් වලින් සංස්කාර. මේ නොකර ඉන්නකොට සබ්බ පපස්සා කරනම් කොච්චර ලස්සනද කියලා බලන්න. සීලවතිත් නැහැ සීලෙත් නැහැ තේලවතිත් නැහැ තෙල් <laughs> තෙල් දෙනියක් නැහැ මොකුත් නැහැ කරවන මම කොහොමද භාවනා කරගෙන ඉනකොට ලෝකෙ උත්පරිම කුසලේ සංස්කාර මොකුත් නැහැ. සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. සබ්බේ සංඛාරා දුක්ඛ වෙනකොට විඥාණයට කරගන්න දෙයක් නැහැ. විඥානේ නටන්නේ සංස්කාර නටන දාක් තමයි. විඥානේ කරන්නේ විඥාන සංඥා සංස්කාර දෙල්ලනුව. මෙන්න මේක දැකලා විඥාණයට ආහාර නොදී මේක දැකලා විඥාණයට පොහොර නොදී විඥානේ ක්‍රියාකාරකම් බලෙන් කරන්න කියනවා සීක පුද්ගලයයි කියලා. එයා සීලක පිළිහිట్లా හිත යම් ප්‍රමාණයට සමාධියකට ගෙනල්ලා විඥානේ නටන්න හදනවා. හොඳ නරක බලන්න එපා. හරි වැරදි බලන්න එපා. ලේබල් දාන්න එපා. හොඳට නටන්න අරින්. පිටිය දීලා නටන්න අරින්න. මොකක්වත් වෙන්නේ නැහැ. ඉව යන්නේ යම් හේතු බල ධර්මයකට. අපි හිතුවට මේක බෙල්ල කඩාන ගිහිල්ලා තල්ල කඩාන ගිහිල්ලා මල පනලෑයි කියලා මල පනින්නේ නැහැ. ඒව නම් ඒ ධර්මතාවයක් නැහැනේ ලෝකේ. ධර්මතාවයක් තියෙනවා. හේතුඵල ධර්මයේ දකින්න නම් ඇඟිලි ගහන්න එපා මේකට යන්න අරින්න. ඒ තරමටම අපිට බුදුන් විශ්වාස නැහැ. ඒ තරමට අපිට ධර්ම විශ්වාස නැහැ. ඒ තරමට අපිට සංඝයා විශ්වාස නැති අපිට නෑ මගේ ඥානයත් මේක ටිකක් දාන්න වෙයි. දාහපු ගමන් සංස්කාර වෙනවා, සංඥා වෙනවා, වේදනා පැත්තට යනවා, රූපම වෙනවා. ආයෙත් ගංගිතික පල්ලෙහාට යන ගතියක්. එනිසා මේ විඥානය පිළිබඳව යංකින්ච විඥානං අතීතනාගත පච්චුප්පන්නං ඕලාරිකං වා සුඛං වා හීනං වා පනිතං වා ඕලාරිකං අජත්තං වා බහිද්දං වා දුරේ වා සාන්තිකේ වා කියලා මේ විඥානය දිහා බලාන ඒක බලනවා ඒක දකිනවා ඒක නුවණින් මෙනෙහි කරනවා. හැබැයි මම කියාගන්නේ ඒ ඒ මම කියාගන්නේ නැති තාක්කල් එයාට හේතුඵල ධර්මයක් වැටහෙනවා. අන්තිමට තේින එහෙම අර පද්ධතියක් මේකේ නෑ. ඒක රිත්තං තුච්ඡං අසාරකං කියලා කියනවා. ඒක රිත්ත දෙයක්. ධර්මයේ විසින් කරන ධර්මතාවයක්. තුච්ඡං කොම්බේ විතරයි පිටලෙල්ල විතරයි බීල විහි කරපු තැමිලි කොම්බයක් වාගේ අසාර කමික සාර පද්ධතියක් නැහැ. ඉතින් එහෙම අසාර දෙයක කොහෙද කොහෙද ගණ්ඩ දෙයක් කොහෙද රැකලා තියාගන්න දැන් කොහෙද මහණෙනි මායාවක සාරයක් ඒ වගේ මහාන කොහෙද මානේ විඥානික සාරයක් ඒ වෙනකොට යා රූපේ වේදනා සංඥා සංඛාරවල අසාරවත් බව දැකලා සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවනම් විඥානයේ තියෙන සාර්ථකම දැනගන්න පුළුවන් වෙනවා හැබැයි ඒක ඉච්ඡා බංගත්වයටපත් කරනවා පුද්ගලයා මෙතෙක් හදාන ගිය තොරණ වැලිමාලිගාව සෙල්ලංගේ කඩලා යන තැනකට එනවා. ඒක වැලිමාලිගාවක් කියලා හිතලා කරන්න සෙල්ලංගයක් කියලා හිතන් ගහන්න මේ අටවපු තොරණක් විතරයි. ආහනේ විදිහට ජීවිතේ ජීවත් කරන මනුස්සයා රණ්ඩුසරුවල් කරන්න යන්නේ ගහපා දෙන්න යන්නේ හැම කෙනාටම ඕන දෙයක් කරගන්න අයිතියක් තියෙනවා. හැබැයි මම සීක වෙන්න හදනවා. ශික්ෂාගරුක වෙන්න හදනවා. විඥානීය ක්‍රියාකාරකම් බලන්න හදනවා කියලා ඒ විඥානීය පරිේශන තෘෂ්ණාව කියලා කියන්නේ මෙතන ඇත්තටම ආර්ය පරිේශණයෙන් බලන්න පටන් අරගත්තොත් මේ මුළු ලෝකෙම විද්‍යාගාරයක් වගේ අපිට මේ පරිේශණය කරන්න සම්පූර්ණ equipped laboratory එකක් සම්පූර්ණ අංග සම්පූර්ණ විද්‍යාගාරයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක මම මාගේ කියාගෙන ගා ගන්න නැතුව මේ ආර්ය පරිේශණය සඳහා විඥානයේ කියන સંદર્ભයේ මේ ලෝක විග්‍රහයේ 24න් එකක් අමාරු මේක. විඥානය සහ නාම රූප දෙක අතර මේ මොකක් හරි නංවනන් දෙන්න හදන ගතිය සහ විඥානයේ අයිය වෙන්න හදන ගතිය තමයි අමාරුම එක. කොච්චරද කියනවනම් કોઈ වෙලාවක හරි නාම රූප නිසා විඥානයේ විඥානය සහ නාම රූප පහළට දැක්කා නම් එයාට ආර්ය භූමියේ නැතුව පෘථග්ජන භූමියේ ඉන්න බෑ කියලා කියනවා. ආගේ වෙනසක් ඇති කරමින් තමයි මේ වෙනස වෙන්නේ අපි මේ උත්සාහ කරන දණ එක සුතුමේ ඥාණයෙන් අල්ලා ගන්නයි චින්තාමය ඥාණයෙන් අල්ලගන්නයි. ඉතින් පුළුවන් තරම් භාවනා පැත්තට පත් කර ගැනීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා. ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගත්තයි අපිට පොඩි වෙලාවක් ගන්න පුළුවන් සාකච්ඡාවට පුතු අපි කරගෙන ආපු චාරිත්‍රයේ හැටියට ඉතින් කාට හරි වගේ ප්‍රශ්නයක් ප්‍රකාශයක් චෝදනාවක් තියෙනවනම් ඉදිරිපත් කරමු එහෙම නැත්නම් අපි ඒතාවතා ආදී ගාථා සජ්ජහනාවට පෙළඹෙන්න බලාපොරොත්තු වෙනවා අවශ්‍යයි සයනත අර ඊයේ කමඩහන් වෙලාවේ කිසි සඳහන් කරපු දෙයක් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යයි ඊයේ සඳහන් වුණාසයන්ස අර බුද්ධ වන්දනාවට යන එකට ටිකක් කම්මැලි වෙනවා මේ එහෙම කියන එකකට මම කිව්වයි කියලා තමතක නෑ සයින්ස් පිළිතුරක් දුන්නා මේක මේ ඉඳලා ගත්ත දෙයක් අමාරුවෙන් පැවිද්දත් එක්ක ඒ හිතේ ස්වභාවය තමයි යම්කිසි ඉඳලා ගත්ත දෙයක් තියුණාම ඒක ටික දවසක් යනකොට එපා වෙනවා කතා දේවා. <laughs> දෙයක් ගැන. ඒතර සයිනස මේ අරේ පරේෂණේ කියන වචනේ සඳහන් වුණා මගේ මේ ප්‍රශ්නේ තියෙන ඉල්ලලා ගන්න දෙයකට වැඩිය නිකන් උවමනා ඉල්ල ඉතින් එපා වෙන දෙයකට වැඩිය ඉල්ලන දෙයක් ගැන. දැන් කාලසටහනේ සමහර වෙලාවට හොඳ තියෙනවා සයිනස වඩා හොඳ තියෙනවා. දැන් එතකොට දැන් කාලසටහනට අනුව ඉදිරිපත් වෙලා තියෙන්නේ හොඳ. හැබැයි හිතෙන් ඉල්ලනවා මේක නිකන් සාජ දැනීමකින් කියනවා මේක මේ වෙලාවේ හොඳම දේ වඩා හොඳ තමයි සුදුසු කියලා. විශේෂයෙන් දැන් ඔය උදේ පැය දෙකේම සොයනස හරි ලෝබයි මේ භාවනාවට හොඳම පැය දෙක කියලා දවසේ එහෙම එහෙම හිතෙන් කියන ගතියක් තියෙනවා සොයනස. ඒ වෙලාවට එක විදියක්. තව වෙලාවක් තියෙනවා සොයනස දැන් අර වඩා හොඳ දිරවන්න ටිකක් අමාරුයි, දරන්න අමාරුයි. ඒතකොට ඒ වෙලාවට දැන් නම් බණක් ඇහුවා නම් හොඳයි නැත්නම් වන්දනාවට ගියා නම් හොඳයි කියලා එන ගතියකුත් තියෙනවා. ඔය වගේ වෙලාවක සයනස ඉක්මෙන්න ඕනේ සාමාන්‍ය අර කාලසටහනේ හින්දා කරපම් කියන එකද වැඩිය හොඳ නැත්නම් අර හිතෙන් ඉල්ලන දෙයට අනුග්‍රහයක් කරන එක හොඳයි කියලා කවුරුහරි කැමති අදහස් ප්‍රකාශ කරන්න. මම කියන්නේ කාටත් අදාළයිනේ, කොයි කෙනාටත් අදාළයි, හැම සිද්ධියෙදිම අදාළයි. කවුද කැමති මේකට මත ප්‍රකාශ කරන්න? මේ ඊවිරදි පැවිදිච්ච එකනේ ඔය කතා කරන්නේ. ඊට කලින් පැවිදිච්ච එකේ නැත්නම් පැවිදි නැතුව ප්‍රශ්න නැහැ කාටත් ඕක වෙනවා. මම හිතන ප්‍රශ්නේ පැහැදිලි කියලා කාටවත් මම ඊළඟ කල්පනා කරන්නේ කල්පනා කරන්නේම දිගටම කොහොමද එනවා දිගටම කල්පනා කරන්නේ මේ කොහොම කරත් මේ කාර්යතරණ හදලා තියෙන්නේ ශ්‍රී ලංකාවට කට්ටියනේ මේක පිළිබඳව කතා කරලා මේක පුදුමාකාර අතරින් සම්බරයක් දැකලා තමයි මේක හදාගත්තේ. ඒ නිසා මට ඒක උඩ කරන්න දෙන්න මම කාර්යහරි ක්‍රියාත්මක කරනවා කියලා නමුත් මට ඇත්තටම ඕකම හිතෙනවා අපරාධි මෙච්චර හොඳට හොඳට වාඩි පරිණතය ගන්න පුළුවන් වෙලාවේ හැන්දියාව මතකත් කර තිබු හොඳයි කියලා හිතෙනවා. මුදි වටේ. ඒත් මම අරක තමයි ඉස්සරහ දාන්නේ මේක දෙන්නන්නේ මේක මේ ගුරු වදන තියෙනක ඒක ඉස්සරහ දාලා හිතනවා. ඒතර වන්දනා කරන එක සතියෙන් කරන එකයි පරියන්කේ සතිය කරන එකේ වෙනසක් තියෙනවා කියලාද කියන්නේ. භවනා කියන වචන වැත්ත කරලා දාන්නකෝ. කරන දේ සතියෙන් කරනවා. කොයි දෙක වෙනසක් තියෙන තාක්කල් අපි බොළඳයිනේ. ඒක ඇත්ත. ඒතෙන් ප්‍රශ්න තියෙනවා. මොක කවදා හරි වෙලාවක් ඒ අපි සතියෙන් කරනවා නම් ඒක මොන දේ කරත් සතියෙන් කරනවනේ ඉදගත තාර తీරමක් නැහැ. ඒකට අපි වඩන්නේ කොයි දේ කිරීමේදී සතිය පිහිටවනවා. කියලා බලනවා කොයි කොයි තැනකද සතිය කාර්යක්ෂමද කොයි කුසලතාවය තියෙනවද නැද්ද ඒක බලනවා. එතකොට හොඳ නරක දෙකක් තියෙනවා. නමුත් අපි දැනගන්න ඕනේ යනකොට එනකොට කනකොට බොනකොට කොයි දේ කටයුත්ත කරත් සතියෙන් කරන පූජා විදියක් උනත් ඒක තියෙන්නේ පූජා කරන්නේ පින්කම් කරන්නේ නෙමෙයි සතිය පිටවන්නේ. ඉතින් බුද්ධ පූජාවක් වෙන්න පූජා කරනකොට සතිය පිළිගන්නවා. දැන් මල පූජා කරනවා. මල පහ කරනකොට සතියෙන් කරනවා. ඕක කියපු ගමන් ওই බෞද්ධයාට අප්සෙට්. ඒ සදාචාරවාදියාට අප්සෙට්. බුදුජානන්සේ කියලා තියෙන්නේ තිත්තංචරන් නිසින්නෝ සයano යාවතස්ස විගතු මේ නැත්තම් ඕලෝකිතේ ප්‍රලෝකිතේ සංහිතේ පසාරිතේ හැම තැනක්ම කියලා තියෙනවා සම්පජානකාරී වෙන්නේ. එකකට වැඩි එකක් හොඳයි කියලා නැහැ. නිසා අපි වන්දනා කරනවා අකමැත්තෙන් කරනවා. පරියංකේ කැමැත්තෙන් කරනවා මේ දෙකම අපි දාපුවා ගන්නේ. ඒ විලාවට කබර ගෑ තල ගෑ කරගන්න හදනවා. අපි ඒ නිසා කියන කමන්නේ. අකමැති කැමැති ඕන මේකටත් ගිහිල්ලා අකමැතිකමත් අරමුණක් කරගෙන මේ කටයුත්ත සතියෙන් කරනවා. එහෙම නැහෙනේ. ගිහිල්ලා කියනවා බලධාරියාට කාලසටහන හදපු එකනට අපි ඔක්කොම මත විමසලා මේ වෙලාව පරියන්කයක් දාමුකෝ. ඒතකොට මේක සභා ගෞරවය තියෙනවානේ. නැත්නම් මේක ලොකු සංජානන හදපු කාලසටහන. උදාන්ති කියලා තියෙනේ මේ විපස්සනාව ගැන හෝ සාසනය ගැන හැඟීමක් නැති කෙනෙකුට මං හිතුව විවස්ථාවේ ඇලපිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න දෙන්න එපයි කියලා. විතාමත්ව මුරුදු පුද්ගලයෙක් අපේ ලොකු තාන්ති කියන්නේ දැකලා තියෙනවා ලෝකයා දුන්නොත් ආලවට්ටම් දාන්න කක්ක තමයි. දසරත රජුරුවන්ගේ බෙරේට මැණික් කොබ්බපු කතාව දන්නවනේ. ආලනද? මෙරේ හොඳයි කියලා ඒක හැදලා තියෙන බිලි කට්ට මේ මේ මොකද විහාර කප්කොට්ටේගේ අණ්ඩ කි. කකුළු අණ්ඩ කියන. පිළිට ගහපුවම රාජධානියටම ඇහෙනවලු. ඉතින් ඕක නිකන් තියෙන්නේ දැන් හැමදාම භාණ්ඩාගාරයට ගිහිල්ලා කරනවා. තුමාගේ භාණ්ඩාගාරේ මෙන්න බෙරයක් තියෙනවා. ඒ තුමා භාණ්ඩාගාරේ මෙන්න බෙරයක් තියෙනවා. ගහන්නේ නැහැ. රජුරු මේ වටන බෙරේ ඊට පස්සේ ගනකොට මැණික් කොබ්බම් කියලා. මැණික් කොබ්බවලු බුබ්බු කෑවලු. ඉතින් අපිට හම්බෙච්ච මේ සාසනේ අපි උකට පොඩ්ඩකට මැණික් කොබ්බන් දානවා. ඒ බුවට පස්සේ අර අර අර කුරුළු මේ කකුටු කක්කොට්ටයි යන්නක තියෙන ඇලයින්මන්ට් එක නෑනේ. මේ කන්ද බණ්ඩේ පුපුරලා ගියා වගේ ඉවර තමයි. නිසා අපිට මේ වෙලාවට ගොඩාක් ක්‍රාස් චිප්මන් එක එනවනම් ස්වභාවට කියන්නේ මෙන්න මෙහෙම අදහසක් මගේ තියෙනවා. මේ වෙලාවේ ඇත්තටම පරියන්කේට හොඳ වෙලාව. අපි කොට්ටියම එකතු වෙලා වන්දනා වෙන පරියන්කේ දාන. මතක තියාගෙන ඉන්න යෝගාශ්‍රම සංස්ථාවේ හැමදාම උදේට පැයක් වන්දනා කරන්න හැමදාම දවල් දානින් පස්සේ පැයක් වන්දනා කරන්න හැමදාම වන්දන හන්දෑවේ පැයක් වන්දනා කරන්න. ලොකු සංජෝව කල්පනා කරලා තමයි එකට අඩු කෙරුවේ. ඒ මොකටද අපිට මේ කණ්ඩ පොණ්ඩ දෙන බුදුහාමුදුරන්ට thank you කියන්නේ. දවසේ 30ම සිව්පස්සේ සපයන්නේ බුදුහාමුදුරුවෝ. ඒ බුදුන් ළඟට ගිහිල්ලා සිව්පස්සේ මෙනෙහි කරලා අනිය ඔබාංශකේ සාසනය සම්බුණා. ඉතින් ඊට පස්සේ පැය 23ක් පිස්සු කිරින්න වෙලාව හම්බෙනවනේ අර පැය ගිහිල්ලා ටිකට් එක ගහලා ආවට පස්සේ පංච් කාඩ් එක දාලා. ඒකටත් අපිට හිතෙනවා ලොකු සාන්ති ඉන්න කාලේ මෙතන ලොකු සාන්ති ඕතන උඩ බඳානකොට අහගෙන. ඒක දැලා කාමරෙන් කැවිල කළු. සාන්ති මේ පැය නම් টොප් එකට භාවනා වෙනවා. ඒ නිසා මට වහන්සේගෙම අවසරයක් දෙන්න කියන්නත් එපා කාට. ලොකු සාන්ති උත්සාහ කළා බලන්න ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. ටික දවසක් ගිහිල්ලා මේ ආමුදු මේලා අවිල්ලා කිව්වලු මේ ලොකු සාන්තිට වන්දනායි කියලා. හරි කම්මැලි සාන්ති මට හිතෙනවා ඔබ වහන්සේත් එක්ක කතා කරන්න ඕනේ කියලා. ඒකවල මේ නම ඉල්ලගත්තේ මතකද වන්දනා නොගිය මොනවද කියලා. මුදම වෙලාව කියලානේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒක පාය කම්මැලි කියලා මට වන්දනා කරන්න දෙන්නෙත් නැහැ මයි ළඟටත් ඇවිල්ලා තියෙනවා. පේනව නේද හිත වංචා කරන හැටි. ඊට වෙඩිය කොච්චර හොඳද? කොහොම කිව්වා මම උත්තර දෙනවා ඔබට වැටෙන්න උත්තර දෙනවා. ඔයක උට වැඩි ප්‍රශ්නයක් ආපහා ඒත් දෙනවා උත්තරය. අවසන් සම්පූර්ණ මේ විඥානයේ කියන කාර්යක්ෂමත කරගන්න මට වුණාක් වෙන කාර්යයක් ඒ වුණා මම අර ඒක නිමිත්තක් වශයෙන් කාරණේකුත් මත කරනවා මේ කාටවත් මේ කාටවත් මේ විරුද්ධව පාඩයක් කියලා කියන්නේ නැහැ මම එහෙම මේ වගේ සභාවකට ගිහින් එහෙම කරන්නේ. මේ මම ඒක දැනක් මේ ඒ අපේ පරිගුණත් අර දැන් කතා කරලා ඉන්නවා මේ මලවට කියන මේ කාටද ගන්නවත් එහෙම නම් නෙවෙයි කියන්නේ. දැන් මම එහෙම නැත්නම් මම එහෙම මේ වගේ විශ්වාස කරන මගවට වෙලා එහෙම කයවත් දේවල් කියන තරම් එහෙම නැහැ. කතා කරලා ඉන්නවා අනේ බලන්න අපේ මේ සදාකාලික කොච්චර පිළිගන්නේ කියලා අතට මාධ්‍යම තියෙන කතා කරනවා. මාතහගේ ඉන්න මේක පැත්තකට වෙලා සාකච්ඡාට කතා කරනකොට මට එකපාරට විනාගිය මේ මිනිස්සු මේ කාලසටහන දැන් දිගිය ගාලා තින්නේ මේ සක්මන්ට් එකකට පාරේ කියලා. මිනිහා පල්ලාට කතා කරගෙන ඉන්නකොට මිනිහා කතා ගාචාරෙන් මොකද කියලා මට මතක වුණා. මට මතක වුණා හිනාගිය. ඒකත් හිනාගිය මම තේරු මම දැන් මම බත් දකින්නවා දැන් මෙයාගේ අර විඥාණයෙන් හදලා තියෙන රාමුවයි මගේ රාමුව ඉඳන් ඉන්න මේ මිනිස්සුන්ට කවදාවත් මේ හදාගාරය කියන්නේ මේක නෙවෙයි කියලා කිව්වත් තේරෙන්නේ නැහැ කියලා. කියන්නේ එතන ආචාර්ය රාම වෙනස්. මම තනන්නේ මම මේක ඉතිපත් කරගත්තේ වෙනුකුත් නේ අර. අනි ඒ රාමුව හදාගෙන ඔබ වහන්සේ රමදාන් කියන විදිහට මම ඒක අපි ටිකක් අපි අත්දකිනවා ඒ රාමුව හදාගත් හදාගෙන අර ලාහට ගෙම්බකට කරනවා වගේ ගෙම්බෝ ගෙම්බෝ ගෙනල්ලා අර රාමුවට දානවා හැබැයි මම ඉන්නේ ලාහෙන් ටික. ගෙම්බෝ ටික ඉතින් මට ඉතින් මට කියන්නේ මම විතරේ ලාහෙන් ටික අර අනිත් ඔක්කොම ගෙම්බෝ කියලා. ඒ දකින තාක්කල් සාමාන්‍යයෙන් පුදුම වෙහසක්. දැන් අර ගාන ගාන එකම බා. ඒකම මම එකතු කරන්න එකතු කරන්නත් මෙහෙ. ඊට පස්සේ උන්ට දේශ කරනවා. ඊට පස්සේ ගාන මයික් එක. මේ වගේ අර ඒ රාමෝතුල කියන වෙහස පිළිබඳව සාමාන්‍යයෙන් දැනුවත් කරන්න කියලා ඔබ අන්තිම ගම් කියනවා. අමාරු ඕව කරන්න කියද්ද එහෙම අර මිනිස්සුත් එක්ක මයිත් එක තරහ වෙනවා. අමාරු සෑයට ඉන්න කුලසිරිච්චේ කුලසිරි කියලා පොතේ. ඊට පස්සේ ඉස්කෝලේ මහත්තයයි අනිත් එක්කනයි මේ කුලසිරිත් බල්ලට ගිහිල්ලායි කියලා කියනවා. කුලසිරිය එතනින් යනවා. ගිහිලා තාත්තට කියනවා බෑන්ඩ් ඉස්කෝලේ මහත්තයා මට හොඳටම බැන්න කුලසිරි බල්ලට ගිහිලා ඊයලා අමාරුසේ පොල්ල කඩන් එනවා ඉස්කෝලේ මහත්තයාට. මොකද්ද මහත්තයා එහෙම දාන්නේ අපේ කොල්ලට මොකද බල්ලට ගිහිලා ගිහිලා කියන්නේ? ඈ? එහෙම නෑ. මොකද නෑ කියන්නේ කොල්ලම හරි. කවුද කිව්වේ? ඇයි සර් මං යනකොට කුලසිරි බල්ලට ගිහිලා කියලා කිව්වේ නැද්ද? අපි ගියේ මේ කුලසිරිත් බල්ලට ගිහිල්ලා. සදාචාරයේ බල්ලට ගිහිල්ලා. අරුගේ නම කුලසිරි. ඉතින් පැය කමාරක් ඉන්නසනව කට්ටිය මාරි සයියා. කුලසිරිත් බල්ලට ගිහිල්ලා. ඒ හැම ඌව කතා කරන හැම එකකටම නෑ මේ ලැජ්ජ බය. ලැජ්ජ බය තියෙනවනම් තමන්ගේ සතියක් බලාගනින්. තමන්ගේ වැඩක් බලාගන්න. අපි මෙහෙම කතා කරට තරහ වෙන්න නෑ කුලසිරිත් තරහ වෙන්න දෙයක්වත් නෑ. ලොකුගේ තාත්තට තරහ වෙන්න දෙයක්වත් නෑ. ඉස්කෝලේ මහත්තයත් එක්ක තරහ වෙන්න දෙයක්වත් නෑ. මේක විනෝදාංශේ. ඒ නිසා අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දේ හරියට කරනවා ඒක. මොකද කී අඳා පාන් කිරිත්තා තක්කිරතල කිට උඩ පැන වෙනාට දෙයි. පාන් කිරිත්ති රබාන අරගෙන තාලෙට හදවයි දෙයි. උන්ගේ පැටවුන් තාලෙට ඉඳගෙන කීචු වීචු කියතේයි කොහේද ඉඳලා තනිකෙන් දැත්තා. වහලා අර ඇත්තේ උන්ගේ නටුවට බාධා කරමින් ගිය පටන් ගත්තේ. ඒකට තද වෙනවා කෑඳත්තර ගිහිල්ලා අර කළුවත් තට්ටෙන් අල්ලලා ඔල්ලා කියනවා අනුන්ගේ වැඩ වැඩ විචනය කර කර ඉන්නවට වඩා Taman දන්න දේ හරියට කරනවා හොඳයි කියාණ්ඩා. ඉතින් ඒ වෙලාවේදී කිපිලා ඉන්න වෙලාවේදී කියන්න යන්න හොඳ නැහැ කියලා කියනවා. කීය වෙනවා අපේ හිත කියතා කරනවා. එතකොට අපි ක්‍රියා කරන්න ඕනේ අම්මගේ ස්ථාලයකට ඉඟි වෙන්නේ නැතුව අර තේරෙන දෙයකට නිහඬ බණ කියලා කියන්නේ. ඉතින් ඒක සබ්බ පාපස්සා ගන්න ඒ බොරදී මාළු බාණ්ඩ යන්න එපා. මාළු බාණ්ඩ ගියෝ සදාචාරවාදී වෙනවා. එතකොට අපි කුලසිරිත නැති කෙනෙක් වඩපත් වෙනවා. අර කට්ටියට කියන්න ඕනේ කිඩිය ගැහුවා නම් කන්නගිල භාවනා කරන අරෙන් අනිකට භාවනා කරන එකට බාධා කතාව බාධායි. මේ භාවනා කරන්න gediy ගහලා තියෙද්දි කතා කරන භාවනශාලාව ඇතුලේ. ඒගොල්ලෝ කුල සිරිත් ගැන කතා කරන්නේ. පිරියෙනවයි කියලා. ඉතින් ඒ දෙන්න විතර පිරියන්නේ නැහැ අනික් කට්ටිය. කතා කරනවා. හැම කෙනෙක්ම මොන රන්නකොට පස්සේ එළිය කියලා මම කියන්නේ ඒකයි. අපි කාගෙරි වැරද්දක් හොයන්න හදන හැම වෙලාවෙම අපේ වැරද්ද ලොකු වෙලා පේනවා. ඉතින් අපි එකතු වෙලා ඉන්නවනේ වැරද්ද පෙන්ලා දෙන්න ඕනේ. ඒක සාධාරණ කමෙන්ට් අවශ්‍යයි. මම ඔබ වහන්සේට වැරද්දක් පෙන්ලා දෙන්න හදන එක. ඒකේ දෝෂයක් නැහැ. ඔත් හින්ට් ගන්න හරි කියන්න හරි පටන් අරගත්තොත් නීති විතර්ක අරගෙන එන උසාවියක් වෙනවා. අපිට මේක උසාවියක් බවට පත් කරන්න පුළුවන්. ඒ පක්ෂේ නතු කරගන්න මම ඔබ අන්තික වැරද්දක් කියන්න අවසරද? දැන් බෑ සෝන්ට පස්සේ ගියොත් අයිතියක් නෑ මට. එයාගෙන් අහන්න ඕනේ වෙලාවක්. හැබැයි වෙලාවක් දෙන්න ඕනේ. ආන්නේ වගේ අවුච්චාම කරන්න මම දැන් කරන්නේ කොහොමඩක්වත් පල්ලයට යන පොල්ලක් අතේ තියන්න. රිලවුත් අයින් වෙනවා. කතා කරන කට්ටියත් නතර වෙනවා. මං එනවා පේනවනේ. පොල්ලා නෑ නෑ යන්නේ. අවු වුණොත් නම් ගන්නවා. ඔය ආඝාත පටිවිදි බඩ තමයි කියන්නේ. අවු වුණා නම් ආයෙ මයි ළඟ මොකුත් නැහැ උල තියෙනවා. අතන මෙතන නැහැ. ඒකට හරියට තරහ එනවා. කටි මම කරන නිසා කාටවත් මොකුත් කරන්න බෑ දැන්. ඉතින් මම අයියානේ මෙතන. මට තරහ වෙන්නේ නැහැ. ඕගොල්ලෝ අත දාපු ගමන් ඕගොල්ලන්ගේ නිල්ලීට සාපේක්ෂව වැරද්දක් හිතෙනවා. මේ වගේ වෙලාවක අපි කතා කරපුවම පේනවා. මම මං කියන්නේ මේ පද බල විදිහට කතා නොකර ඉන්න එකක් මගේ විවස්ථාවේ නැහැ. ෂෝට් ඇන්ඩ් ස්වීට්, ෂෝට් ටු ද පොයින්ට් කතා කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒතකොට හරිය දන්න දැන් කතා ඉවරයිනේ දැන්. මේකේම නැහැනේ කතාව ඇද්දි ඇද්දි යනවා නම් ඒතකොට සම්පප්පලාප වෙනවා. ඒතකොට ගිහිල්ලා කතා කරන්න වෙනවා. මේ මේ මේ මේ තැන්වල කතා කරන්න එපා. කතා කිරුවට ප්‍රශ්නයක් නැහැ. පඬිස්සාසි කියලා තියෙන්නේ 22PO. කිටියෙන් කතා කරපන්. ඒකේ මිනිහට විතර කැින කතා කරපන්. මේක ඈ ගහන්න එපා. ඒතර අර මං චෝනක් දන්නවා කතා කරුවා ඉවරයි. ඒක ඉවරයි. මේක නෑ හුතු හුතු හුතු හුතු හුතු හුතු ගගා දිගින් දිගට යනකොට කන්දොස් කිරියාවක් සභාවේ තිබ්බ ඝනභාව தත්ත්වය ටිකක් සරල කරලා දීම පිළිබඳව මගේ අදහස ප්‍රකාශ කරන්න මගේ හැබැයි කාලයක් තිස්සේ වර්ධනය වෙච්ච පෞද්ගලික සිද්ධියක් ගැන මම කියන්න යන්නේ මම මෙහෙට ආවේ ජනවාරි මාසේ 17 වෙනිදා. දැන් ඒක මාස 7ක් ගත වෙලා තියෙනවා. ඉතින් ඒ පෞද්ගලික මාස හතක කාලයේ තිස්සේ ඔබ වහන්සේ ඇතුළු මේ සිටින සියලුම භික්ෂුන් වහන්සේලාගෙන් ලැබිච්ච අවවාදන ශාසනත් ඒ වගේම ආදර්ශයත් නිසා මම එතකොට මගේ හිතේ ඇතුළේ හිටපු අර ඔබ වහන්සේ කියන අර කුළු මීහරකා යම් කිසි විදිහකට මේචාර කරගන්න පුළුවන් වෙලා තියෙනවා අභ්‍යන්තර බාහිර දෙපැත්තෙන්ම. ඉතින් මට හිතෙනවා ඉදිරි කාලේදී තව එවෙන ඉදිරි පියවරක් තිබ්බොත් හොඳයි කියලා. මම ඒ සඳහා මේ ආයතනාධිපති වශයෙන් ඔබ වහන්සේගේ ඒ වගේම මේ සිටින සියලුම මහා සංඝරත්නයෝත් මම අවසර ඉල්ලා සිටිනවා මට මේ ඇයිදට ඇතුල් වෙන්න අවසර දෙන්න කියලා. දැන් මගේ ඉල්ලීම ඒ වගේම මම හිතනවා මේ සියලු දෙනාම ධාම පරණවන්ත භාවයෙන් යුක්තව මේ ඉල්ලීම අනුග්‍රහයලත් වයිදී. ඒකදි මට තියෙන්නේ මාර්ගයේ විදිහට ඒ නිසි බලදාහරි තනතුරත් මට තියෙනවා. මට සාමාන්‍ය සමාජිකත්වයක් තියෙනවා. ඒ සමාජිකත්වයට කියන්නේ තියෙන්නේ අපි කොච්චර මේ අපේ පැත්තෙන් ප්‍රශ්න කරන අපි සතුටින් කැපවීම වැඩ කරාට අපි කණ්ඩායමක කණ්ඩායමක වැඩ කරන නිසා අනික් කට්ටියගේ අදහස වුණ මේකට. ඒ අතින් බලනකොට ඔක්කොගෙම එකඟතාවය තමයි අපි දිනා ගන්න තියෙන එකම දේ. ඒ ඔක්කොගෙම එකඟතාවයේ බාහිර නිවන කියලා මම කියනවා. කවුරුත් වගේ එකඟ නම් එච්චරයි ඒක ඉතින් ඒ කියන්නේ නිසද්දතාවයෙන් අනුමත වෙනවා. එකඟතාවය දිනාගත්තේ නැත්නම් මම කොච්චර දාන් ගැන හිතා හිටියත් කවුරු හරි මත තියෙනවා නම් ඒ මත අනුව අපි බලන්න ඕනේ. මීහාකය තව කුළු ගති තියෙනවද දන්නේ නැහැ අනිකට එක පැත්තෙන් බලනකොට. ඉතින් ඒ නිසා අපි කරන්නේ සභාවට දාලා බලනවා. දැම්මට පස්සේ අනික කට්ටිය මත ප්‍රකාශ කරනවා. මෙන්න මේ මේ මේ පැති නිසා මේ මේ මේ විවස්ථා නිසා මේ මේ නිසා අපිට මේක සලකා බලන්න පුළුවන් සලකා බලන්න බෑ අනුමත කරන්න පුළුවන් අනුමත කරන්න බෑ කියලා. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඔකට තමයි. ප්‍රජාවට තන්ත්‍රයේ පිළිබඳ රාජ්‍ය තන්ත්‍රයේ පිළිබඳ වාදනා ගන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී කියන නිසා මේක හැමදාම කටයුතු උනේ යෝජනාවක් ගේනවා. ඒ යෝජනාව සභා සම්මත කරන වැඩි ඡන්දෙම නෙවෙයි ලොකු ඡන්දෙ කාණේ කියන 100 100ක් කරන්න බෑ. අඩු ගන්න වැඩි ඡන්දෙ සම්මත වෙන්න ඕනේ. එතකොට අහනවා මොකටද එහෙනම් නිසි බලධාරියෙක් කියලා. නිසි බලධාරිය පුළුවන් නේ වීටෝ එක දාන්න. එහෙම නැත්නම් නිසි බලධාරීත්වයේ නිෂේධ බලය පාවිච්චි කරන්න. එහෙම පාවිච්චි කරන එකන හොඳ රාජ්‍ය නායකයෙක් නෙවෙයි කියලා කියනවා. හොඳ රාජ්‍ය නායකයා වෙලා තියෙන්නේ මේ තන්ත්‍රයට දෙනවා. විවෘතව ප්‍රජාතන්ත්‍රවාදීව හැම කෙනාටම ශ්‍රම විභජනයේ සිදු වෙන විදිහට කටයුතු වෙනවා නම් වැරදගත්තත් තීන්දුව ප්‍රශ්න නැහැ අපි බෙදා ගන්නවා ඉස්සරහට. ගන්නෙත් තීන්දුව කාගෙත් මත වෙන නිසා මේ අභිරත් මාත්‍යත් එක්ක ගත කරපු වැඩ කරපු අනික් සංඝයා වහන්සේලා මේ මී අරක ඇත්තටම කුළු වෙලා ගතිය අයින් වෙලාද කියන එකත් නැත්නම් මේ ඉල්ලීම අපිට පිළියරගෙන සදා සාධාරණව සකා බලන්න පුළුවන් දෙකක් කියන බඳ මත ප්‍රකාශ කරනවා හොඳයි. අවසරයි සායනහස මේ මහා සංඝරත්නයේ අවසරයි නිස්සරණවනේ ව්‍යවස්ථාදායකයක් අනුව තමයි ඉතින් කටයුතු කරන්නේ. කනුත් ස්වාමීනාසේ ධර්ම දේශනාවදී මතක් කළා නිස්සරණවනේ විශේෂයෙන්ම එක ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න නැති විදිහට ඥානාරාම සායනහන්සේ පනවපු ව්‍යවස්ථාවක් තියෙනවා. ඒක යෝගාශ්‍රම කතිකාවත් වශයෙන් ප්‍රයත්න කරනවා. සා විශේෂයෙන්ම නිස්සරණවනේට සම්බන්ධ වෙන සංඝ පිරිස සම්බන්ධයෙන් කටයුතු කරන්න විශේෂ සංඝයා වහන්සේලා පත් වෙලා තිනවා විශේෂයෙන්ම දාසේ කුටියේ වැඩ වාසය කරන අතිපූජ්‍ය නාතන්ගේ පුරුඥාන ස්වාමීන් වහන්සේත් ඒ වගේම 15 කුටියේ වැඩ වාසය කරන ධම්මුල්ලේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේත් ඒ වගේම පරිපාලන කටයුතු සම්බන්ධයෙන් උදේදීගම මේ අපේ ලොකු ස්වාමීන් වහන්සේත් මමත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. එතකොට මේ කියන ඉදීම ඇත්තටම මීට කාලයකට කලින් මේ අබේරත් මහත්තයා මාව හම්බෙච්ච වෙලාවේ කමටහන් ගන්න එහෙම මේ එතෙන්දී මට ඉදිරිපත් කළා. එතකොට මම පැහැදිලි කළා මේ ඉස්සරවනේ අපි සංඝයා විසින් සම්මුති සම්මත කරගෙන තියෙන මේ යම්කිසි නීති රීති මාලාවක් තියෙනවා. ඒ නීති රීති මාලාවට මේක එකඟ වෙන්නේ නැහැ කියලා මම මේ අවස්ථාවේදී කරුණු පැහැදිලි කළා. ඊළඟට මේ මහත්තයා සුගත ඥාන ස්වාමීන් වහන්සේත් එක්ක 16 කුටි ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරලා තිනවා. ඒ අවස්ථාවේදී සුගත ඥාන ස්වාමීන් වහන්සේත් ඒ අන්දමටම මේ තියෙන වර්තමාන නිගුඩාසි වලට අනුව මේ කටයුතු ඉදිරිය දෙන්න බෑ කියලා සඳහන් කරලා තිනවා. ඒ කාරණේ මට සුගත ඥාන ස්වාමීන් වහන්සේ මත්පසු දැනුම් දුන්නා. ඊළඟට ඊයේ රාත්‍රියේදී මගේ කුටියට ආවා පහළේ කුටි ස්වාමීන් වහන්සේ. මොකද උන්වහන්සේත් මේ උන්වහන්සේටත් මේ ඉල්ලීම ඉදිරිපත් කළා තියෙනවා අබිරත්න මහත්තයා. එතකොට උන්වහන්සේත් මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඉතින් එතකොට මෙතනින් අදහස් වෙනවා ඇත්තටම සංඝයා පිරිස වශයෙන් අපිට මෙතෙන් දෙකඳ වෙන්න බෑ. මෙතන අපි එකඟ ඇති කරගන්න තියෙන සම්මුතිය මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ලෝකේ තියෙන ප්‍රධාන ආරණ්‍ය සේනාසන කීපයක්ම මේ වගේ සම්මුතියක් ඇති කරගෙන තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඇමරිකාවේ ඔය අතිපූජ්‍ය හේනේපොළ ගුණරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඒ භාවනා සොසයිටි කියන ආරණ්‍ය සේනාසනේ එහි මහාන කිරීම සඳහා අනුමත කරන්නේ අවුරුදු 20ක් 30ක් කියන මේ කාල පරිච්ඡේදයේ ඉන්න පුද්ගලයන් පමණයි. ඊළඟට තායිලන්තයේ තියෙන වට්පා නානාචත් කියන ඒ අචාන්චා ස්වාමීන් වහන්සේකින් පැවතෙන විශේෂයෙන්ම විදේශික ප්‍රෞಢ අපේක්ෂකයන් සඳහා විශේෂ වෙලා තියෙන ඒ සේනාසනේ ඇතුළත් කරගන්නේ වයස 25 35 අතර තියෙන මේ කාල පරිච්ඡේදයේ ඉන්න ප්‍රෞජ්‍ය අපේක්ෂකින් පමණයි. ලංකාව සම්බන්ධයෙන් කියනවා නම් ලංකාවේ නාවීන ආරණ්‍ය සේනාසනේ ප්‍රෞජ්‍ය අපේක්ෂකයන් විදිහෙන් විදිහට සලකන්නේ අවුරුදු 20ත් 40ත් කියන මේ කාල පරිච්ඡේදයේ ඉන්න ප්‍රෞජ්‍ය අපේක්ෂකින් පමණයි. ඉතින් ඊළඟට අපේ නිස්සරණ වනයේ අපි සම්මුතියක් වශයෙන් අපි චුට්ටක් මීට වඩා යම් පමණක නම්මශීලී ස්වභාවයක් පෙන්ලා තිනවා. මෙතෙන්දී අපේ අවුරුදු 20ත් 50ත් කියන සීමාව යටතේ අපි මෙතන සීමාවක් අපි පනවගෙන තියෙනවා. එතකොට මේ 20ත් 50ත් අතර කියන සීමාව යටතේ යම්සි කෙනෙක් ප්‍රෝජ්‍ය අපේක්ෂකයෙක් වශයෙන් පැමිණියාම අපි මෙතන අනුගමනය කරන යම් ක්‍රමවේදයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් මේ තැනත්තා තමන්ගේ දෙමව්පියන්ගේ අවසරය යටතේ ඉන්න ඕනේ. ඊළඟට කිසිම බරක් තියෙන්න බෑ බර හැලු කරගෙන ණය බලින් නිදහසලා ඉන්න ඕනේ ඊළඟට ඒ කටයුතු සම්පාදනය කරගෙන ආවනම් ඊළඟට අපි මෙහි සෑහෙන කාලයක් එහාට අටසිල් සමාදන් වෙන්න සලස්සලා ඒ කටයුතු නිරීක්ෂණය කළා ඊළඟට සංඝ පිරිසගේ ආශිර්වාදය යටතේ ආ පණ්ඩුපලාස පන්ති පිහිටවනවා දසසිල්හි පිහිටවනවා එතකොට තවත් අවුරුද්දකට ආසන්න කාලයක් එයා ඒ විදිහට ගත කරනවා ඊට පස්සේ එතෙන්දී සෑහීමටපත් වෙන්න පුළුවන් නම් පමණක් ඊළඟට සංඝයාගේ ඒකමතික අනුමැතිය ඇත්තතේ ඒ තැනැත්තා පැවිදි කරනවා. ඒ කටයුතු ඇත්තටම යෝගාශ්‍රම සංස්ථා නීතිය අනුකූලව ඒ වගේම ඥානාරාම ස්වාමීන් වහන්සේ පනවපු නීතියට අනුව තමයි අපි කටයුතු කරන්නේ. ඒතර මේ කියපු කරුණ අනුව මේ අබේරත්න මහත්තයාගේ මේ ඉල්ලීම මේ මහත්තයා දැනට වස වයස 70කට වඩා අධිකයි. ඒ නිසා මේ ඉල්ලීම අපිට ඉෂ්ට කරන්න බැරි බව මේ හින්දා සංගරත්නයේ විශේෂයෙන් වශයෙන් මම ප්‍රකාශ කරනවා. ඔව් ඒක අර අලුතෙන් එන යෝගාවචර සඳහා තියෙන ව්‍යවස්ථා මාලෙත් වාක්‍යයක් විදිහට අතුල් කරන්න ඕනේ. අතුල් අවසරයි සානස ඒක ව්‍යවස්ථා මාලාවේ අතුල් කරලා තිනවා. ඒ වගේමයි මට කියන්න බැරුණා විදේශවලිනුත් මේ වගේම විවිධාකාර මේ අප්‍රෝජ්‍ය අපේක්ෂකයින් මේ අපිට අපේක්ෂා කළා මේ අපිට ඊමේල්ස් විශේෂයෙන්ම එවනවා. ඒතකොට ඉතින් අපි දෙයක දැනුම් දෙනවා මෙහෙමයි අපේ මෙන්න මේ විදිහට මේ අලුත් යෝගාවචරීන් සඳහාත් ඒ වගේම ප්‍රෞජ්‍ය අපේක්ෂකයන් සඳහාත් නිසරණවණසින් සම්මත කරන ලද මේ බඳු ව්‍යවස්ථා මාලාවක් තියෙනවා මේක කියවලා බලන්න මුලින්ම මේක කියවලා බලලා මේකට එකඟ වෙන්න පුළුවන් නම් මේකට අපිට එකඟ වෙන්න පුළුවන් කියලා දැනුම් දෙන්න කියලා කියනවා ඒකේ වෙනම වාක්‍යයක් අතුලත් වෙනවා මෙන්න මේක තමයි අපේ අඩංගු වෙන මේ වයසීමාව හරීමේ කියලා ඉතින් ඒගොල්ලෝ ඒවා කියවලා බලලා බොහොම සතුටින් බාර අරගන්නවා මේකට අපි ගරු කරනවා මේ ඔබ වහන්සේලා පනවගෙන තියෙන නීතිය සම්බන්ධයෙන් කියලා. ඒ වගේමයි තවත් ඉතින් වචනයක් කියන්න ඕනේ මේ වෙනකොටත් ඉතින් මේ වගේ ඇත්තම වයස 50ට වැඩි සෑහෙන පිරිසක් ඉතින් ප්‍රෞජ්‍ය අපේක්ෂා අපේක්ෂයෙන් වශයෙන් ඇවිල්ලා තිනවා. අපි ඒ අයට බොහොම ඒ අපි මේ කාටවත් මේ විශේෂයෙන් විශේෂයක් කරන්නවත් අඩු මේ අඩුවෙන් සලකන්නවත් යන ප්‍රමාණයක් නෙමෙයි. අපි කාටත් මේ පොදු වශයෙන් සංඝ පිරිස වශයෙන් අපි කාටත් පොදුවේ සලකන්න. ඒ කියන්නේ යම්ස කෙනෙක් බොහොම දුප්පත් අහිංසක පවුලකින් වයසට ගිහිල්ලා පැමිණියාම එයාට එක විදිහකටත් ඒ වගේම එහෙම නැත්නම් ටිකක් වත් පොහසත්කම් තියෙන උගත්කම් තියෙන තැනකින් ආපු වෙනත් වයසක කෙනෙකුට තවත් විදිහකටත් සලකන ප්‍රතිපත්තියක් අතරම නිස්සරණවනේ සංඝ පිරිසකේ නැහැ. අපි කාටත් බොහොම සාධාරණ විදිහට සලකන ප්‍රතිපත්තියක් තියෙන්නේ. ඉතින් අපි අර විදේශ වලින් ඉල්ලුම් කරන ඒ ප්‍රෞජ්‍ය අපේක්ෂයින්ටත් අපි මේ තොරතුරු ලබා දුන්නාම එතන ඉන්නවා නම් යම් වෙලාවක මේ වයස ඉක්මවා ගිය අය ඒගොල්ලෝ ඒ අපේ මේ කරුණු දැනගෙන ඒ කරුණු වලට අනුගත වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මෙතෙක් පැමිණි යම් යෝගාවචරින් මෙතනත් ඇති සමහරලාට ඔය වයසට වයසට ගිහිල්ලා මෙතන පැවිදි වීමේ අපේක්ෂාවෙන් ආපු අය ඉන්නවා. අපි මේ කරුණ පැහැදිලි කරලා දුන්නාම ඒ අය තමන්ගේ භාවනාව දියුණු කර ගැනීම සඳහා මුල් තැන දෙනවා. අර අර කටයුත්ත මෙතනින් ඉෂ්ට වෙන්නේ නැති බව අවබෝධ කරගෙන බොහොම නිහතමානීව කටයුතු කරනවා. ඔය මේකේ අර වයස සහ සංඝයාට අනුගත වීම කියන දෙක දෙකක්. ඔය දෙකම වයසේ යන්න යන්න අනුගත වෙන්න තියෙන හැකියාව අඩු වෙනවා කියන එක බුදුරජාණන්සේ බුද්ධ පබ්බචිත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. බුද්ධ පබ්බචිතේ වශයෙන් වෘද්ධ කියන එකයි බුද්ධ කියලා කියන්නේ ධර්ම ගතිකයෙක් විනයගරුක කෙනෙක් සූචකීකරු ගතිය අඩුයි කියලා. ඒ මොකද ගෑරේජ් එකට උනත් ළමයෙක් යවනකොට තීලන්දාරි වෙලා ගියොත් බාස්ට ගහනවා. පොඩි කාලේ ගියොත් කුණුවර පහගෙන මජං ගාගෙන කියන දෙයක් අහගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා පැවිද්දට ඒ කාලයක් දීලා තියෙනවා බුද්ධ පබ්බචිත කියලා. මහත් බුද්ධ පබ්බචිතේ. මමත් පැවිදි වෙන්නේ 36 දී. හරිනම් බුද්ධ බබජිනන්ට අවුරුදු 20ට අඩු වෙන්න ඕන. ඒක තමයි පොඩි කාලේ ඉඳලා කරගෙන යන්නේ. ඒකට හේතුව එකක් ඔලොමලකම. දෙක වයසට වැඩි වෙන තියෙන ලෙඩ. ඉතින් ඒ අනුව සලකා බලන්න පුළුවන් ඇයි මේ වයස තීන්දුවක් කරගත්තේ? ඇයි මේ සංඝයාට දාන්නේ කියලා. සංඝයාට දාන්නේ නිහතමානීකම. එහෙම නැත්නම් මිලෙක් ගතිය. සංඝයාට අනුව ඉන්න ඒකට කියන්නේ නවක පැවිද්දා ඒ කියන්නේ ලදරු සාමණේරයයි කියලා. 60 පැනලා බැන්න පැවිදි වුණත් උඩ කියන්නේ ලදරු සාමණේරයයි. කියන්නේ ඒ සාමණේරය වශයෙන් ලදරුයි. සංඝයා කින්දේ අහන්න ඕනේ. ඉතින් ඒක පිළිබඳව අබේරත්න වගේ කෙනෙක් ගත්තාම තියෙන ඒ කුළුමිහරක කුළු වෙලාද කියන එක. දෙක මේ පැවිද්දත් එක්ක වයසත් එක්ක තියෙන ලෙඩ ගතිය. ඒ මේ මෑතකදී කරපේකේ තමයි ධම්ම සුපේසල හමුදුරෝ මේ ගමේ එකෙක් අවුරුදු 3ක් විතර හිටියා. පැවිදි වෙනකොට කොච්චර වයසද? ඇහෙන්නේ නැද? ඔව්. ඈ? බෑනේ ඒ තරම්ම මොඩයා. කෙනෙක් විදිනකොට වයසත් මතක නැහැ. ඒ තරම් වයසයි. ඉතින් කවුරුත් වගේ මේ ආමතුරු දිහා බල්ලා කියනවා ඒ තීන්දුව හරි කියලා. මොකද කී කරුකම තියෙනවා මම දන්නවා. මට විතරද කියලා. මටත් ඔලොමල වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් කරනකොට අපි සභාවට තියෙනවා හැකියාවක් කරන්න. ඉතින් ඒ නිසා අපි නිතරම බලන්න ඕනේ පුංචි වෙලා පැවිදුණාත් උගත් වෙලා පැවිදුණා නැති වුණත් මේ ඔය සාහුල පුංචි කුමාරයා වගේ දෙන උපදේශයකට පිළිගන්න පුළුවන් ගතිය. මෙලෙක් ගතිය. දෙක අනික් පැවිද්දන්න මේ උපස්ථාන කරගෙන ඉන්න වෙලාවක් නැහැ. ඉස්සර මේකේ සංඝයා වහන්සේලා 21 නමක් හිටියා. මම පහන පත්තු කරන්න එනකොට ලොකු සාංශය අර ඔතෙන්ට එනවා මම එනවා පහන අරගෙන පත්තු කරගෙන යන්න පළවෙනි පහන. ඉතින් එනකොට කියනවා මම මේ කල්පනා කරේ අපි 20 දෙනාගෙන් 11 දෙනෙක් ලෙඩ්ඩු. මාත් ඇතුළුව. ඉතින් අනිත් 10 දෙනා කොහෙද වෙලාවක් භාවනා කරන්නේ? පණ්ඩිත සාන්තිකාට සුගතඥාන සාන්ති පැවිදෙන්න ගියාට පස්සේ කිව්වලු වාට්ටුවක වැඩ කරලා පුරුදු වෙනවා. මේ සාන්ති හොල්මන් වෙලා හිටියා. මේක වාට්ටුවක් මහත්තයෝ හැම එකම ලෙඩා. පුළුවන් නම් උපස්ථානට ඔන්න ඇවිල්ලා කරගන්න ඒක. උද්දටම තරුණ වයසේ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ හැම කෙනෙකුම කියන්නේ 50 පෙන්නට පස්සේ ජග් ගහගෙන දුවන්නේ මේක. අද තියෙන්නේ වෘද්ධ පටිපාටි නෙවෙයි බුද්ධ පටිපාටි. කාබන් හිටපන්. ඉතින් රියන්නිකායේ රාමඤ්ඤනිකායේ මේකේ නාකියුත් නැත්තම් මහානායකම දෙන්නේ නැහැ. නාකිකම අත්‍යවශ්‍ය ලක්ෂණයක්. ඒක කන් ඇහෙන්නේ නැහැ. නඩු හෝ ගාලා. මට වුණා. ආ අයන අසංකරණ දෙන්න කියන ඉතින් ලේකම් දීපුදී අසංකරණ. බැලුවද දැක්කේ මට හැප්පෙන්නේ නැහැ. ඒ උගේ වැරද්ද ලේකම් මිටිය තියාන එක නෑ වැරද්ද. දෙන්නේ මෙහෙම කට්ටිය. කවුරක් ලොකු නායක අමරුකින්ද අහන්නේ නැහැ. අහන්න වැඩක් නැහැ. පැවිද්ද කියන එක මගේ. ඉතින් ඒක ශාසනයක් ඒකයි මේ කාලයක් අල්ලලා ගියේ මේක. ඉතින් හොඳට මතක තියාගන්න අපේ නිහතමානිකම අපි හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ. මේ උපමාන අපි දාන්නේ ඒ අවශ්‍ය කරන හේතු සම්පාදනය කරගන්න. හේතුව මොකද්ද? අලුතෙන් එන කෙනා ඒ සංඝයාට දර්ධිය අදින ඒ කියන්නේ අප උපස්ථාන කරන කෙනෙක් මිස අර වයසට ගිය කෙනෙක් කියන විචා ලද පුංචි සාමනීර කෙනෙක්ගෙන් බය වෙනවනේ අලුතෙන් අර ආපු නාකි මිනිස්සු හරිදම සංසිකේ තාත්තා පැවිදි කරලා වෙච්ච දේ දැක්කනේ මේ මේ දොරෙන් පැවිදිලා එහා දොරෙන් ගියත් ඇති කියලා කිව්වා දැකලා තියෙනවද මට අහලා තියෙනවද නෑ ඉන්න බෑ බාන දාන ගන්න බෑ ඔක්කොම හස්ත්‍රජෙන් තමයි දෙන්නේ ඉහෙලින්ම සලකනවා නාකියා කිව්වා අරියම සඳ කතා කරලා අනේ පුතේ මේ මාව ගිහි කරෝපා. මට මේක කරන්න බෑ. ඒ උපරිම සැලකීමම දරන්න බෑ. ඒක මාසයක් දානි වරන්දන්න බැරුව ගියා. හැම කෙනාම ඇවිල්ලා සැලකනවා. හරිද මේ සංසිත් තියෙන සැලකිල්ලට. නාගයට තේරෙනවා මේක ගැලපෙන්නේ සිවුරල්ල ගෙදර ගියා. ඒක නිසා ඒ හරිදම සංසිත් කිව්ව ඔය වැඩේ කේමනන්ද සංසිත් කරා මමත් කරපු එකක් තමයි මේ මේ අපේ සුපේසල හම්සෝ කියලා කියන්නේ. ඉතින් ඒ தත්ත්ව නිසා අපි අබේරත් මහත්තයාගේ මතක් කරලා තියෙන්නේ තව දුරටත් නිහතමානී වීම කරන්න තව දුරටත් මේ ලෙඩ නැති භාවය නැත්තම් ලෙඩ නැති භාවය විතරක් නෙමෙයි තව කෙනෙකුට උපස්ථාන කරන්න පුළුවන් ගතිය. මේක වාට්ටුවක්. ලංකාවේ 30000ක් ඉන්නවන සංඝයා. සෞඛ්‍ය සම්පන්න 10000ම ඉන්න පිටරට. ඉතුරු ඉන්න 20000න් 15000ක් ලෙඩ. ඉතුරු 5000 අරකට උපස්ථාන කරනවා. කොහෙද බණක් කියන්න වෙලාවක්. කොහෙද පොතක් පාඩම් කරන්න වෙලාවක්. කොහෙද භාවනා කරන්න වෙලාවක්. බුදුමාහාර ඇදිල්ලක් අදින්නේ. අර ඒක දෙවින්නාන්සේ නමක් වඩා මන්ට තෝලාවේ හතර දිනක් යන්න එපායි. ඒ වගේ ඇදිල්ලක් අදින්න. ඒක නිසා ඒ සංඝ උපස්ථානය එමෙතන සංඝයාට අසනීපෙච්ච කෙනෙකුට කරන උපස්ථානේ මේකේ අත්‍යවශ්‍ය අංගයක්. අපි පුළුවන් තරම් බලන්න ඕනේ ඒක කරදර නොවන විදියට ඉන්න. හැබැයි උපස්ථාන කිරීමෙන් ගුරුවරයාට වැඩ කිරීමෙන් පින් සිද්ධ වෙනවා. ඒක ඉගෙන ගන්නත් ඕනේ. Nissan වනේ හරි අඩුයි. වතපිලිවෙත කියනවා. මොකද අපි භාවනාවට තන දීලා කරන්නේ. ඉතින් ඒක නිසා තවදුරටත් මේ අද පළවෙනි ඉල්ලීම කරා තවදුරටත් ඉල්ලීම් කරන්න මම ඉල්ලා හිටනවා අපේ රත්න මහත්තයාගෙන් සංඝයා හම්බ වෙලා පුළුවන් නම් දැනගන්න මේ මට මගේ මේ ඉල්ලීම ප්‍රතික්‍රියාව කියලා වාක්‍ය කතා කරාට චන්ද්‍රරතන හමුදුරෝ මේකෙදී මගේ නිහතමානීකමේ අඩුපාඩුවක් තියෙනවද එහෙම නැත්නම් මම අසනීප ගති නැත්නම් උපස්ථාන කරන ගතිය අඩුපාඩුවක් තියෙනවද කියලා බලලා ඒකේ හැදෙන්න තියෙන ගතිය ඔය භාවනාවේ දියුණුව ඒකට යොදන්න. උදල් බලන්න තවදුරටත් මට නියතමානී වෙන්න පුළුවන් කියලා. මොකද ආවේ මෙහෙට එනකොට පමා වෙලා පමා වෙලා කියන්නේ ඔය 70 නෙවෙයි මම දැන් 80ට දැන් කිට්ටු කරන්නේ 70යි ඔව් 70යි ඉතින් ඒ නිසා ඒ වයස වෙනකොට ඉතින් ඔක්කොම ගණන් ගන්නේ නාකිය කියලානේ මාත් ඉන්දලෙට කියනවා නාකිය කියලා ඒ නිසා තවදුරටත් බලාපොරොත්තු තියන්න මම සලකා බලනවා කියන්නේ මේ සංඝයාට කාටදයක් නොවන විදිහට සලකා බලනවා. හැබැයි අබේරත්න මහත්තයට මම දෙනවා ප්‍රොජෙක්ට් එකක් අද ඉඳලා මේ මේ සංඝයා මේ තීන්දුවට අද එන්න හේතු වෙච්ච යම් මය තුල තමන් තුල තියෙන ඔලොමල ගතියක් හෝ අසනීප ගතියක් හෝ අසනීපයට උපස්ථාන නොකරන ගතියක් නිසා ඒ අනුව තමන්ට හැඩ ගැහෙන්න පුළුවන්ද කියලා. හොඳ තැන් වලින් ටැප් කරලා බලන්න කොහෙද තොරතුරු ගන්න පුළුවන් කියලා. ඔත්තු බැලිල්ලක් නෙවෙයි. බලලා අපි හැදෙමු. මොකද මේ ඉන්නාලි ඔක්කොම පිටිවසින්නේ නාකියෝ. කොයි කෙනත් තමයිලාට නැමිලා ඉඳී තියෙනවා මේ පැවිද්ද සිවුර පොඩ්ඩක් හරත් එකක් දෙන්න බැරිද කියලා අහන. ඉතින් මට පව් කියලා හිතෙනවා. දෙන්නත් ඕනේ. හැබැයි දෙනකොට දන ගසවලා කුරබිම අන්නලා වාඩි කරවලා තියලා කිරුවට කමන්නේ. ඒකට වැරද්දක් වුණත් එයාගේ පිට තියලා කපන්න පුළුවන් නේ. නොකිය නෙමෙයි අපි මේ හුරතල් කරන්න යන ගමනක් නෙවෙයි යන්නේ. ඉතින් ටික භාවනා කරපු නිසා මම දකිනවා මේක මේ ඔක්කොටම උත්තරයක් වෙනවා කියලා සතියේ. වයසට ගියත් සතිය තියෙනවනම් ඔලොමල වුණත් ඔලොමල බව පිළිගන්න සතිය තියෙනවනම් ඒකන සලකා බලන්න ඕනේ. ඒ නිසා මම පුංචි බලාපොරොත්තුවක් ඇති කරනවා. හැබැයි චන්ද්‍රරත්න හඳුරු ඉක්මනට දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒ නීති පද්ධතිය තියෙන්න ඕනේ. බලාපොරොත්තුවක් ඇති කරගෙන තවදුරටත් මේ විදිහට සිද්ධාර්ථ රාහුල කුමාරයා වගේ වැලිදුවතක් උඩ දාලා බලාපොරොත්තු වෙන්න මට <clears throat> කොච්චරක් උපදෙස් ලැබෙනවද? ඒ උපදෙස් අනුව තමයි මහානකම පිටාන්නේ. ඒ කියන්නේ හිතමානිකම. ඒක කියන්නේ අව්‍යාජ ගතිය. ඒක හරිය අමාරුයි වයසට යනකොට ඇටම ඇටමේරුවාට පස්සේ නිසා නමුත් අවශ්‍යතාවය තියෙනවනම් තරුණ හිතක් ඇති කරගන්න පුළුවන්. ඔබ මොකද කියන්නේ? මම කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අර අපේ හතේ පිළියේ ස්වාමීන් වහන්සේදී මහාන කරපු වෙලාවේදී ඉතින් දෙවලි හුඟක් දෙයක් අර උන්වහන්සේ මේ මොකද කරලා වට පිළිබඳව බැලුවා අවුරුදු 10ක්. ඒ කියන්නේ හොඳට කරුණාවෙන් මෛත්‍රියෙන් සද්ධාවෙන් අවුරුදු 10ක් ලොකු වැඩ කොටසක් කළා කියලා තමයි 60 වෙනකොට පහන වෙලන්නේ. ඒක කියන්නේ වෙන මොකක්ද? එක හීරලුවනේ ඔය ටික කලින් පැවිදිලා හිටු වෙන්නේ. මට හම්බුණා නංගිද කොහොද ඊයේ? ආ මේ මේ මස්කෙලි ගියාට පස්සේ කිව්වා මම එයාගේ අහවලා මතකද කියලා. මං කප්පට පැවිදෙන්න බෑ කියලා කේමනන් සංසේ අනාවැකිය පළ කරලා තිබ්බා. දෙන්නෙම නැහැ. පැවිදි වෙන්න ගෙදරින් දෙන්නෙම නැහැ කියලා. පස්සේ මෙතන මේ කුටිය පූජා කරනවා කේමනන්ද ස්වාමීන් ඒ වෙලාවෙත් බුලල් තාත්තත් දීලා වැඳලා කිව්වා මට අනේ ස්වාමීන් පැවිද්ද සලකා බලන්න කිව්වා. හොඳයි හොඳයි කියලා මට කිව්වා වෙන්නේ නම. කද්දාකවත් කරන්න බෑ කියලා. ඉගෙන අපේ ලේකම් එතකොට ඉතිසලා උනේ මොකද? වහිනා වෙනවද මම කිව්වාම. ඔය පල්ලෙහා දාන වෙන කටට උදව් කරන්න ගිහිල්ලා පිටිකොට නම්බණ්ඩි දෙක පැවිදි කතාවද බැන්දා. හාමුදුරුවෝ ගියේ පල්ලෙහාට. ඔය සතිපාසලට එහෙම යන කට්ටිය මොනව කරයිද කියලා විශ්වාස කරා පිටිකොටන කට්ටියත් එක්කනේ යන්නේ. ඌවා කියන්න යන්න එපා නේ හාමුදුරන් දැන් දැන්ටත් අසනීපෙන් ඉන්නේ. එච්චරයි. ගියා. ඒකට සියන්නිකයි පැවිදිලා වස්කානක් තිබුණ හාමුදුරුවෝ. පුදුමාකාර සාසනික හැඟීමක් සහ ශ්‍රද්ධාවක් තියෙනවා. නේද? අර පැත්තෙන් දුර්වලයි. ඊට පස්සේ ඇවිල්ලා මෙහි ලේකම් වුණාට පස්සේ පුළුවන් තරම් වැඩ කරා. වැඩ කරන හැඟුම් බරව කරන්නේ. ඒ කියන්නේ ඥානෙ නෙවෙයි වැඩ කරන්නේ හැඟුම් බර ගතිය. ඒ වුණාට අපිට වපා කියන්න එපා ඒකට. එහෙම කරලා කරලා ඉල මං කව බලාපොරොත්තු සුම් කරගන්න එපා. ඔබ කරපන්. <clears throat> පුළුවන් තරම් කෙරුවා. අමතර පුංචක් ලෙඩ වෙච්චා හරි බයයි. <clears throat> මං කියනවා ඒ ස්වාමීන් වහන්සේට මෙතන නෑ. මේ ලෙඩ වෙන කට්ටිය ගිලන් අල්ත වෙලා ඉන්න. අසනීප වෙච්චාම කී දෙනෙක් යන්න දොතෙන්ද? බෑ බෑ මට විවේකේ උනාලු. මං කො උඹට විවේකේ උනාට බසනේ පිට්ටන් කී දෙනෙක් යන්න ඕනද හතේ කුටියට? ඔබට ඉතර ලෙඩ වෙනවා. කිලන් හට වෙලා හිටපන්. එතකොට උපස්ථාන කරන මනසට ඒ කට්ටියට බෑ. ඒකට කුටිය වෙනම තියෙන්න ඕනේ, නිස්සද්දව තියෙන්න ඕනේ. හැබැයි ලෙඩ වෙච්චාම හොයන්න ඕනේ කෙලවරට යන්න ඕනේ. ඉතින් ඒව ඔක්කොම අපි විඳලා තියෙනවා. මම දැන් අවුරුදු 30ක් විඳවලා තියෙනවා. පුදුමාකාර මේ 30ක් අද සංඝයා ඉන්නවා කියලා කියන්නේ පුදුමම ජයග්‍රහණයක්. මේ 30 30 දෙනෙක් නේ. අම්මලා 30 දෙනෙක්ගේ දරුවෝ. 30 දෙනෙක්ගේ රුචි අරුචිකම් තියෙනවා. ඉතින් ඒක නඩත්තු කරන ඉන්නකොට අභිරත්න මහත්තයා නෙමෙයි මොන සැකර දෙයියාවත් මේ 30 කියනවනම් තමයි වැඩේ යන්නේ. 30 දෙනා කැමති නම් අපි බෙදාලා කරුවාට පස්සේ අභිරත්න මහත්තයා කක්ක කරත් බෙදාන කන්න පුළුවන්. 30 දෙනෙක් ඉන්නවනේ. ඒක නිසා අපි යන්නේ සම විභජනය ප්‍රජාතන්ත්‍රවාදී ඒ වගේම මේ විනිවිද පේන සුළු ගතිය. අන්තිම පිටිපස්ස සුදු වෙනේ මොත් අහගල්ලා. උඹලටත් එක්කයි මේ කියන්නේ. තාම নমස්කාර පූර්වකව පිළිගන්නවා මේ චන්ද්‍රදර සම්හන්සේ පොරොත් අදහස් යෝනිස්සානුකූලව සහ ප්‍රතිගරුක කියනවා කියලා මම මම හිතන්නේ මම මේක ප්‍රතිදී කියන එක ඇත්තට හරිද නැද්ද දන්නේ නැහැ මම හිතනවා කාගේවත් හිතක් ඉදිරිය ගන්න නැහැ කියලා මම සාමාන්‍යයෙන් දැන් මගේ බලන්න ඕනේ අංශ දෙකක් ගැන කිව්වා එකක් මගේ හිතමානී බව අනිත් එක මගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මේ සෞඛ්‍ය තත්ත්ව පිළිබඳව මම වගාඩම්බරයෙන් කතා කරන්න යන්නේ නැහැ මොකද ආරෝග්‍යමදී කියලා ඒකට කාට හරි කියන්න පුළුවන්. නමුත් සෞඛ්‍ය සම්බන්ධභාවය අතින් මම මම කියන්නේ මම හොඳට ඉන්නවා කියන එක තමයි මම කියන්නේ මම ඉතින් එහාට යමක් කියන්න යන්නේ නැහැ. මේ ඊට පස්සේ මගේ නිහතමානී බව පිළිබඳව ඉතින් සමහර තක්සේරුවම තියෙනවා නම් මට ඒක පිළිගන්න සිද්ධ වෙනවා. මම ඒක පිළිගන්නවා බොහොම নমස්කාර පූර්වකව. ප්‍රසිද්ධ වෙන කාරණේ තමයි මම වැඩි මම ආපු දවසේ ඉඳලා වතක් සමහර වෙනකොට පැවරුවත් නැතත් ඒ යම් කිසි තැනක යමක් කාර්යයක් කරන්න තිබුණා නම් මම ඒක කරලා තියෙනවා. මම ඒ හැම තැනකදීම යමක් මම දැකපු දේ ඒ කියන්නේ මට කවුරුවත් පැවරුවත් නැතත් මම ඒ කාර්ය කරලා තියෙනවා. මම ඉස්සරහට ඒ වැඩි කරනවා. ඊළඟට මේ අනිත් එක තමයි සාමාන්‍ය මම දැන් ලොකු කරන්නේ ඒක මම වැඩි කරන්න පටන් ගත්ත එකෙන් මමත් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඒවත් මට හරියට වටිනවා. ඒවා මේ ඒක මට විශාලව උපකාර වෙයි. මම සාමාන්‍යයෙන් මෙතන බලාපොරොත්තු වෙන මගේ අධ්‍යාත්මික දියුණුව. ඉතින් මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ අධ්‍යාත්මික දියුණුව සඳහා යම් විදිහකට අත්වැලා. ඉතින් මම බලාපොරොත්තු නැති කරගන්නේ නැහැ. කරගන්නෙත් නැහැ. මම වෙන තැනක යන්නෙත් නැහැ. ඒකටත් හේතුවක් දෙනවා. මොකද මට අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම ගුරුවරයෙක් විදිහට කිසිම ලෝභකමක් නැතුව ධන ගහලා වඳින්න පුළුවන් ගුරුවරයෙක්ගේ ගුරුහරුකම් මත මේ ජීවිතේ ගෙවන්නයි අවශ්‍යතාවය තියෙන්නේ. එහෙම නැත්නම් නිකන් මේ පැවිද්ද කියන නම විතරක් නෙවෙයි. ඒක නිසා මම චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේගෙත් ඒ චන්ද්‍රරත්න වහන්සේට සම්බන්ධව කරුණ දක්වපු අනිත් ස්වාමීන් වහන්සේලාටත් මම ඉතනම ගරු කරනවා. මම පිළිගන්නවා. මට මේ මගේ නිහතමානී භාවයේ සහ මේ ඒ වත්පිළිවෙත් සම්බන්ධයෙන් යම් කිසි අදහසක් උදාහරණයක් කියනවා නම් ඒක මට පවසන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පෞද්ගලිකව ඒ යම් යම් අවස්ථා අම්මික අවස්ථාවලදී අරුණ බලාපොරොත්තු අතාරින්නෙත් නැහැ මම යන්නෙත් නැහැ. එහෙනම් මම අදහස් කරුවේ ඒක තමයි බලාපොරොත්තු සුන් කරගන්න එපා. ඒ උපදේශ ඉල්ලන්න එපා. උපයන්න කියලා ලොකු සාන්ති කියලා තියෙනවා. හැසිරෙන්න ඕනේ යම් තාලයකට වෙන කෙනෙකුට අයලා උපදේශ දෙන්න හිතෙනවා. එහෙම නැති වුණොත් බ්‍රහ්ම දණ්ඩය පැනවුවා වගේ. රහසෙන්චේ ලොකුම දඬුවම තමයි උපදේශ නොදී අතහැරීම. බ්‍රහ්ම දණ්ඩය. ඒක ඊට සීදීනසගතට වැඩි හපක්. ඒ නිසා කවුරු හරි දැකලා අයියා කොහොම ඉන්නේ කියලා කියන්න හිතුණා නම් ඒක තමන්ගේ නිහතමානීකම කවුරුන් මට බැන්නේ මගේ තියෙන ගතියන කියලා ඒක උපයන්න කියලා. ඒකයි රාහුල හාමුදුරනේ දුන්න උපදේශය හැමදාම වැලිපතක් උඩ දාලා මට මෙච්චරක් උපදෙස් ලැබේවා කියලා. ඉතින් එහෙම පිට කෙනෙක්ගේ අදහස් විමසන්න හම්බ වෙනෙත් අපේ ජීවිතේ කලහතුරකින් කො මැරෙන්න ඕනේ. එහෙම නැත්නම් සාහිත්‍ය සම්මානයක් ලැබෙනවා. ඉදාරිතින් ගුණ වචන කරනවා. එහෙම නෙවෙයි නෙමේ. නිකන් සාමාන්‍ය සිද්ධියක්. ඒ නිසා අපි මේ ස්වාමීන් වහන්සේලා ළඟට ගිහිල්ලා ඉල්ලන්නත් බෑ. මට මේක කියලා දෙන්න කියලා. අපි හැසිරෙන්න ඕනේ යම් තාලයකට යම් තාලයකට කොහොම කෙරුවොත් අපිට උපදෙස් ලැබෙයිද? අන්නේ ඒක අවුරුදු හැම හැමදාම උපයන්න ඕනේ කිව්වා. අවුරුදු 20 පිරුණාට තෙරුණාසනමක් වෙන්නේ නැහැ. නතේන තේරෝ හෝති යේනස පලිතං සිරෝ. එයා උපද එයා දන්නවා පොඩි හාමුදුර කෙනෙක් ආවත් ඒ හාමුදුර අකමැති නම් ඒ හිමීට කතා කරලා අහනවා මේ මොකද හිතමනාපුණාද මම මොනවාරි කෙරුවද කියන එක දාලා ෆීලර් එක දාලා බලනවා. ඒ තමයි මනුස්සකම කියන්නේ. ඒක පොඩි උංගාව තියෙනවා. පොඩි උංගා ඒක දන්නේ ගුණයක් විදියට උන් උන් ආයෙත් ගිහිල්ලා එතනම ගිහිල්ලා මොන දෙයක් හරි ඉල්ලලා කටයුතු කරනවා. වැඩිට ගියච්චාම අපි ළඟට මාන්නකාරකම නිසා එන්නේ නැහැ. ඒක අපි වගේ ප්‍රසිද්ධ ස්වභාවයක් වුණා. මම ඊට පස්සේ මේ මේ ස්වාමීන් වහන්සේලාගේ මේ යම් මං පිළිබඳව මේ විශේෂයෙන්ම ඔලොමලකම සම්බන්ධව යමක් තියෙනවනේ විමසන්න ඕනේ. පැත බවිරුමකුත් කරන්න ඕනේ තියෙනවනම් කියන්න කියලා. තමනුත් හැදිරෙන්න ඕනේ යම් තාලයකද. මොකද පැවිදිලා මම සුමාන දෙයක් කරනකම් අවුරුදු 36 දී පුතුම විදියට හැම කෙනාම මයි ළඟට ඇවිල්ලා සිවුරු අඳින්න මෙහෙමයි දාන වරඳන්න මෙහෙමයි පාත්‍රය අතර ගන්න මේවා කියනකොට මට පුදුම අහිංසකමක් ආවා හිතට. හරි ආසයි හිතුණා. මොකද මම එතකොට chief executive company එක CEO කෙනෙක්. ඉතින් කවුරක්වත් වෙන්නේ නැහැ මොකුත් කියන්නේ. ඉතින් මේකට ආඩපසානේ සුමානදී කියනකොට එක එක්කත් බලන්නේ මන් දිහා. සිවුරන්දි නැටි කර බලන් දෙන්නෙත් නෑ. මට නිකන් හරියට පෙකෙන වෙලේ කැපුණා වගේ බොක්කේ ඉඳදී. මම ලොකු සාංශලකට ඇවිල්ලා කිව්වා නේ සුමානදයක් කියන ජුලියට ගියා. පැවිදිච්ච අලුත මේ ඔක්කොමලා ඇවිල්ලා ඇඟිලි ගහනවා, බත් කන කොටත් බලනවා, සිවුරන්දි කොටත් බලනවා. දැන් නෑ. ඒක තමයි නම ජීවත් වෙනකන් ඔය විදිහට Tamanට උපදේශ ලැබෙන ක්‍රමයකට ජීවත් වෙන්න හදාගන්නයි කිව්වා. සුමාන දෙකට පස්සේ උපදේශ නොලැබිය ගියා නම් ওই නමගේ දුර්ලභකම. ඒක ඒක ලැබෙන විදිහට නිතරම එහෙන් තොරතුරු Tamanට ලබා ගන්න පුළුවන් විදිහට හැසිරෙන්න පුළුවන් නම් ඒකට අපි නිහතමානීකම කියනවා. ඒක පොඩි උන්ගේ ඉබේ තියෙන උන් දන්නේ නැහැ. පොඩි කාට කවුරුණක් කන්න ගහනවනේ. ඒ ඉවරයි. අපි ලොකු වුණාට පස්සේ කණ්ඩ ගැහුවොත් එහෙම දකුණු කණ්ඩ ගැහුවේ ඇයි මම වාමාංශිකයෙක් නේ කියලා ඔන්න කචා. අර දකුණු කණ්ඩ ගහම වං කනල්ලා නිකන් ඉන්නවා. ආන්නේ විදිහට අපි ආයෙ මැරිලා උපදින්න ඕනේ මේ සාසන නිසා මේකට ලදරු සාමණේරෙක් වෙන්න ඕනේ. ඒ නිසා ඒ ටිකත් හදාගන්න මම බලාපොරොත්තු සුන් කරවන්නේ මම දන්නවා මේ සාසනේ මේ බුදුජානනාථගේ සාසනේ ඕනම කෙනෙකුට දොරැල්ලා තියෙනවා. දොරැල්ල කියන්නේ මේ මහානායකම ලබා ගන්න උපසම්පදා ලබා ගන්න කියන එක නෙවෙයි. මේ සතිය පිහිටවන. මොකද දැන් සම්මාසෙන් දැන් අර සම්මාසෙන් ඉස්සෙල්ලා කලින් කිව්වා බුද්ධ වන්දනාවත් භාවනාවත් අතර වෙනස මොකද්ද සතිය පිහිටවන්න පුළුවන් පුළුවන් නංගි. ඒ වගේ ඉතින් අපේ රත්න මහත්තයර තියෙන ඉතින් ගිහි වුණත් ප්‍රශ්නේ මොකද්ද පැවිදි වුණත් ප්‍රශ්නේ මොකද සතිය පිහිටවන්න පුළුවන් නංගි. ඔව් සතිය පිහිටවන්නේ දැන් නියතමානිකමට. ඒක පොයින්ට් එකක් දානවා දැන්. සතිය පිහිටවන්නේ සෞඛ්‍යයට. ඒකට ඒක ඒක අල්ලන්න පුළුවන් දැන්. මම මගේ නියතමානිකම. ජීවෙ ඉන්නකොට කොහමද? පැවිදි වෙනකොට දැන් සතිය පිහිටීමේදී පොඩි පොයින්ට් එකක් පෙන්නනවා. වයසක පිළිබඳව බලනකොට උඹේ ලෙඩ කොහොමද උඹ ලෙඩුන් උපස්ථාන කිරීම කොහොම කොහොමද? ඒකට එයාට යන්න ඉඩක් තියෙනවානේ. මුළු ඕවරෝල් බැලුවොත් මනුස්සකම විතරයි ඕනේ. සතිය පිටවන්න මොනම දෙයක්වත් ඕනේ නැහැ. ඒ කියන්නේ ওই ද්වි හේතුක ත්‍රි හේතුක කියලා මිනිස්සු කතා කරාට ඒක ඒ මිනිස්සයනේ තීන්දු කරන්නේ. අපි ජාත්‍යන්ත ළමයින්ද සතිය පිටේවා. මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. ඔය විජේසිංහ මහත්තයා ඇවිල්ලා ඉන්නේ. වෙන බ්‍රේල් කමේට සතිය පාසල මේ මේ පොත පරිවර්තන කරන in this life itself ගුළු uh, භාෂාවෙන් කතා කරන වීඩියෝ එකක් හැදුවා. අන්ධ ළමයට ගෙන්වා විපස්සනා මධ්‍යස්ථානට ඒ නිසා මම ඌට නමක් දැම්ම අන්ධගොළු බීරි කියලා. විජේසිංහ මහත්තයා. විජේසිංහලා දෙන්නේ කියන නමූට කියන්නේ අන්ධගොළු බීරි විජේසිංහ. අනිත් එක නඩුකාරය කියලා නම දැම්මා. ඒක දැක්කට පස්සේ චීන හාමුදුරු කෙනෙක් පුදුමාකාර සතුටක් ඇති කරා බ්‍රේල් ක්‍රමයට ආනාපාන සති පොතක් ලියවිච්ච පළවෙනි අවතාරකව ලෝකේ. පස්සේ මම දැනගත්තා බ්‍රේල් වලක් තියෙනවා සිංහල, ඉංග්‍රීසි, චීන කියලා. භාෂාව තියෙනවා. මම හිතුවා බ්‍රේල් කිව්වම ඔක්කොම එකයි කියලා. ඒ හැම කෙනෙක්ම මේ පෙරහැරේ ඉන්න ඕනේ. ඒ ඔක හැම කෙනෙක්ම උපසම්පදා වෙන්න ඕනේ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. කසකාරයෝ ඉන්න ඕනේ, නැට්ටුවෝ ඉන්න ඕනේ, බෙරකාරයෝ ඉන්න ඕනේ, බස්නාගිරිල් ඉන්න ඕනේ, ඔක්කොම ඉන්න ඕනේ. ඒ නිසා මේ ඔක්කොමත් එක්ක යන ගමනේදී අරක තමයි ආදර්ශය. ආදර්ශ විශ්සක්තියත් අතර තියෙනවා නේද? ටොප්. පැවිදි වෙන්න. මොකද එන්නේ? ඔය 25 කුටි හාමුදුරු කිව්වා උන් 20 දී 30 දී ආවනම් 31 වෙනකොට උන් කීයේ ලයිව් කරයි. අචාන්චා සිස්ටම් එකේ එක එක්කක් තියෙන බණ්ඩ අවුරුදු තුනට වැඩි. එක එක්කක් නැහැ. නීති කොටක් තියෙනවා. 25 හාමුදුරු ප්‍රථමදා වෙනකොට පැවිදිනකොට මම හිතලා 70ක් විතර ඇති. කොහොම නාකියෙක් ආවොත් නම් ටෝච් එක ගෙන අපිට තියෙන හරි ඉඳි. පැවිදි වෙලා ගෙදර යන්න විදියක් නැහැ නේද? ටෝච් එක නැහැ. ගිහි වෙන්න විදියක් නැහැ. ගෑණි දෙතර ඇයි වැන්න කී වෙලා ඉන්න හදනකොට එන්න එපයි කිව්වා ගෙදර ජීවනව කන්න සිවුර දාගෙන හිටියා. පස්සේ ඇත්තටම ඊවුණා. ඉතින් ඒක ගොඩාක් පැතිකඩ තියෙනවා. ඉතින් අපිට අර විපස්සනා පැත්තේ යන්න නිසා සතිය පැත්තේ යන්න නිසා අපි ඔක්කොම විවෘතව තියාගෙන. එයාටත් දෙනවා බරක්. බත් හැදිරියා ඊට පස්සේ නිහතමානී වියක් නිරෝගීව ජීවත්වයන් පුළුවන් තරම් උපස්ථාන කරපම් වෙනකොට ඒකට සංඝයා ගන්න කම්පාව දිනා ගන්න ඉතින් ඒක හරියට කෙල්ලෙක්ගේ හිතක් දිනා ගන්නවා වගේ කෙනෙක්ගේ හදවත දිනාගෙන ඉන්නක් නෙමෙයි දැන් තියෙන්නේ සංඝයාගේ හදවතේ දෙනා ගන්නවා කිව්වහම සංඝයාට වෙන සුදුසුකමක් නැහැ මේ අදින බර අපි අදිමු. ඉතින් ඌ ගිහිව ඉඳගෙන නැද්දාම වැඩි වෙන්නේ නැහැ. ඌ දානවා ඊට ඉස්සෙල්ලා ඌ මැරලා ගියොත් එහෙම අපිට බර ඇද්දගේ ලාභේ තියෙනවා. වෙයිද දෙන්නේ නැත්නම් ඌ මැරලා යනවා. මගේ ක්‍රමය එහෙමයි. දැන් ඔය 73 ඇත්ත ඒක ඇත්ත දෙකම මැරලා යනවා. ඒකට මම වැඩ ගන්න තියෙන වැඩ ගත්තා. වැඩ ගන්න සංඝයාගේ පැත්තේ නෙමෙයි මගේ account එකට දාන්නේ. මම වැඩ ගන්න වැඩ යන මම කරු බලාපොරොත්තු සුන් කරගන්න එපා මේ මේ දැන් පොයින්ට්ස් එකක් ආවනේ අනේ පොයින්ට්ස් එක පිළිබඳව අද හොඳ සැලකිලිමත් යා සෞඛ්‍ය තියාගනින් උපස්ථානය කරපම් ලෙඩ වෙන අයට පුළුවන් තරම් නිහතමානිකම තියනවාද කියලා උදුරලා ගන්න බෑනේ නිහතමානිකම මයි ළඟ නැද්ද කියලා කාගේ ළඟට ගිහිල්ලා කාටර හිතුණා අහලා දැනගන්න එපායි ඒක කලාවක් නෙක විද්‍යාවක් නෙවෙයිනේ ආන්නේ දෙක අබිරත්න මහත්තයාගේ ඔටුන්න දානවා දැන් අන්තට්ටුව බලන් දෙනවා එක පැත්තෙන් නිහතමානිකම අනිත් පැත්තෙන් වයස සහ ලෙඩ උපස්ථාන කිරීමේ අන්තට්ටු පළඳලා උන් දහස් කළා අරනවා. <laughs> බලාපොරොත්තු සුන් කරන මයිලකට ආපු එකෙක්වත් පිස්සෙකටවත් පිහාට් එකටවත් මුඛාටවත් මම හිතනවා ආපු එකෙන් බලාපොරොත්තු සුන් කර ගන්න දෙන්නේ. හැබැයි උඩ සුද්ධටම කියනවා. මෙන්න පොයින්ට් එක. මේක ගැන පොඩ්ඩක් බලපන් කියලා. කිව්වට පස්සේ සෞඛ්‍ය සම්පන්න කෙනාට වැඩි උනන්දුවක් එනවා. එයා බරක් වෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි මේ පොයින්ට් එකට අල්ලනවා. ඒකෙන් තමයි බුද්ධ ජානනාථේ ශාසනය ඉස්සරහට ගත්තේ. ඒ නිසා ඔබ බය වෙන්න එපා අපේ රත්න. නොබ නොබ නොබ ඉදිරියට යව. චන්ද්‍රතහම් සුණත් කියනවා ওই විවස්ථාවේ කවුරු හරි කියවන කෙනෙක් ඉන්නුනේ ඒක එnde ඉස්සලා පොතේ ලියලා කවුරු හරි ආපු ගමන් අපි අක්තපත්‍ර බාරගෙන වගේ පොත දෙනවා. ඕක gedara ඉඳගෙන කියවලා එන්න. ඒ ඒ අවස්ථාව ඇති කරලා අබිරත් මහත්තයාට පිං. හොඳයි අපි අරගෙන තියෙන විනාඩි 30 <laughs> ඈ ඔව් ඒක පැවිදි කරන අපේක්ෂකෙක් ඉල්ලුවොත් දෙන පොතක් තියෙනවා අපි ගාව. ඒ ප්‍රසිද්ධ කරලා නැහැ ඒක. කවුරු හරි ආව. දැන් පිටරටින් ඉඳලා අහලෙවනවනේ අපේ. මෙහෙම දැන් හරි ප්‍රසිද්ධයි අපි මෙහෙට එන්න ඕනේ. ඒකට චන්ද්‍රතාමරට මම ඊමේල් එක දාලා කියනවා කරුණා කරලා පොත යවන්න. ඒක හැදුවේ ඔය විජිතපුරේ ඉන්න සුදු හාමුදුර තමයි අන්තිමට ප්‍රූෆ් රීඩින් කරුවේ. එන කෙනාට අපි පොත දෙනවා. සිංහලෙ පොත් තියෙනවා. දබා අපිට බෑ මට පුළුවන්. අපිට බෑ. බහුවචනෙන් බෑ. එන්න නම් උඹට උණ තියෙන්න ඕනේ. ලෙන්තුව නැතුව බෙහෙත් දෙන්නේ නැහැ. උණ තියෙන කාට විතරයි බෙහෙත් දෙන්නේ. ඒක හරි ඒක ඒකේ අන්නේම බහැලා වරෙන් ඒ පාරට බහැලා වරෙන්. ඒ ඒ ඒ ඒ අන්නේම වරෙන් කියලා කියන්නේ. එහෙම නැතුව මේ කාටවත් ඉව දෙන කතාවක් අපි ළඟ නැහැ. අපි මේක ඕවර් ද කවුන්ටර් බේස් දෙන්නේ නැහැ. ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග්ස් විතරයි විකුණන්නේ. කවුරු හරි ප්‍රෙස්ක්‍රයිබ් කරන්නේ. ඌට පිස්සු තියෙන්න ඕන. ඊට පස්සේ කියන තොටනේ පිස්සු අපිට නෙවෙයිනේ. උඹට අපි එන්න කිව්වේ නැහනේ. අර හන්දිය තියලා ගහන්නේ උඹට එදා. <laughs> පයිලට් ගේට්ටුව ගාව ඉඳලා උඹට මතකද වනවන්න ආව ගහනවා වැටෙන්නම ගහනවා. එච්චරයි මගේ වැඩේ කවුරුත් වෙනුවෙන් කතා කරන්න යන්න එපා. මොකද අපි කෙලින්ම නඩුව කතා කරන වෙලාව මට උණ ආයෙනම් බේත් වෙන්න. හැබැයි බේත් උණට බේත් කොහමද කියලා උණට බේත් තියෙන ළඟ ඉඳලා තුන්ඩු ලියාන ගිහිල්ලා මට්ට කුණ්ඩලීගේ තාත්තා බේත් කිරුවා වගේ බෑ. අහලා තියෙන දෙක කතාව. ඌ බෙද බෙද වහන්තේ කාටලා ඉන්නවලු සල්ලි දෙන්න වෙනවනේ. වෛද්‍ය කුලිය මේ පාණ්ඩු රෝගෙට මොනවද කරන්න ඕනේ? ඉතින් අර කරන්න කිව්වා මේක ගිහිලා කරනවා. හරියන්නේ නැහැ. ආයෙත් අහගෙන ඉන වෙදමහත් එක කාමරේ ගාවට ගිහිල්ලා ලෙඩෙක් ඇවිල්ලා කියනකොට ඒක කරනවා. එන්න එන්න ලෙඩ අසනීපුරා. ඌ ගිහිල්ලා කියන්නේ මගේ පුතාට පඬුව මට මෙන්න ගුරු පඬුරු මට බේදක් දෙන්න කියන්නේ අර පඬුරු දෙන්න වෙනවට ලෝභකමට. උඹෙත් ඒ වගේ ලෝභකමක් තියෙනවා. ඔට්ටුවේ. මෙන්න මූ දැන් කිව්වාගේ කියන් සභාව විතර ඇවිත් අවසරය පස්වාන් දායකර බුදුන් දෙවියන් වහන්සේ මේ බැගත්තාට අවසරයි බත්මුකේ පාදා ගන්න අවසර කියලා ඒතකොට කියනවා 20 සැරයක් එහාට මෙහාට පෙරලියන් මේ මොකද රාජාංගනේ මෙහි මත් දෙක බැඳගෙන පෙරලෙන්න ඕන 20 සැරයක් මොකට රැවුල කපන්න බත්මුකේ පාදා ගන්න රජුරෝ ඉන්න කාලේ දෙන්නේ නැහැ කොණ්ඩේ කපන්න දෙන්නේ නැහැ ඇවුල කපන්න දෙන්නේ නැහැ ඊට ගිහිල්ලා කියන්න ඕනේ මගුලක් කන්න තියෙනවා ගමනක් යන්න තියෙනවා මට බත් මුකේ පහදා ගන්න අවසර පස්වන් දහසකට බුදු වෙන. ඉතින් අර අර රාජාංගනේ පෙරලනවා එහාට මට විශ්සන හා කර කප් කියන්නේ නැතුව රැවුල කපලා තිබ්බොත් ඉවරයි. ඊ උන තීරණම් ඒ උනේ කියහන්. අපි බජාරේක හදලා නේ ඉතින් දැන් ඕන කෙනෙකුට මේක ගුණයයි යගේ බජා උදාන කාමරේ අවුරුළු දාලා නෑ දොරේ. ඕන කෙනෙකුට එන්න පුළුවන් ඕනේ සින්දුවක් කියන්න පුළුවන්. හැබැයි යනවා චන්ද්‍රරතන හාමුදුරුවෝගේ කට්ටියත් ඉන්නවා මේකේ. ඌ එමීට නූල දාලා කුට්ටුව ගහලා බලනවා. මේ මේවයි මේ මේවයි මේ මේවයි. හැබැයි අපි ඒක ප්‍රසිද්ධ කරනවා. ඔය පොත ඒක තමයි මම කිව්වේ. ඒ පොතට ඔය වාක්‍ය දාන්න අපි පැවිදෙන්න ගන්නකොට ගන්න මේ මේ පරාසෙයි. එතකොට යා යාට අයිතියක් තියෙනවා මේ පරාසය ඇතුළත කතා කරන්න. එහෙම නැත්නම් ස්පෙෂල් කේස් එකක්. හරියන්න පුළුවන් අරදින්න පුළුවන්. ඒ ඉති සාධාරණ නේම. ඔට්ටුයිද අර පොත දෙන්නේ නැහැ. පොත දෙන්නේ නැහැ. මොකද උඹ ඇවිල්ලා වැඳලා කියන්න ඕනේ අවසරයි සාන්ත මට මේ පිස්සුවක් තියෙනවා. උණක් තියෙනවා. මම සමහර විටක මයිල් ගන්න හිතෙනවා. මොකද කියන්නේ? ප්‍රකාශ කරනවද නැත්නම් මේ මේ මේ මොකද්ද කියන්නේ? ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග් එකක්ද ඕවර් ද කවුන්ටර්ද? එම් කිව්වොත් දෙනවා කිව්වොත් මම තන්දර තාමදර ඇඟිලි දික්කන විතරයි කරන්නේ. පොත් තියෙනවා. දෙන්නේ නැහැ. ඒ ලෙඩ නැති අයට බේත් දෙන්නෙත් නැහැ. අපෙන්ම මේ කන්සල්ටන්සි අරගෙන රෝග නිర్ణය කෙරුවොත් බේත් දෙනවා. ඊටගෙන හිටියට වැඩක් නැහැ. අපිව ගණන් ගන්න නැහැ. හරි එන අපි පිටින් නතර කරනවා. මොකද මේ දැන් ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඇත්තටම 1977 මහානදම් පුරවන් ගිය අරිදම හාමුදුරුවෝ එක්ක අවුරුදු 3ක් විතර ගියා. නාවුවේ නේද? ඊට පස්සේ ගියා මේ යොපයක් දාලා ගියේ. ඒ කියන්නේ මේ පානදුරි ඇරිදම් ආ මේ නමුත් යම් කිසි හේතුවක් නිසා මට මේ අවස්ථාව අහිමි වුණා මේ ඒක නිසා මම අද හිටියේ ස්වාමීන් වහන්සේ හම්බෙලා මට මට පැවිදි පැවිද්දලා බාගන්න කොහොමද කියලා දැනගන්න මට දැන් අවුරුදු 61ක් වෙනවා මේ අට ඒ නිසා පොඩ්ඩක් ඒක ගැන පොඩ්ඩක් මේ මට පොඩ්ඩක් අදහසක් ප්‍රකාශ කරොත් ස්වාමීන් වහන්සේ කොහොමද කියලා මගේ කලින් බලාපොරොත්තු තිබුණා 77 මම අවුරුදු 3ක් විතර ගියා ඒ ස්වාමීන් වහන්සේත් එක්ක ඒ යම් කිසි සිද්ධියක් ගැන තාමත් මම ඒ සිත් ඇවිලින් ඉන්නේ ඒ ඒ ඒ අවස්ථාවෙච්ච මේ පැද්දීමක් නිසා ඉතින් මට අනුකම්පා කරලා මේ අවස්ථාවේ හරි මම ස්වාමීන් වහන්සේ හම්බෙලා ඒක අයිදින්න හිටියේ මේ හරි ඒක තමයි දැන් අබිරත්න මහත්තයා ෆෝමලි කරේ ඒකට උත්තරේ අදාළ උත්තරේ චන්ද්‍රතන හමුදු දුන්නා පොදු උත්තරේ තමයි අපි එයාට කියවන්න පොතක් දෙනවා ඒ පොතේ ලියලා තියෙනවා සංඝයාගේ මතේ. දැන් ඌට දෙන්නේ ඌ කිව්වේ නැහැ කෙලින් තාම. මූට දෙනවා. ඌ කෙලින් කිව්වා. ඉතින් ඒ නිසා ඒ කෙලින් කියන එකේදී පුද්ගලි වැඩන්නේ ඒක යාට තියෙන්නේ. ඔය කොමිටඩ් නම් කිව්වා. අපි කිව්වයි කියලා අසංකරණෙත් නැහැ මොකක්වත් නැහැ. එතකොට අපි පොත දීලා වැඩේ කරගෙන යනවා. ඉතින් මේ පොතේ තියෙනවා වෙනස් කරන්න චන්ද්‍රතන හමුදුරන්න බෑ. මොකද අපි ඔක්කොම එකතු වෙලා සම්මත කරුවා චන්ද්‍රතන නිකන් ගෝසකයා විතරයි උසාවියේ. මේ මේ ව්‍යවස්ථාන ප්‍රකාරව බෑ. ඉතින් ඒකට රජුරු කියන දේ තමයි ඒ කියවෙන්නේ. මොකද ඒක සම්මත වෙලානේ තියෙන්නේ. ඉතින් ඉන්සයි කරගෙන කියවන්න කියලා බලපුවම අපි මේක යන්නේ ලොකු සංසේ දාපු නීති පද්ධතියක් අනුව. ඒ අද තමයි ওই සංඝයා 30කට අවිල්ලා තියෙන ඉස්සර මෙතෙන්ද කැබිනට් මිනිස්ටර් කෙනෙක් කිව්වත් ගන්න නැහැ. ඇතුළට ගන්න නැහැ. මොකද අර ගන්න හැම කෙනාම මොකක් හරි ප්‍රශ්නයක් දානවා. ඊට මෙට වැඩිය හොඳයි ওই ඉන්න ටික කරගෙන ගියාම. ඉතින් දැන් මේ දවස්වල අපි ඇත්තටම ඊට වැඩිය ඒක ප්‍රජාතන්ත්‍රවාදීව කවුරුත් එක්ක සාකච්ඡා කරලා කරගෙන යන ක්‍රමයකට අවිල්ල තියෙනවා. ඉතින් ඒ නිසා සංඝයාගේ උන්ගාවක් අඩු වුණා සංඝයා. පින්නපාත යන සංඝය නැති වෙන තරමට ගියා. කියලා දැන් ආයේ නැගීමක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ ජනප්‍රියතාවය අපි වාසියට ගන්නෑ. අපි ඒක දැනගන්නවා. ඒක මේ යෝගයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ යෝගේ එනකොට අපි දීලා බලනවා. ඉතින් ඒ නිසා මේ චන්ද්‍රතාන්තුන්ගේ පොත අරගෙන පැවිදි අපේක්ෂකයන් විශේෂම නවක යෝගාවචර කියලා අපි එක දමක් දාලා දෙන්නේ. හැබැයි ඒගොල්ලන් අපි කියන්නේ බාහිර යෝගාවචර කියලා. මෙහි ඉන්න තාම ෆුඩ් බෝඩ් එකේ ඉන්න නැවට කොට වෙච්ච නෑ ඔරුවට කොට වෙලා ඉන්න කට්ටිය ඉන්නවනේ. අන්න ඒක පොඩ්ඩක් කරන්න කියලා බලන්න. ඒකේ තියෙනවා ඇත්තටම කියලා බලනකොට බලන්න නවකෙක් කෙනෙකුට ඇත්තටම නවකයට අවශ්‍ය තොරතුරු පද්ධතියක තියෙනවද කියන හැමොත් බලන්න. බලලා ඒක ඊට පස්සේ අපි එක එක්කෙනෙක්පත් කරනවා. එයාටම විසම නීතිඥයෙක් දාන චන්ද්‍රතරන්තු පහලේ කුට්ටේ ලොකු ශාන්ති දාලා එයාගේ කේස් එක බලනවා. ඉතින් 77 වෙච්ච එක හේතුවක් කියන්ටන් එපා ඒක අ හේතුවක් කියලා තමයි කියන්නේ. යම් කිසි හේතුවක් නිසා වුණයි කියන්නේ ඒවා හේතු නෙවෙයි අ හේතු. ඒවට කියන්නේ අ හේතු කියලා. කොහොම හරි ගමන්නේ අ හේතු කාලේන කජ්ජේන පූලම් කියලා කියනවා. ඉතින් ඒ නිසා තාම අවස්ථාව නැති කරන්නේ. නිසන්වනේ නැතත් මේ ශාසනයේ තියෙනවා. අපි ඒකට කටයුතු සම්පාදනය කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ ඔක්කොටම මේ ඇරලා තියෙන සාධනේ. හැබැයි අපි Nissan වලට බාධා කරන්නේ නැහැ ඒකේ. තව වෙන හරි ඉවර කරන්න ඉස්සලා තව කාට හරි තවත් <laughs> අද මේ මල පහින දවසක්. තාත්තට අම්බත් කතා කරනවා නෑ. ඒකන්ට මේ මට කියන්න මං කාරණයක් තියෙනවා. ඔව්. මට කිව්වා අර අප කිව්වා අර මේ ආයෙත් මම මේ කියන මේ පිටිකනේ කුරු අවශ්‍ය නැන්නේ නෙවෙයි මගේ. මට මම නිකන් ගන්න මං හම්බෙන්නේ නෑ. ලොකු සාමිතික්ම කිව්වා මම ඒ දවස්වල මේ පළවෙනි පහන පස්ස කරගන්න ලොකු සාමිතික ගාවට යනවා කියන්නේ. ඇත්තටම මේක මේ ඒක ඇත්තටම මේක එහෙම තමයි. ඒ වුණත් අපිට දැන් අඩු පාඩු කියන්නේ ඇත්තටම මේ කාට චෝදනා කරන කියන්නේ අර මේක දෙටි වෙනස් වෙන හැටි. ඒ වුණත් අපිට අර පරණ කට්ටිය මේවා දැක්කම ගම්පා වෙනවා. දැන් සමහරට පහල ගන්නවා කිව්දී අපි වාසේ වුණත් කියලා මේ පහන පස්ස වෙනවා. අපි නිකන් මේක මේ නිකන් විවිලි රජයි වගේ නිකන් කියන්නත් බෑ. මෙහෙම දැන කියන මොකද කියන්නත් බෑ. ඉතින් එතකොට අර අර අර වාගේ ගුවන්ට යනවා අපේ ගුරුවරයා ගුවන්ට ඔබවන්ට පාන අරගෙන යනවා ලොමිසාන්තිකාවට ඒ කුටියට. අපි පානසාලන්ති එතන මෙහා පැත්තේ ගිහින් අපි ගිහිල්ලා පාන පත්තු කරනවා. අන්න ඒකත් එක්ක අපි සමහර අවස්ථාවල මේ අපි හිතපතේ වෙනස් වෙනවා ඉඳලා ඒකත් පොඩ්ඩක් සරකා බලන්න කියනවා පිළිසෙන්නේ. නමුත් අපි හිතුව මෙහෙම කිව්වොත් එහෙම ඉටිපන්ද භාවය වත්තු කරන්නේ පහලේ කුටි හැමතෙට ගිහිල්ලා දෙන්න කියලා ගිනි කුර ගැහුවට කමන්නේ නැහැ. එළියම <laughs> පහනපත්තු කිරුවොත් මේ පහලේ කුටි හැමතෙකේ සිවුරට ගිනි තිබ්බා වාගේ. ඒක කරන්න එපා. පහන ඉටිපන්ද පත්තු කියලා දෙනවා ස්වාමීන් වහන්සේ. පහනපත්තු කරා. ඒකට ඒ සංජය පටන් ගන්න. ඉතින් මේ විදිහට හැම එකකම අර දොර හැරපු ගමන් එතනම ඉන්න වස්ස එළියට පයින්නවා. ඒකේ සාමාන්‍ය හැටිනේ. ඉතින් ඒක නිසා කවුරු හරි එකට කෙනෙක් ක්ලාස් වෙන්න ඕනේ වැඩක් කරනකොට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙදී අනික් කටේ පණින්න ඉස්සරලා ඉස්සර වෙලා ගිහිල්ලා එයා පාරන පත්තු කරන්නේ ඔක්කොම තල්ලු කරලා ගිහින් ඊට බඳව පත්තු කරනවා. ළඟට අපේ කටට තල්ලන හොම්බට. ඉලගෙන මේ පහලේ කුටි ආමරන්නේ. ඒක අනිත් ඔක්කොමල දන්නවා මෙයා මේ මට කරගන්නව නේ වැඩි හිටියට එයා ඉඳලා තියෙනවා ඒකේ. <laughs> නිසා මේ ඒකේ නා තමන් විශ්ේම පනවා ගන්නාලාද රාජකාරියක් අරගෙන අනික් අයට වැරදි කරන්න දෙන්නේ නැහැ. හැබැයි එයා පහනපත්තු කරන්නේ. එයා පහනපත්තු කරන්න අවශ්‍ය කරන ඉටිපන්දම පත්තු කළා දෙනවා. පිළ පහලකට යහම කාට අවසරයි සංජ මේක පත්තු කරන්න. ඒ සංජ ඊට පස්සේ ඒ සංජක වෙලාව ආවා. අනිවාර්යයෙන් හැම කෙනාම ඒ තමන් දන්න වතපිලිවෙත අනික් අයට කරදරයක් නොවන තාලෙට ලස්සනයි නේ ඒක. සංගමහළු පිළිවෙලනේ. අරගෙන යනවා. ඊගාවට ඉන්නවනේ හමුතු ඊගාව හමුතුරන්න දෙනවා. එතකොට ඒකට එන්න ඕනේ පරණ පුරුදු කෙනෙක්. ඉඳගෙන එයාපත් එයා ලෑස්තිලා යන්න ඕනේ. ඉතින් ඇත්තටම මට පුදුමාකාර ආසාවක් තිබුණා අයිතිවාසිකමක් තිබුණා ඉස්සර අවුරුදු 15ක් විතර හැමදාම වන්දනාවට ගියා මම. මේක මේ හිතුව පැතුව සම්පත්‍ය හම්බෙන වැඩක්. ඉන්නවනම් වන්දනාවට යන්න. ඒක ආයේ වැඩක් නෑ, ලෙඩක්ද නෑ, මොකක්වත් නෑ මොනවද හිතන්නේ සිද්ධ වෙනවා. ඒතර මට හිතෙනවා මීවැල්ලාවේ බෝධියට දීලා ඒ හම්දුරෝ කරපු දෙයි ඉතින් ගියාම බෝධි පූජාව තියලා ගුදුළු කන්ද කරපු දෙ මොකක්වත් කෙරුවේ නැහැ. ඒක දිගට බෝධි පූජාව කරා. ඉවරයි ආයි මොකක්වත් නැහැ. Tamande හිතුව පැතුව ඔක්කොම සිද්ධ වෙනවා. ඔය භද්‍රව ගිය පාර රිට්‍රීට් ඇවිල්ලා හිටියා. ඔය අම්මන්ට ගිහිල්ලා එහෙදි කියලා. මේකයි මේ නිසන් වනේ බෝධි පූජාවට කිහිල්ලා කිව්වොත් ඕනම දෙයක් හරියනවා කියලා. වාස්ති ළඟ තියෙන කෝවිල් වල මිනිස්සුයි ඔක්කොම කියට පටන් ගත්තාට ගලේ ගලන වතුර අරගෙන ගියොත් ඕන දෙයක් හරියනවා. මේ රෑ දවල් නැතු මිනිස්සු එන්න පටන් ගන්නවා. දවල් 11ට ගිහලා පහන් පත්තු කරන්න පටන් ගත්තා. මම බද්දට කිව්වා මේ කරබනේ හිටපන් මිනිස්සු මේක මේ දෙනක ඉන්න ගත්තොත් අපිට කරදරයි කියලා. නෑ ස්වාමීන් වහන්සේට තේරෙන්නේ නෑ මේ මේක තියෙන අනුහස්. මොකෝ ඒක වෙනම කතාවක්. අපිට ඒ අනුහස් මේ කුවසා කරන්න ඕනකම නෑ. වැඩ කරන සංඝයාගේ විවේකයට පිණිස ලෙඩ රෝග පිණිස හොඳයි. ඒ නිසා මොන්නම කන්සල්ටන්සි කාට දොස්තරලා හම්බෙන්න යන්න එපා. බෝධි පූජාට. ඕනම ස්පෙෂලිස්ට් කෙනෙකුට වැඩිය මේකේ තියෙනවා. ඒ හීලින් පවර් එක තියෙනවා. මේ මේ කිට්ටුවක මම ඉන්නකොට මට නිකම්ම ඒ ভাইබ්‍රේෂන් එක හම්බ වෙනවා. පරිසරයේ ඉන්නකොට. වෙන මොකක්වත් එපා. ඒ තම්බිලා අද ලෝකේ දිනන්නේ මොකෝ? දාසර පස්සරියක් අල්ලාහ් අක්බර් කියනවා. වෙනම කතාවක් ඕනේ නැහැ. ඔක්කොම එක ගුලියට නින්නේ. ඇතුලේ ප්‍රශ්න වර්ගයක් තියෙන ඒවා කියන්න ඕනේ නැහැ. ඒක වෙනම කතාවක්. අපි මිනිසුන්ට කරන්න බෑ. අපි මිනිසුන්ට එක එක දේවල් නිසා බෝධි පූජාව කරන එක ගැන මම මේ කියන්නේ වැඩි ටික ඉදිරියට කරේ මම මේ කතා කරන්නේ ඒක අපිට හම්බෙලා තියෙන අහිංසක ප්‍රතිපත්තියක් තුන් සැරයක් කරන වෙනකොට එක සැරයක් කරන්නේ ඒකට පුළුවන් තරම් එකතු වෙන්නේ ඒක අපි සමගියට හේතු වෙලා තියෙනවා නමුත් අර පල්ලෙහා බණ කියන නිසා මමලාට මේ වෙලාවේ 10 15ක් පල්ලෙහාට වඩිනවා ඒ නිසා මම මොනවක්වත් අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ ඒකත් හොඳයි මේකත් හොඳයි සුදුසු දෙයක් කරන්න ගැළපෙන දෙයක් කරන්න හොඳයි දැන් අපි නැතර ගන්න හදන්නේ කියන අපි ettavata ආදී ගාථා සජ්ජායනා කරලා ධර්ම දේශනා සවන් සචිවාරේ සාකච්ඡා සචිවාරේ સમાપ્ત කරමු. ettavata චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ettavata චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ අතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු කමාමි කමිතා සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා